මම වැඩම ආදාර ගරුතර මෙහෙණින් වහන්සේලාගෙන්ද උතුම් වූ ධම් සාකච්ඡාවට සහ සම්බන්ධ වෙච්ච ඔබ සියලු දෙනාටම පෙරුවන් සරණයි. අපි මේ ධම් සාකච්ඡාවේ පවත්වන හත්වන සාකච්ඡාව. දැන් සාකච්ඡාව ටිකෙන් ටික ටිකෙන් ටික ගැඹුරු පැත්තට තමයි එන්නේ. ඉතින් ගැඹුරුයි කියලා අමාරුයි කියන එක නෙමෙයි. අර ඊට වඩා ටිකක් එහාට ගිහිල්ලා දකින්න පුළුවන් හැකියාවක් ලැබෙන එක විතරයි. නැතුව ඒක අමාරුයි කියන එක නෙමෙයි. නේද? හැබැයි ඉතින් අපි පොඩ්ඩක් ක්‍රමානුකූලව මේක කරගෙන පිළිවෙලකටම ආවනම් සමහර සමහර කෙනෙක්ට අත්‍යවශ්‍ය හේතු මත මග සමහර සාකච්ඡා මග හැරෙන්නත් පුළුවන්. ඉතින් මතක ඇති මම පළවෙනි දවසේම කිව්වා මේක එහෙම යන්න පුළුවන් එකක් නෙමෙයි තථාගතයන් වහන්සේ අනුපූරක ශික්ෂා අනුපූරක ප්‍රතිපදාවකින් නම් මේක දේශනා කරලා තියෙන්නේ තේරුම් ගන්න තියෙන්නේ මග වඩන්න තියෙන්නේ ඒ විදිහටම නම් ඒ අනුපූරක ක්‍රමයට යන්නම ඕනේ නේ සමහරලාට ඕගොල්ලෝ පළවෙනි දවසේම මෙතනට එන්න ඇත්තේ අර මම කිව්ව උදාහරණයේ විදිහටම ස්විම් pool එකේ පීනන්න බලාගෙන. මේ බහැපු ගම ඔ පීනන්න බලාගෙන තමයි එන්න ඇත්තේ සමහර විට. රසවැසි ආවම තමයි තේරෙන්නේ එහෙම පීනන්න ඔ බෑ කියලා නේද? ඉතින් දැන් තමයි පොඩ්ඩක් ටිකෙන් ටික ටිකෙන් ටික පොඩ්ඩක් දැන් වතුරේ ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ. නේද? ඊට පස්සේ තමයි ටිකෙන් ටික ටිකෙන් ටික මේකේ පීනන්න ගන්න වෙන්නේ. එකපාරට පීනන්න බෑ. ඉතින් අපි ඉක්මන් වෙච්ච දැන් අපි කියනවා තමයි ඉතින් නිවන් දකින්න අපි ඉක්මන් වෙන්න ඕන. හැබැයි ඉතින් දැන් දඟලලා ඉක්මන් වුණයි කියලා මේක කරන්න බෑ. නේද? ඒ කියන්නේ අර ඇඟේ හයිය. දැන් අපි ඕන වැඩක් කරන ඇඟේ හයියෙන් ඉක්මන් වෙනවනේ. දැන් මේක අන්නේ ක්‍රමයට කරන්න බෑ. ඒක මොකද ඇඟේ හයිය තිබ්බට පළියට කරන්න පුළුවන් එකක් නෙමෙයි මේක. මේක හරීම සීරුවට කරන්න ඕනේ. අපි දැන් මඩ ගොඩක ඉන්නවනම් මඩ ගොඩේ ඉද්දදී දැගලුවොත් මොකෝ වෙන්නේ? තව ටිකක් කෙරෙනවනේ. හැබැයි සීරුවට හිමීට වැඩේ ගොඩ දාගන්න පුළුවන් මේ. ඉතින් අන්නේ මේ මඩකින් අපි එත ගොඩට එන්න නම් පොඩි මම කතාවක් කියන්නම් තේරුම් ගන්න. අපි හිතමු ලොකු මඩවලක් තියෙනවා. හ්ම් ලොකු මඩවලක්. ওই මඩවලේ ඉන්න පිරිසක් දාංගල දඟල ඉන්නෝ නේ. දියබුම් ගහනවා අරව කරනවා මඩ නානවා මඩ කනවා ඔය ඔක්කොම ඉන්නවා. ඔය ඉන්න අතරේ හැමෝම දඟලන ওই මඩ වලින් එළියට එන්න. නේ. මඩ වලින් එළියට එන්න දඟලන මොකද මඩ කාලා ඇති වෙලා. මඩ ගොඩේම ඉඳලා ඉඳලා ඇති වෙලා. ඉතින් ඔන්නෝම ඉන්නකොට මේගොල්ලෝ උත්සාහ කරන්නේ මේකෙන් එළියට එන්න තමයි හැමෝම. හැබැයි වෙන්නේ තව තව තව තව එරෙන එකම තමයි වෙන්නේ. ඔහොම ඉන්නකොට කවුරු හරි උඩ ඉන්න කෙනේ අර මඩ ගොඩේ දඟලා දඟල දඟල ඉන්න ලක්ෂ සංඛ්‍යාත කෝටි සංඛ්‍යාත ජනතාවට කඹයක් විසි කරනවා. මේ හැබැයි ඉතින් ඒ කඹයක් විසි කරාට කඹේ දකින්න ප්‍රමාණය බොහොම අඩුයි. මේ කොච්චර මේක හිටියත් කෝටි ප්‍රකෝටි ගණක් හිටියත් මේ කඹේ විසි කරනවා. උඩට උඩට ආප උඩ ඉන්න කෙනෙක් කඹේ විසි කරනවා. ඒතර මේ කවුරු හරි මේ කඹේ මඩ ගොඩේ ඉන්න කෙනෙක් මේ කඹේ අල්ලගත්තොත් මෙයා මේ කඹේ අල්ලගෙන චුට්ටක් ඉස්සරහට එනවා. අපි හිතුවා මේ කඹේ අල්ල මඩ ගොඩේ ඉන්නකොට මෙයාගේ මේ බෙල්ල ළඟටම මඩ වැහිලයි කියලා. මේ කඹේ අල්ලගෙන මෙයා අඩි 10ක් විතර වගේ ඉස්සරහට ආවොත් අර බෙල්ල ළඟට තිබ්බ මඩ ටික පපුව හරියට ගියමු ඊළඟට. මෙයා සත්සුදස්සෙන් දන්නවද නැද්ද? බෙල්ල ළඟට තිබ්බ මඩ පපුව ළඟට තියෙනවා කියලා. හැබැයි ඉන්නේ කොහෙද? ඉන්නේ මඩේම තමයි. ආයි දැන් අර කඹේ අතාරිනවද? ඇයි අතාරින්නේ නැත්තේ? දන්නව පොඩ්ඩක් අඩු වෙනවා. ආයි මේ කඹේ අල්ලගෙන ඉස්සරහට එනවා තව ටිකක්. දැන් මෙයාගේ මඩ මෙයා බඩ හරියට විතර. නේ. එමෙයා දන්නවා කලින් මේ වගේ දැන් මේ වගේ. මෙයා කඹේ අතාරිනවා ඒත් නෑ. ඉන්නේ කොහෙද? ඒත් මඩේ ඉන්නේ. මඩේ ඉඳන් ගොඩට යන්නේ. හැබැයි දැන් අපි කැමති අර කර ළඟටම එරිලා තියෙන වෙලාවේ එක පාට ගොඩට අඩිය තියන්න තියෙනවනම් හරි කැමති. මම කියන උදාහරණේ තේරෙනවා. අර කර ළඟටම එරිලා තියෙන වෙලාවේ එක පාටම ගොඩට අඩිය තියාගන්න තියෙනවනම් හරි කැමතියි. හැබැයි කොච්චර කැමති වුණත් එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. නේද? දැන් තේරෙනවද අර අනුපූරක කතාව? ඇයි මේක අනුපූරක කිව්වේ කියලා? හිටියේ මඩේ බව දන්නවා. යන්නේ ගොඩට බව දන්නවා. තාම මඩේ. තාම මඩේ. ආයෙ තව ටිකක් ඉස්සරහට එනවා. කොහොම එනකොට දැන් ධනිස් හරියට විතර මඩ. හැබැයි දැන් නම් 100ට 100ක්ම ෂුවර් යන්නේ නම් ගොඩටම තමයි කියලා. මඩට නෙමෙයි කියලා. කොහොම ඇවිල්ලා ගොඩට එනවා. නේද? ගොඩට ඇවිල්ලා ඊළඟට මොකෝ කරන්නේ? කඹේ අතාරිනවා. හරි. අතාරලා මොකෝ කරන්නේ? අම්බියත් හරිනම් තමයි හරි. අම්බියත් ඇලම හොරන්නේ. නා ගන්නවා හරි හොද ගන්න හොද ගන්න නම් දෙයක් නැහැ දැන් මඩ නැහැ ඇත්තටම උපමාවක් කියාගෙන එන්නේ මඩ නැහැ කරන එකම දෙයක් තියෙනවා අර දඟලන කෙනෙකුට එන්න කඹේ විසි කරනවා ආයි කඹේ එතන තියලා යන්නේ නැහැ ඒ වැඩේ කරන්නේ නැහැ කවදාවත් කඹේ විසි කරනවා තව කෙනෙකුට එන්න. මොකද Taman දන්නවා මට කඹේ විසි කරේ නැත්තම් මට එන්නත් බැහැ. ඒ හින්දා තව සත්භාවයකින් උගලට ආපු කෙනා කඹේ විසි කරනවා. ඉතින් වැඩේ තියෙන්නේ 512028 බුදුරු පහළ වෙලා උන්වහන්සේලාත් කඹ විසි කරා. උන්වහන්සේගේ ආර්ය පිරිසත් කඹ විසි කරා. අපි මොකද කරේ? අර මඩේ දඟල දඟල හිටියා. අන්න බුදු පියාණන් වහන්සේ කියනවා මඩේ anu කාමයට නමකි. පංචකාම මඩවලේ දඟල දඟල ඉන්නවා කඹ විසි කරනවා සත පහකට ගණන් ගන්නෑ. ලකඹ විසි කරත් එකයි අපිට නැතත් එකයි. අපේ පංචකාමය අපිට ලොකුයි ඊට වඩා. අර මඩේම දඟල දඟල. හැබැයි ඒ කඹේ අහුවෙන්නේ බොහෝම සීමිත පිරිසකට. බොහොම සීමිත පිරිසකට. නේද? අති බහුතරයක් ඒ කඹේ දැන් බැරි වෙලාවක්වත් මං ඔය කඹේ විසි කරන වෙලාවෙම ඕගොල්ලන්ට නිින්ද ගියෝ. මං අර කඹේ විසි කරන වෙලාවෙම නිින්ද ගියොත් මං අහන්නේ මොකද වෙන්නේ? ඉවරයිනේ වැඩේ. ආයිතින් කඹයක් විසි කරනකම් ඔ ඉන්න වෙන. නේද? හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ කීය කීය කඹ විසි කරන්නේත් නැහැ. විසි කරන වෙලාවේ අල්ලා ගන්නවා. විසි කරන වෙලාවේ අල්ලා ගන්නවා. විසි කරන වෙලාවේ අල්ලා ගන්න නම් සිහි බුද්ධියෙන් බල අහගෙන ඉන්න. මොකද්ද මේ කියන්නේ? කොතනද මට මේක අහුවෙන්නේ? ඔතනද මං ගැලවෙන පොයින්ට් එක කියන්නේ. එතන ගොඩට එන්න නෑ. පෙර කරපු ඔය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක තමයි ඇවිල්ලා තියෙන්නේ. පෙර අකුසල් තියෙන උගෙන් නෑ එකක් මෙතනට. මං අහන්නේ අකුසල් තියෙන මිනිස්සු එනවා මෙතනට. අකුසල් තියෙන මිනිස්සු එන්නේ නෑ. ඔය කුසල් තියෙන හින්දා තමයි ඇවිල්ලා තියෙන්නේ. නේ? ඉතින් දැන් අපි හිතමු අකුසල් තියෙන කෙනෙක් මේ මේ ආවා කියලා. හිතමුකෝ අපි. නේද? අර බුදුහාමුදුරු ඉස්සරහට ආවේ නැද්ද අකුසල් කරපු අඟුලිමාල? අකුසල් කරපු අඟුලිමාල බුදුහාමුදුරු ඉස්සරහට ආවද නැද්ද? බුදුහාමුදුරු කඹේ විසි කරාද නැද්ද? අල්ලගත්තද නැද්ද? ඉතින් ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒත් ප්‍රශ්නයක් නෑ. ඒත් අල්ලගත්තා. එහෙනම් කොහොමත් අපිට මේවා නිවන් දකින්න හේතු වාසනා තියෙනව නැත්තේ නෑ. ප්‍රශ්නේ තියෙන්නේ ඒක සමහරලාට අපි වහ ගන්නව වෙන්න පුළුවන්. මේ එහෙනම් අපේ තම තමන්ගේ පැත්තෙනුත් ලොකු සපෝට් එකක් ඕනේ. මොකද තථාගතයන් වහන්සේ ඒකයි කියන්නේ මට ඔබලව ඊතර කරන්න බෑ. එහෙමම කියනවා. මම ඈතර වෙන මග කියන්නම් ඈතර වෙනක ඔබලගේ වැඩ දැන් ලෞතුරා බුදු පියාණන් වහන්සේ එහෙම කියලා මම කිව්වොත් එහෙම බැරි වෙලාකත් ඕගොල්ලන්ට බය නැතුව ඕගොල්ලෝ ඉන්න තැපැල් මොකද මේ ශ්‍රවණාගාරයට මං ඈතර කරලා දෙන්නම් කියලා මං අහන්නේ බැරි වෙලාකත් මං එහෙම කිව්වොත් නේද ලෞතුරා බුදුහාමුදුරන්ටත් වඩා මොකක් හරි උඩින් එන්න එපැයි එහෙම කිව්වොත් කවුරු හරි එහෙනම් ඒක කරන්න බෑ. ඇයි බැරි? යෝනිසෝ මානසිකාරය කරන ගන්න එක තම තමන්ගේ වැඩක්. ඒක කරවල දෙන්න බෑ. දැන් බුදු පියාණන් වහන්සේ යෝනිසෝ මානසිකාරයත් අපිට කරවල දුන්නා නම් අය මොකක් කරන් දැන්නේ ධම්මානුගම නිකම්ම ලැබෙනවා. බලන් ඉන්න විතර අපිට තියෙන්නේ. එහෙමනම් එක බුදුවරයා මේ ලෝකේ පහළ වෙනවා. එක බුදු පියාණන් වහන්සේ නම මේ ලෝකේ පහළ වුණාට පස්සේ ඔක්කොම ඉවරයි. හම්බෙන හම්බෙන එක සෝවාන් කරනවා. ඉස්සරහට හම්බෙන්නේ කවුද? සෝවාන්. හම්බෙන්නේ කවුද? සෝවාන්. ඇයි? යෝනිසෝ මනසිකාරය කරලා දෙන්න පුළුවන්. හරි ලේසියිනේ. හැබැයි බුදු පියාණන් වහන්සේ කිව්වේ මොකද්ද? මට උඹලා විතර කරන්න බෑ. ඊතර කරන්න ඊතර වෙන්න තියෙන මග මම කියන්න. ඒ කියන්නේ කඹේ විසි කරන්නම්. කඹේ අල්ලගන්න එක උඹලා වැඩක්. ඔච්චරනේ කිව්වේ. ඉතින් අන්න ඒ වගේ අර අස්සජි මහරහතන් වහන්සේත් කෝලිත උපතිස්ස දෙන්නටම කඹේ විසි කරා අල්ලගත්තා. බුදු පියාණන් වහන්සේ කෝසල මල්ලිකාට කඹේ විසි කරා අල්ලගත්තේ නෑ. කොසල් රජුරවන්ට විසි කරා අල්ලගත්තේ නෑ. ඉතින් මොකද කරන්නේ? බුදු පියාණන් වහන්සේ වක් කියන්න ඕනද? ඈ? වක් කියන්න ඕනද? වක් කියන්න ඕනේ මේකත් ඒ වගේ තමයි. අපිට කරන්න පුළුවන් මට කරන්න මොනවත් ඔච්චර තමයි. ඔයිට වඩා දෙයක් කරන්න බෑ. නේ. ඉතින් ඒ හින්දා මේක මම මේ පෙන්වන්නේ මනා ලෙස සිහි බුද්ධියෙන් මේක අහගෙන ඉන්නවා. මම තව උදාහරණයක් කියන්නම්. මේ මේ උදාහරණ කියන්නේ එක්තරා හේතුවක් දා. අපි හිතමු අපි ඉන්න බෝට්ටුවක. හරි. මේ බෝට්ටුව හරිම අබලා. ලෑලි දිරලා. ලෑලි දිරලා. කොයි වෙලාවෙ ගිලෙයිද දන්නේ ඉන්නෙත් ගැඹුරේ. මේක ඇතුලේ මැදට ඉන්න ඔක්කොම උන් ටිකක්. අපේ හිතවත්තු කියන ඔක්කොම මේ බෝට්ටුවට දාගෙන ඉන්නේ දැන් අපි. බෝට්ටුව තඩපණ වෙලා තියෙනවා. දැන් මේක පෙනි පෙනි ගිලෙන්නත් යනවා. තව චුට්ටකින් මේක ගිලෙන හිටියෝ. කවුරු හරි කෙනෙක් අපිට ඇවිල්ලා කියනවා බොය බෝට්ටුවේ ඉන්න එපා. ඕක හිටියොත් ඔබ මහා අමාරුවක වැටෙනවා. ඔయిత වඩා පොඩ්ඩක් සවිශක්තිමත් බෝට්ටුවක් එහා පැත්තේ තියෙනවා. මං ඒ බෝට්ටුවට පණින විදිය උඹට කියලා දෙන්නම්. හැබැයි අර කස්සේ ඉන්නවන ඔක්කොට මේක තේරෙන්නේ නැහැ. එක්කෙනෙක් මෙන්න මේක කොහොම හරි මේ අර බෝට්ටුවට පයින් විදිය අහගන්න. අහගෙන ඒ බෝට්ටුවට පයින්නවා. දැන් එයා ඉන්නවා අර බෝට්ටුවේ. හැබැයි තාම ඉන්නේ බෝට්ටුවකම ඉන්නේ වතුරෙම ඉන්නේ. මේ බෝට්ටුවත් ඉතින් ෂුවර්ම කියන්න බෑ. හැබැයි අරකට වඩා හොඳයි. මේ අරකට වඩා හොඳයි. අරකේ තරම් හානියක් වෙන්නේ නැහැ. අරකේ හානිය වැඩි. දැන් අපි මෙන්න මේ දෙවෙනි බෝට්ටුවේ ඉන්නකොට අරගෙන් මේකට පැනලා මේකේ ඉන්නකොට පෙනි පෙනි අර බෝට්ටුව ගිලෙන්න යනවා. පෙනි පෙනි. ඒකේ ඉන්න සියලු ඥාතීන් ටික. අම්මා වේවා තාත්තා වේවා වහුරු නාති ටික ඉන්නවා. අත දුන්නට එකෙක්වත් එල්ලෙන්නෙත් නැහැ. ඒ බෝට්ටුව හොඳයි. පෙනි පෙනි මේ බෝට්ටුවේ ගිලෙනවා දැන්. ගිලෙනකොට මේ බෝට්ටුවේ කෙනාට හිතෙනවද නෑ නෑ ඉතින් මම ඕගොල්ලොත් එක්කම හිටපු කෙනානේ ආයි අරකට පණීද? නෑ මාත් උඹලත් එක්කම මැරෙන්නම් කියලා අරකට පණේද කියලා අහන්නේ. පයින්නේ. දැන් ටිකක් පොඩි සුරක්ෂිත භාවයක් ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ බෝට්ටුවත් ඉතින් පැද්දෙනවා හෙට මෙහෙට. සුවරුත් නෑ කියන්නේ. අර වගේ ප්‍රශ්නයක් නැතුණාට පොඩ්ඩක් පැද්දෙනවා. මෙයාට දැනගන්න හම්බෙනවා මොකද්ද? මේිට වඩා තව හොඳ බෝට්ටුව එහා පැත්තේ තියෙනවා. ඒක මේකට වඩා හොඳයි. හැබැයි මෙයා දැන් පයින් ක්‍රමය දන්නවා. අර අහගත්තනේ. දැන් පයින් ක්‍රමය දන්නවා. දැන් පැනන පයින් ක්‍රමය කියලා දෙන්න දැන් කවුරුත් ඕනෙත් නැහැ. පයින් ක්‍රමය දන්නවා. දන්නහන්න අර බෝට්ටුවට පයින්. එයාට ඒකට ආවට පස්සේ තේරෙනවා අරක කොච්චර අවදානම්ද කියලා. අර කලින් හිටපු මේකට ආවම තේරෙනවා මේක කොච්චර අවදානම්ද. හොඳ වෙලාවට මේකට පැනගත්තේ. හැබැයි මේ බෝට්ටුව අරකට වඩා හොඳයි. ඔන්න ඊළඟ බෝට්ටුවට පැනගන්න. ඒකත් හැබැයි පැද්දෙනවා. ඒකත් වතුරේ තියෙන්නේ. එයාට දැනගන්න පුළුවන් වෙනවා මේකටත් වඩා තව හොඳ බෝට්ටුවක් එහා පැත්තේ තියෙනවා. පයින් ක්‍රමේ දන්න හන්දා අර බෝට්ටුවට පයින්. නේ. පැනලා ඒ බෝට්ටුව නම් සෑහෙන දුරකට හොඳයි. සවිශක්තිමත් භාවයත් වැඩි ඔක්කොම හොඳයි. හැබැයි ඒත් බෝට්ටුවක ඉන්නේ තමයි. මේ හැබැයි මෙයාට දෙනවා මොකද? මේ බෝට්ටුවෙන් අනිවාර්යෙන් ඒ ගොඩ කරා යන්නම පුළුවන්. නම් මේ අවසාන බෝට්ටුවේ එහා පැත්තට පයින්නවා. ඒ බෝට්ටුවේ තින්නේ නැතුව මොකද කරන්නේ? එහා පැත්තේ ගොඩ බිමටම පයින්න. දැන් වතුරෙන් ඔක්කොගෙම නිදහස්. තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා තෘෂ්ණාව යනු ජලය යනු තෘෂ්ණාවට කියන තවත් නමකින්. කොහෙද හිටියේ? ජලයේම තමයි හිටියේ. හැබැයි බෝට්ටු වල ප්‍රමාණය පොඩු පොඩු වෙනස්. ගොඩටම එනවා. නේ. ඉතින් ඒ හින්දා කොයි බෝට්ටුවේ හිටියත් බෝට්ටුව පොඩ්ඩක් ෂුවර් නැති බවත් තේරෙන්නත් ඕනේ. හැබැයි අර අර බෝට්ටුවේ නම් ඉන්නේ. ආයි ගිලුනොත් ගිලුනා. යන්නේ නම නැහැ. ලෑල්ලක්වත් ඉතුරු වෙන්නේ නැහැ. මේකේ නම් පොඩ්ඩක් chance තියෙනවා පොඩ පොඩ. නේ. හැබැයි ඒත් බෝට්ටු. ඒ හින්දා මේ වෑන් අපි මම ওই උදාහරණ දෙකම කිව්වේ මේ අවදානමක් තියෙනවා ඒ අවදානම හොඳට හිතට අරගෙන අපි මෙතනින් ගැලවෙන්න ඕන කියන අද පටන් ගන්න කලින් ප්‍රශ්න වගේක් ඇවිල්ලා තියෙනවා දෙක තුනක් ලියලා ආපු ඒ ටිකට උත්තර දීලාම ඉන්නා ආර්ය ශ්‍රාංගික මාර්ගයේ දාන සීල භාවනා වශයෙන්ද ප්‍රඥා සීල සමාධි වශයෙන්ද වෙන් කරනු ලබයි මෙයි වෙනස පහදා දෙන්න දෙවෙනි සාකච්ඡාවට ආපු නැති කෙනෙක් වෙන්න ඕනේ මේ අනිවාර්යයෙන් පළවෙනි මේ සාකච්ඡාව මෙතන ස්ලයිඩ් එක දාලාම පෙන්නවා සීල සමාධි ප්‍රඥායි ප්‍රඥා සීල සමාධි වෙන්නේ කොහොමද කියන එක. ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය අර විදිහට තියෙනවා. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රඥා සීල සමාධි වෙන විදිය පැහැදිලිවම විස්තර කරලා තියෙනවා. පෙන්නවා මේක මම හිතනවා ඉතින් මේ අර මුල ඉඳන් ආවම නම් ඇත්තටම මේවට උත්තර ඉතින් දැන් පුළුවන් තරම් මේ ලෞකික සම්මාදිට්ඨිය මේ කුසල මූල පටිච්චසමුපාදි විස්තර කරන තැනදී මේකට තව උත්තරයක් එනවා අද. ඊළඟට අහනවා මහාමායා දේවිය යසෝදරා අනේ පිඩු සිටුනා සිටුතුමා වැනි සිටුතුමන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත් පුද්ගලයන් යසෝදරා දේවිය හරි යසෝද අනේ පිඩු සිටුතුමාත් හරි පුද්ගලයන් දිව්‍ය බඹතලවල බ්‍රහ්මතලවල උපත ලබයි. හරි පළවෙනිම ප්‍රශ්නේ පොඩි මෙතන වැරද්දක් තියෙනවා යසෝදරා තෙරණිය බ්‍රහ්මතල උප්පත්ති ලැබුවේ නැහැ යසෝදරා තෙරණිය අරියත් ඵලය පූර්ණ කරා ඒ හින්දා ආයි බ්‍රහ්මතලයක උප්පත්තියක් නැහැ අනේ පිටිසිටුතුමා සෝවාන් වෙලා හිටපු කෙනෙක් හැබැයි සෝවාන් වෙලා හිටපු පළියට බ්‍රහ්මතලයක උප්පත්තිය ලබන්නේ නැහැ නොපිරේන ප්‍රථම ධානයවත් වඩනෝ නම් විතරයි බ්‍රහ්මතලයක උප්පත්තිය ලබන්නේ අන්න ඒක ඒ தත්ත්වයට අත් උනා විශාකා සිටු දේවියට නොපිරේන ප්‍රථම ධානය වඩලා හිටපු කෙනෙක් රූපාවචර ප්‍රථම ධානයට අදාළ බ්‍රහ්මතලයේ උප්පත්තිය ලැබුවා. මුලින්ම තියෙනවා මහා මායා දේවිය කියලා. මේ මහා මායා දේවිය මනුස්සතලයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා කියන එක මම දන්නේ නැහැ. මොකද ඉතින් බුදුහාමුදුරු බුදු වුණ ඊට පස්සේනේ අවුරුදු 45කට පස්සේනේ. එතකොට උන්වහන්සේ කොයිද දිව්‍යතලයට වැඩලා අභිධර්මයේ දේශනා කරලා ඒක උනා කියන කතාව විතරක් තියෙනවා. නමුත් මෙහෙදී සෝතාපන්න වෙච්ච එකක් ගැන විස්තර කළත් නැහැ. සෝතාපන්න වෙන්න විදිහකුත් නැහැ. මොකද හේතුව බුදු පියාණන්ලේ තාම බුදු වෙලා නැති අරන්දා. ඔව්. ඉතින් එහෙදී උනාද කියන එක මම දන්නේ නැහැ. ඒක දන්නේ නැති දේ දන්නේ නැහැ. එච්චරයි මම කවුරු ඉස්සර හනොත් ඒක කවුරු හරි ත්‍රිපිටකය ඇතුලෙන් හරි මහා මායා දේවිය එහෙදී පිරිනවම් පෑවා කියලා විස්තරයක් දන්නවනම් ප්‍රශ්නයක් නැහැ. නමුත් මම ඒක ගැන හරියටම දන්නේ නැහැ. ඒ කියන්නේ මේ මහා මායා දේවියට දේශනා කරපු ධර්මයේ මොකද්ද ඒ වෙලාවේදී ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කර දැන් අර උපාලි ගෘහපති එහෙම කියනවනේ. බණ කියනකොට මෙහෙම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගස්සේක කියලා. එහෙම කියපු තැනක් තියනවද කියන්න මම දන්නේ නැහැ. මට හම්බෙලා නැහැ. ඒකින්ද ඒක දන්නේ නැහැ මම. තබහට තියෙන්නත් පුළුවන්. කර්ම භවය හා උප්පත්ති භවය පහදා දෙන්න. මේ කවුද සුද්ධෝදන රජුරෝ ගැන නම් තියෙනවා. හොඳේ. ඒක. හරිනේ උන්නා එතුමා මේදී මේ අවසානට අරියත් ඵලයත් පූර්ණ කරා කියලා තියෙනවානේ. කර්ම භවය හා උප්පත්ති භවය පහදා දෙන්න. ඉතින් මේක සෑහෙන්න විස්තර කරා මේ මේ කර්ම භවය උප්පත්ති භවය අර මාළේ උදාහරණය අරගෙන මාළ පබළු අමුණන එක අරගෙන මම හිතන්නේ කියන්න තියෙන සෑහෙන ආකාරයකට මේක විස්තර කරා. ඒත් එක්ක මේ ඇත්තට මේ සාකච්ඡාවට එක්ක මගදී සම්බන්ධ වුණාද දන්නේ නැහැ. හැබැයි අදත් ඒක විස්තර කරනවා මේ කර්ම භවය උප්පත්ති භව නම් අර ගති හදන විදිය ඔක්කොම විස්තර කරේ නේද? බලු ගති හදන එක කර්ම භවයට යනවා. බල්ල හැදෙන බල්ල බලු උප්පත්තිය ලැබෙන එක උප්පත්ති භවයට යනවා. කීකේ අර ගති වලින් පවා කිව්වේ. ඉතින් මේ හැම එකක්ම කිව්වේ ඒ කර්ම භව උප්පත්ති භව තමයි තවත් ලේසියෙන් තේරුම් ගන්න තමයි අර මාලේ මාලේට අමුණන පබුළු අරගෙන කිව්වේ. හරි. ආ තව එකක් තියෙනවා. ඒක නම් ගොඩක් ප්‍රශ්න නැහැ. අපට යම් දෙයක් භාවිතා කිරීමේදී මන වඩන දෙයක් වුණා. භාවිතා කිරීමේදී, ඒ කියන්නේ කලින් මන වඩන දෙයක් වුණා. වසුදා එය අපට ලැබෙන විට ධම්ම ලෝකේ ඇති වේදනා සංඥා සංකාරවල කැමැති කැමැත්තකින් අපට මන වඩන දෙයක් ලෙස දැනුම් දෙන්නේ. ආ right මේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ඇත්තටම මේ මන ධම්ම කොටසේ තමයි විස්තර කරන්නේ උපරිමටම හරි කොහොමද මේ ධම්ම ක්‍රියාත්මක වෙන්නේ ධම්මවල මොනවද තියෙන්නේ කියන එක විස්තර කරනවා මන ධම්ම එකේදී මේ මේ ප්‍රශ්නෙට උත්තරේ බොහෝ විට ලබන සතිය නැත්නම් ඊළඟ සතිය වෙනවා මේ පළවෙනි එකට උත්තරේ. මොකද මන වඩන මන ධම්ම කොටස විස්තර කරන්නේ නැතුව මේක හරියට කියන්නේ පූර්ණම උත්තරයක් දෙන්න බෑ. ඒකයි කියන්නේ. ඒ කොටස විස්තර කරනවා. එතකොට මේකේ එයි ස්වභාවය ප්‍රියමනාප ලෙසද ප්‍රියමధుර ලෙසද දැනෙන්නේ. ඕ දැන් මේ ප්‍රියමනාප කියන ඒවත් එක තමයි මනාපාමනාප එන්නේ ඔක්කොම. මන වඩන මන නොවඩන ඒවා ඔක්කොම එන්නේ. ඒතකොට ලෝකේ රූප තියෙනවා. අන්නේ රූප මං කිව්ව මතක ඇති බෙදා ගන්නවා මොනවද? මන වඩනවා මන නොවඩනවා. ඔන්නඔහම බෙදාගෙන තැම්පත් කරපු ධම්ම ටිකකුත් තියෙනවා. හැබැයි ධම්ම ඝට්ටණය වෙනවා. ඝට්ටණය වෙන තැන මොකද ආයි කරන්නේ? ආයි අවිද්‍යාවෙන් බෙදෙනවා. මම කියන්නේ අවිද්‍යාව පෙර නොවිය පසු පහළ විය කියන්නේ. ආයි බෙදෙනවා. අරහෙන් එන්නේ ইনফෝමේෂන් එකක් විතරයි. මේ දැන් ඊයේ කාපු එක මතක් වෙනවා. ඔන්න කොටින්ම ගත්තොත්. ෂා. අර කොහෙන් හරි එදා ගිහිල්ලා හොඳ හෝටලයකින් කනවා. කාපු එක මතක් වෙනවා. දැන් කාපු එක මතක් වෙන එක ඒකක්. ඒ හෝටලෙම මරු කියලා හිතන එක තව එකක්. දෙක දෙකක්. මතක් වෙන එක අයින් කරන්න ගියොත් එහෙම ඔව් එක්ක ධම්ම අයින් කරන්න ඕනේ එක්ක මන අයින් කරන්න ඕනේ. මනත් හටගෙන තිනවා ධම්මත් ක්‍රියාත්මක වෙනවා. ඒ ධම්ම නැවත ගොඩ නගනවා මේ මොහොත. ඒ ධම්මත් එක්ක පටිච්ච වෙලා නැවත ගොඩනවා. ගියසරේ පටිච්චේ විස්තර කරේ. අන්න මනංච පටිච්ච ධම්මේච කියලා එන්නේ ඒක. ඒකත් එක නැවත පටිච්ච වෙනවා. පටිච්ච වෙලා නැවත නැවත ආස්වාදයේ උදෙසා කරනවා. ඒකයි කිව්වේ ධම්ම කියන්නේ උපාදානීය ධර්ම කියලා කිව්වේ ඒකයි. ඒක නැවත නැවත හොයන එක තමයි උපාදානයක් බවට පත් අන්න. ඉතින් මේක තවදුරටත් විස්තර කරනවා ලෝකේ විචිත්‍ර වූ විචිතුරු අරමුණු තියෙනවා. ඒ කාමය නොවේ. ඒක ධම්මවල එක එක විචිත්‍ර විචිතුරු. එක්කෙනෙක් සුදු වෙන්න පුළුවන් වර්ණයෙන්, එක්කෙනෙක් කළු වෙන්න පුළුවන්. එක පාටක් එක රූපයක් මේ පාට වෙන්න පුළුවන් එක රූපයක් මේ පාට වෙන්න එකක් කොට වෙන්න පුළුවන් එකක් කොහොම හොම හැඩතල වලින් සංඥා වලින් හැම එකකම විචිත්‍ර විසිතුරු බව ඒ විචිත්‍ර විසිතුරු භාවය කියන්නේ මොකක්ද දන්නවද ඔය වෙලා තියෙන අපි ඔය වචන පාවිච්චි කරලා තියෙන වැරදියකටනේ එතකොට අපි හිතන්නේ ඒකයි මේ විචිත්‍ර විසිතුරු බව කියන්නේ එකකට එකක් වෙනස් එකකට එකක් වෙනස් එකකට එකක් වෙනස් සඳ අපිට වෙන වෙන වශයෙන් අඳුර ගන්න පුළුවන් අන්න ඒවා කාමයෝ නොවේති. එය කාමයෝ නොවේති. මිනිස්යාගේ සංකල්පිත රාගතෙමේ කාමය. අන්න සං අරකත් එක සංකල්පනාවක් ගොඩනගන. අන්නේ සංකල්පනාවක් ගොඩනගන්න ගිය ගමන් මොකද වෙන්නේ? ඒක ප්‍රියයි කියලා ගන්න. එතකොට එහෙම සංකල්පනාවක් ගොඩනගනවා තව ටිකක් අනිත් ටික අප්‍රියයි. එකක් ටිකක් ප්‍රියයි ටිකක් අප්‍රියයි. ටිකක් මනාපයි අනිත් ටික මනාපයි. ටිකක් මන වඩනෝ අනිත් මන වඩන්නේ නැහැ. හැබැයි ප්‍රශ්නේ තිබ්බේ ලෝකේ මන වඩන මන නොවඩන ඒවා නැහැ. ලෝකේ රූප තියෙනවා. ඒක අරගෙන දෙපැත්තට බෙදෙනවා. දෙපැත්තට බෙද බෙද යනවා. නේද? ඉතින් මේක අ දහමක් ටිකක් වැටහිලා මං කිව්වේ අර ස්විමින් pool එකේ පීනන්න ගන්නවා කියලා. නේද? අන්න එහෙම පීනගෙන යනකොට එක්තරා අවස්ථාවක් එයි එනවා මේ ලෝකේ අරියත් වෙනව නෙමෙයි. අවිද්‍යාවෙන් තොර මොහොතක් හම්බ වෙනවා. එක්තරා වෙලාවක. නේද? ඒක ඒක ප්‍රායෝගික අත්දැකීමෙන් ගන්න ඕන එකක්. පොතෙන් ගන්න බෑ. අන්න ඒ වෙලාවට බලන්න මම ඒක ඉස්සරහට තව විස්තර කරලා දෙනවා භාවනා පාතබ්බ කොටස යටතේ ඒ වෙලාවට බලන්න ඕනේ ඇත්තටම රූපද තියෙන්නේ මනවඩන රූපද තියෙන්නේ හැබැයි අවිද්‍යාව ගොඩ නැගෙන තාකල් එහෙම පේන්නේ නැහැ පේන්නේම එක්ක මනවඩනවා එක්ක මනවඩන්නේ නැහැ එක්ක මනාපයි එක්වම නම්. අන්න ඒකෙන් තොර දකින්න වෙලාවක් එන්න. අන්න එතකොට තේරෙනවා ඌයේ මනවලන රූපෙට මොකෝ උනේ? මනවලන රූපේ නෑ රූපේ දිනනවා. මනවඩන්නේ නැති රූප නෑ. ඒක තමයි මම අර ඔයගලන්ට එදා මතකදී මේක පටන් ගන්නකොට කිව්වා. තථාගතයන් වහන්සේ බුදු වෙන්න කලින් සිද්ධාත් කුමාරයා හැටියට ඉන්නකොට සමහර වෙලාවට යසෝදරා දේවිය දකින්නකොට මන වඩනවා. දේවදත්තෝ දකින්නකොට සමහරට මන වඩන්නේ නැහැ. හැබැයි බුදු වුණාට පස්සේ යසෝදරාවත් දකින්න දේවදත්තෝ දැන් කාව දකින්නකොටද මන වඩනවා ඇත්තේ. බුදු වුණාට පස්සේ ඈ දැන් කාව දකින්නකොටද මන වඩනවා ඇත්තේ. මොකද මන වැඩිලි ඉවරයි. මන නෝන එකත් ඉවරයි. එහෙනම් ওই මන වඩන මන නෝනේ ඔක්කොම ගොඩනගන්නේ මොකෙන්ද? අවිද්‍යාවෙන් ගොඩනගන. ඉතින් ධම්මවල තියෙන්නේත් එහෙම ඒවා නෙමෙයි ইনফෝමේෂන් විතරයි. දත්ත පමණයි. ඒක අරගෙන තමයි. ඉතින් මේක මම මන ධම්ම විස්තරයේදී ගොඩක් තව විස්තර කරලා දෙන්නම්. කවුද මත? ආ ආ සතුරෙද්ද මිතුරෙද්ද කියන එකද? ඔව් නෑ දැන් ලෝකේ දැන් සතුරු මිතුරු නෙමෙයි තියෙන්නේ. අපි ඒකත් එක්ක කරපු අකුසල් වැඩ තියෙනවා. ඒවත් එක්ක කරපු කුසල් වැඩක් තියෙනවා. ඒතකොට ධම්ම ලෝකේ තියෙන්නේ කුසල් අකුසල් අව්‍යාකෘත කියලා විතරයි. එතකොට ඒක රූපවලට අදාළ මොනවද? වේදනා කියන්නේ ඒ රූපවලත් එක්ක අපි ගොඩනගපු වේදනාවලට අදාළ දත්ත. ඒ කියන්නේ එක්ක සැප වේදනා, එක්ක දුක් වේදනා, එක්ක අදුක්කම සුඛ වේදනා. ඒ වගේම සංඥානි. ඒ වගේම සංකාර. ඒ කියන්නේ චිත්තය තුල. ඒකෝට ඔන්න ඔය වේදනා සංඥා සංකාර කියන චෛතසික ධර්ම මූල් කරගෙන ගොඩනගපු ශක්ති විශේෂ ටිකක් විතරයි තියෙන්නේ. එන්නේ ශක්ති විශේෂ ටික අපිට පළ දෙනවා. ඇයි? අපිම කරපුවානේ. තම තමන් කරපුවානේ. තම තමන්ට පළ දෙනවා. ඒක පළ දෙනකොට පළ දෙන්නේ කුසල් හැටියට පළ දෙන ඒවාත් තියෙනවා. අකුසල් හැටියට පළ දෙන ඒවාත් තියෙනවා. ඒතර කුසල් අකුසල් හැටියට පළ දෙනකොට කයට සුඛ දුක එන්න ගන්නවා. ඒ දෙකම නැති ඒවත් එක පළ දෙනකොට කියන්නේ කුසල් අකුසල් එක්ක වුණත් අර මුදුරලු එක නැතිව නැති වෙන පළ දෙන ඒවා උපේක්ඛා සහගත පළ දෙනවා වේදනාව විදිහට. නේ. එතකොට දැන් අපි කාට හරි ගහලා තියෙනවා නම් ඒක අර ගොඩේ යන්නේ අකුසල් ධර්ම ගොඩට. ඒතර අන්න අපි අකුසල් ධර්මයක් කළා තිනින්දා කාමාවචර අකුසලයක් මුල් කරගත් එකක් හන්දා කයට රළු ස්පර්ශයක් කරා දුක් වේදනාවක් අප කරා එන්නේ. ඒතර අරගේ සතුරු ඉන්නවද? ද කුසල අකුසල්ද තියෙන්නේ. කුසල අකුසල් තියෙන්නේ. ඒකේ හතුරු නෑ. ඇයි දුක් වේදනාව කියන්නේ? පෙර කරන ලද කාමාවචර අකුසල ධර්මයන් මුල් කරගත්ත හේතුව කයට රළු ස්පර්ශයක් කරා දුක් වේදනාව නෑ. ධම්මෙන් දුක් වෙනව නෙමෙයි හොඳේ. ධම්මේ තියෙනවා අපිට දුක් වේදනාවක් පළ දෙන්න ඕන කරන ශක්තිය තියෙනවා. ඒක අපි කරා ඇදෙනවා. ඒක අර අර මේ දත්ත විතරයි තියෙන්නේ. අපි කයක් මූල් කරගත්ත අකුසල් ධර්ම කරලා නැත්තම් එහෙම ඉන්න බෑ. මේකනේ කවුද බක්කුල මහරහතන් වහන්සේට කායික දුක් පීඩා අඩු උනේ. නේ කායික දුක් පීඩා අඩු උනේ. ඒ කියන්නේ උන්වහන්සේ කායික දුක් පීඩා කරලා නැද්ද? කරලා තිනවා. කරලා තිනවා ගොඩක් ඒවා ගෙවල ඉවරයි. අර ශේෂ මාත්‍ර හැටියට ඉතුරු වෙලා තිබුණේ නැහැ. හැබැයි ශේෂ මාත්‍ර හැටියට බුදුහාමුදුරන්ටත් ඉතුරු වෙලා තිබ්බා. කවුද මේ මුගලන් මහරහතන් වහන්සේටත් ඉතුරු වෙලා තිබ්බා. ඒකයි. ඉතින් අපිටත් ඉතුරු වෙලා තියෙන පුළුවන් නෑ කියන්නේ. මේ ආපු ගම ගම ගම මාර්ගය තුල. එහෙම නෑ කියන සාතිකයක් දෙන්න බෑ. ඒ නැත්තම් එන්නෙත් නෑ. ඇයි අනුන් කරපුවා එන්නේ නෑ. දැන් නැත්තම් එන්නෙත් නෑ. බය වෙන්න දෙයක් නැහැ. හැබැයි තිබුණා තිබුණොත් එන එකට බය වෙලා වැඩකුත් නැහැ. ඒ කොහොමත් එනවා. දැඟලුව කියලා ඒක නතර කරන්න බෑ. ඒක එනවා. බුදු පියාණන් වහන්සේට ආව නම් ඉතින් මේක නතර කරන්න පුළුවන්. ඒකම උත්තරමයනේ නේ. ඕක නතර කරන්න පුළුවන් ඒකම උත්තරමයනේ. එනවා. ඇයි අපි මනුස්ස ලෝකේ ඉන්නවා. හැබැයි කයට එන්න තියෙන දැඩි දුක් පීඩා ටික ඉවර වෙනවා කාම ලෝකෙන් නිදහස් වුණා. හැබැයි මේ නිදහස් වෙන්න යනකොට ඵල දෙන්නේ ඕනේ වර්කේ තියෙනවා නම් ඵල දීලම තමයි නිදහස් වෙන්නේ. කොච්චර කරා. මොනතම් කවුද අරක ගෙවන්නේ? ගෙවන්න තියෙන එකක් නක්. ගෙවන්න නැත්තම් වෙන්නේ. ඉතින් අපි දැන් හඳහම් බලන් දෙයක් නැහැ. ගෙවන්න තියෙනවද නැද්ද දන්නේ නැහැ මං ගිහිල්ලා බලන්න ඕන හතර කේන්දරේ පෙන්නනවද කියලා ගෙවන්න තියෙනවද කියලා. කාටද ධම්ම කියවන්න පුළුවන්? ඈ දැන් කාටද කාටද දැන් ධම්ම කියවන්න පුළුවන්? එන්නකොට දැනගන්න ඕනේ ධර්මයට අනුව මෙච්චරයි කියන්නේ. පොඩ්ඩක් ඉන්නකෝ මේ ප්‍රශ්නේ නැත්තම්. අර මෙතන ඉන්න අනිත් අයට ප්‍රශ්නේ ඇහෙන්නෙත් නෑ සමහරලාට කවන්නා. දැන් කියන්නකෝ ප්‍රශ්නේ. පෙර කළ අකුසලයක් කියලා අපි අවබෝධ කරගන්නවා. දැන් අපිට මේ මේ මොහොතේ මේ ඵල දීලා තියෙනවා. එතකොට අපි ඒක එක ගැටෙන්නේ නැතුව කුසල කර්ම කරන්න යොමු වුණොත් මොකක් එක්කද ගැටෙන්නේ නැත්තේ? ඒ කියන්නේ දැන් අපි දැන් අසනීපයක් කියමුකෝ. අන්න හරි. එතකොට ඒ අසනීපෙත් එක්ක අපි අපෝ මට මොකද්ද මේ උනේ ඒත් එක්ක ඒ ආකාරයට නැතුව ගැටෙන්නේ නැහැ. ඔව්. අපි හිතනවා නම් දැන් මේක මං පෙර කරපු අකුසලයන් නිසා සිද්ධ වුණේ. ඒ නිසා මට මේ අකුසලය මේවා කරගන්න මං කොයි ආකාරයෙන් මම මේ මගේ මද්දකින් හරි හරි. මොන ආකාරයේද දැන් මම මේකේ යෙදෙන්න ඕනේ දැන් මම මේක කොහොමද ගෙවන්න ඕනේ කියන අවබෝධය ඇතුව අපි කුසල කර්ම කරන්න යොමු වුණොත් එහි යම් මේ අඩුවීමක් ඒ කියන්නේ දැන් අසනීපේ අඩුවීමක් වගේ දේවල් ඒ වගේ දේවල් වෙන්න පුළුවන්ද දැන් එහෙමනම් බුදුහාමුදුරන්ටනේ කුසල කර්ම උපරිමම්ති එතෙන්දිත් මේ නෑ මහාන දැන් පළ දුන්න ටික වුණානේ. ඔව් සර්. දැන් අර අරබුතුමී කිව්ව හොඳ තැන. මොකද අපි මේක අරක එනවා පෙර අකුසලයෙන්. අකුසලයෙන්. එතකොට අපි ඒකත් එක්ක ගැටෙන්න යන්නේ නෑ. අපි ඒකත් එක්ක ඇලෙන්න යන්නේ නෑ. ඒ ඒ ටික කරනවා. එතකොට නිතරම මේ මොහොතේ කරන්න යන එක නතර කරනවා. මේ මොහොතේ කරන්න යන එක නතර කරන තැනින් අපි නව හේතු හදන්නේ හැබැයි පුරාණංචක ඇදෙන එක නතර කරන්න බෑනේ. ඒක තියෙන විදිහටම එනවා. කකුල කඩලා නිකන් මේ නිය පොත්තක් තුවාල වෙන්නේ නැහැ. කකුලම තමයි කැඩෙන්නේ. හරි. <laughs> අපි කුසලයක් කරලා අනේ මං කකුල කඩලා තිනවා නිය පොත්ත විතරක් තුවාලුනොත් හොඳයි කොට <laughs> වෙන්නේ නැහැ. ඒකයි මේ කියන්නේ. දැන් එසේ ઈච්ඡාවක් හදාගත්තට හරියන්නේ නැහැ නලපති තම්පි දුක්ඛා. එහෙම වෙන්නේ නැහැ. හැබැයි අරක අර විදිහට වෙයි. හැබැයි ඒ උනත් ප්‍රශ්නයක් නැහැ. මොකද අපි නැවත මෙවැනිම දුක් විඳින්න එකක් හදන්නේ මේ මොහොතේ. මම එතනට දැන් එනවා. හරි. පන්නාරේ. එකක් විඳිනවා. එක උලක් විඳිනවා. දෙවෙනි උලෙන් ඇනගන්නේ නැහැ. අපිට නතර කරන්න පුළුවන් දෙවෙනි උලෙන්. අර පළවෙනි උලෙන් ඇනගන්න එකට කරන්න තියෙන්නේ මේ කුසල් වඩන්න නෙමෙයි. බෙහෙත් ගන්න එක. අර පළවෙනි උලට. දැන් අපි හිතමු ඔබතුමීට උණ හැදිලා. නැත්නම් අත කැඩිලා. දැන් ඒකට කුසල් ධර්ම වැඩුවට අත හොඳ වෙනවද? ඈ ඒක හොඳ වෙන්නේ හැබැයි එකක් තියෙනවා. අපි මේ මාර්ගය වඩාගෙන යනකොට මොකද්ද වෙන්නේ? ඒකට බෙහෙත පවා පත්තියන් වෙන්න ගන්නවා. හරියම දොස්තර කෙනෙක් හම්බ වෙනවා. ඒකට හරියටම බෙහෙත හම්බ වෙනවා. අන්න ඒ ටික හම්බ වෙනවා. ඒක හරි. ඒකේ කිසි වැරද්දක් නැහැ. නැතු අර කුසල් ධර්ම වඩා කරලා ලෙඩේ හොඳ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අත කැඩිච්ච එක අත කැඩිච්ච එකමනේ. ඒක වෙනවා. හැබැයි ඒකට මෙච්චෙක් කල් බෙහෙත් හෙව්ව හෙව්ව බෙහෙත් හම්බුනේ නැහැ. දැන් මාර්ගය මේක තෝරගෙන මේක වඩන්න ගත්තට පස්සේ හරි යමන් දොස්තර කෙනෙක් හම්බ වෙනවා, බෙහෙතක් හම්බ වෙනවා, ලෙඩෙත් සුව වෙනවා, මාර්ගය වඩන්නත් පහසු වෙනවා. එහෙම වෙනවා. ඔව් අනිවාර්යයෙන් ඔව් මේ අහන්නේ කුසල් කරනකොට ප්‍රඥාව වැඩෙනවද කියලා කුසල් කරනවා පොඩ්ඩයි නමත මම මෙන්න මේ මේ මේ ප්‍රශ්න ටික ටක් ගාලා උත්තරේ දීලා ඉන්නම් මේ මේකේ පුළුවන් ඒවට උත්තරේ ටක් ගාලා දීලා ඉන්නම් එතකොට මේ ප්‍රශ්නේ අයින් කරන්න පුළුවන් ප්‍රියමනාප කෙලෙස ඊළඟ අහනවා චන්ද්‍රාග විනයෝ චන්ද්‍රාග පානෝ දෙක අතර වෙනස. ඔව් මේ මේ මේ චන්ද්‍රාගය කියන්නේ තනිකර මොකද්ද අපි චන්ද්‍රාග විනයෝ. මේ විනය කියන්නේ මොනවද? රාගයේ විනයක්, දේශයේ විනයක්, මෝහයේ විනයක්. අන්න මේ චන්ද්‍රාගයට පත් වෙන්න පත් වෙන්න අර අපි ඒපත් වෙන වැඩපිළිවෙල තුල රාගය ඇති වෙනවා, දේශය ඇති වෙනවා, මෝහය ඇති වෙනවා. ඒක විනය ඒක විනය කළ යුතු දෙයක් බව දැනගෙන පහ කරනවට කියනවා චන්ද්‍රාග ප්‍රාණය. දැන් අපි ඒක රාගයක් බව දැනගන්න ඕනේ පහ කරන්න නම්. රාගයක් බව නොදැන පහ කරන්න බෑ. ඒක රාග විනයට අයිති එකක්. ඒක දේශයට අයිති එකක්. ඒක මෝහයට අයිති එකක්. අන්න ඒක දැනගෙන තමයි පහ කරන්න. ඒකයි මම කිව්වේ දැන් යම්කිසි කෙනෙක් පහ කරන්න ඕන් ඕන්නේ නැති එකක් පහ කරන්න බැරි එකක් පහ කරන්න try කරනවා. බුදුහාඳුර කිව්වේ උපාදානීය ධර්ම පහ කරන්න නෙමෙයි චන්දරාගය පහ කරන්න. එහෙනම් අර චන්දරාගයට ගොඩ චන්දරාගයකට මුල් වෙනවා කියන්නේම රාගයට, දේශයට, මෝහයට යටත් වෙනවා. ඒක අන්න ඒක රාගයකට යටත් වෙනවා, දේශයට, මෝහයට යටත් වෙන බව දැනගෙන ඒක පහ කරන්න. මොකද පහ කරන්න කලින් පහ කරන්න දැනගන්න එපා මොකද්ද කියන්නේ. දැන් දැනගන්න නැතුව කොහොමද පහ කරන්නේ? ඒක රාගයක් බව දැනගන්න ඕනේ. ඒක දේශයක් බව දැනගන්න ඕනේ. අන්න ඒතකොට තව ටිකක් එහාට ගියාම තේරෙනවා මේ තමන් අහගත්ත දහමත් එක තේනවා. එන රූපවල රාගේ නැහැ. එන රූපය මුල් කරගෙන රාගයක් ගොඩනගන හන්දම තමයි රාගයක් ගොඩ නැගෙනවා. ඒ රාගය පහ කරන්න පුළුවන් බව තේරෙන්නේ ඒවා මේවතු මේ රූපවල නැති හන්දා. දැන් බැරි වෙලාවක රූප වල රාග තිබ්බනම්. හරි. අපි හිතමු රාගය හිතේ දිනන. කොහොමද පහ කරන්නේ? රාගය හිතේ දින එකක් නෙමෙයි. රාගය හිතේ ගොඩ නැගෙන එකක්. උපදින එකක්. උපදින එකක් හන්දයි පහ කරන්න පුළුවන් වෙන්නේ. බැරි වෙලාවක රාගය හිතේ තිබ්බනම්. ආ. ඒක තෝරගන්න ඕන ලේසිම තැන. රාගය හිතේ දිනන දේශේ කොහෙද තියෙන්නේ? එකට කොහොමද හිත් දෙකක් තියෙන්නේ? රාගය හිතේ නම් තියෙන්නේ. දේශය කොහෙද තියෙන්නේ? ආදේශය හිතේ. දේශය හිතේ තියෙන රාගය කොහෙද තියෙන්නේ? ආන්න දැන් තේරෙනවද? කොයි වෙලාවකත් දෙකක් එකට හට ගන්න බෑ. එහෙනම් රාග හිතක දේශය නෑ, දේශ හිතක රාගය නෑ. එහෙනම් රාග හිත හටගත්ත බව දැනගත්තම තමයි රාග හිත පහ කරන්න පුළුවන් වෙන්නේ. දේශ හිත හටගත්ත බව දැනගත්තා තමයි දේශ හිත පහ කරන්නේ. ඒක රාග හිතක් බව දන්නේ නැත්තම් පහ කරන්න දන්නේත් නැහැ. ඒකයි මෙතන වචන දෙකක් දෙන්නේ. අන්න හරි. ඒක ඒක රාගයට අයිති දෙයක් බව දැනගන්න. අර මම මම සතර සතිපට්ඨානය ටාම පෙන්වන්න ආතාපි සම්පජා සතිමා විනෙය්‍ය ලෝකේ. අවිජ්ජා දෝමනස් වෙනයින් වෙන්නේ කියන්නේ. සතර සතිපට්ඨාන අන්නේ විනෙය්‍ය කියන වචනේ ඉන්න ඔන්න ඔතන. මේ මේ දහම් මේ වචනවල දහම් අර්ථය පැහැදිලි කර දෙන ආශ්‍රව ආසව උපාදාන අනුශය අනුශය ආශ්‍රව කියන්නේ මොකක් කරන්නේ දැනට ලේසි විදිහටම තෝරගන්න ආශ්‍රව කියන්නේ ආශ්‍රය කරනවා රූපයක් මුල් කරගෙන අවිද්‍යාවෙන් ඇසුරු කරන්න ගියාට පස්සේ කියනවා අවිද්‍යා ආශ්‍රව ඒක තුලින් භවයකට යන්න ගත්තට පස්සේ කියනවා භව ආශ්‍රව. ඒකෙන් පංචකාමයේ භුක්ති විඳින්න ගියාම කියනවා කාම ආශ්‍රව. දැන් කාම ආශ්‍රව රූපවල තියෙනවද? ද නැත්නම් ඇසුරු කරන්න ගිහිලාද ගන්න? ඇසුරු කරන්න ගිහිලා ගන්න. එහෙනම් ඒක ආශ්‍රව වෙනවා. මේ ආශ්‍රව කියන එක තමයි මම හිතන්නේ ආසව කියලා තින්නේ. ඒක මේ ආසව කියලා කියන්නේ නම් ඒ ආශ්‍රවම තමයි ඒ හින්දා තමයි ආසව කියන වචනේ ඉන්නේ ආසවක්ඛ ඥානය කියන තැනට එන්නේ. මේ ආශ්‍රව ගොඩනගන වැඩපිළිවෙලේ අයින් වෙනවට කියනවා ආසවක්ඛ්‍ය ඥානය පහළ වෙනවා කියලා කියනවා. ඊට අසින උපාදාන. ඒක නම් මම හිතන්නේ ඉතින් විස්තර කරානේ සෑහෙන දුරකට. ඉතින් මෙන්න මේ මේක තව ලස්සන උපමාවක් කියනවා තථාගතයන් වහන්සේ ගිනි ගොඩට දර උපාදාන වෙයි කියලා. ගිනි ගොඩට දර උපාදාන වෙයි. දර නැත්තම් ගින්න නැහැ. අර උපාදාන නැත්තම් يعني දර නැත්තම් ගින්න නැත්තම් උපාදාන නැත්තම් ගින්නේ නැහැ. එතකොට අර උපාදාන නිරෝධ නම් ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස් නිරෝධයි කියන්නේ. ඒ උපාදානයට ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන් උදාහරණයක් බුදු පියාණන් වහන්සේ දෙනවා. ගිනි ගොඩට දර උපාදාන. නේ. අනේ ඒතකොට දරවලක් තියෙන මොනවාද? දර කියන්නේ මොකද? ඒතකොට අන්පතෙන් ගත්තොත් අපි අර අවිද්‍යාව මූල් කරගෙන ආපු දැඩි ගති. අරගෙන ඒවත් එක්කම පිච්චි පිච්චි දෙන්න. නෑ ආශ්‍රව මේ මේ පටිච්චසම් උපාදාන කියන වචනේ තියෙන්නේ පටිච්චසම් උපාදේ කියන එක ඇතුලේනේ. පටිච්චසම් උපාදේ ඇතුලේ තියෙන කොණෙන් අවිද්‍යාව කියලා වචනය. ඒතර අවිද්‍යාව මුල් කරගෙන තණ්හාව මුල් කරගෙන උපාදාන කියන වැඩපිළිවෙල තුල තමයි ආශ්‍රව ගොඩ නැගෙන්නේ. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව දැන් එතන තියෙන උපාදාන පත්‍ය භව කියලා. දැන් මේක ඒක ඒ ප්‍රශ්නෙත් අහලා තිබ්බ එක තැන. ආ මේකනේ අහලා තිබ්බ. ඔය භව. අන්න භව ආශ්‍රව. ඒ භවය ඇසුරු කරන්න යනවා. භව ආශ්‍රව. ඒතර ඒක අවිද්‍යාව නැතු වෙන්නත් බෑ. උපාදානෙ නැතු වෙන්නත් බෑ. ඒක සමස්තේම තමයි මේ කියන්නේ. සබ්බේ ධම්මා අනාත්තාති විස්තර කර දෙන්න. මේකත් හොඳටම තේරෙන්නේ මන ධම්ම කොටසේදී තමයි. ඒ ධම්මත් එක්කනේ කතාව යන්නේ. ඒකේ තේරෙයි. හිතේ ඇති වෙන ජරා මරණවලදී ජරා හිතේ ඇති වෙන ජරා මරණවලදී ජරා මරණයෙන් ජරා ජරාවෙන් අදහස් වන්නේ කුමක්ද? ආ දැන් මේ හිතයි ඇති වෙන ජරා මරණවලදී අහන්නේ ජරාවෙන් අදහස් වෙන්නේ කුමක්ද? ඉතින් හිත ජරා මරණ වෙනවා කියන්නේ හිත මොකද වෙන්නේ? ජරාවටපත් වෙනවා. ඒ කියන්නේ මොකක්ද? කිලුටු වෙනවා. හිත කිලුටු වෙනවා. දැන් මේ මේ කෝපේ හොදන්න නැතුව කිලුට වෙනවා. ඒ කියන්නේ වගේ වැඩක් එන්නේ. කෝපේ පිරිසිදු තිබ්බා. ඒක හොද පිරිසිදු කරන්නේ නැති හින්දා මේක මොකදලා තියෙන්නේ? ජරාවටපත් වෙනවා. දැන් හිතත් මොකදලා තින්නේ වගේ. හිතත් ජරාවටපත් වෙනවා. කෙලෙසිලා ඔන්න කොටිම ගත්තා. හිත කෙලසගෙන. මේ රාගය ඇවිල්ලා, දේශය ඇවිල්ලා, මෝහය ඇවිල්ලා. නිවෙන්න තිබ්බ හිත ගිනියනවා. ආ ඔව් දැන් ජරා මරණ කියලා කිව්වහම මං කිව්වනේ මතකද එදා කිව්වා කයේ ජරා මරණේකුත් තියෙනවා හැබැයි කයේ ජරා මරණේ නෙමෙයි අජරාමර වෙන්නේ ආයි කවදාකවත් කයක් නෑ තමයි හැබැයි බුදුහාමුදුර අජරාමර උනේ බෝ බෝ මැඩදීනේ බුදු වෙන වෙලාවේනේ හැබැයි බෝ මැඩදී අජරාමර වෙලා උන්වහන්සේ පිරිනොම් පානකම් අර කයේ ජරා මරණයට ගොදුරු වුණානේ හැබැයි බුදු වෙච්ච වෙලාවේ ඉඳන් පරිණිරවාණය වෙනකම් හිත ජරාවටපත් වුණාද? බුදු වෙච්ච මොහොතේ ඉඳන් පරිණිරවාණය වෙනකම් හිත ජරාවටපත් වුණාද? හැබැයි ජරාවටපත් කරගන්න ඕන තරම් සිදුවීම් සිද්ධ වුණා. හැබැයි හිත ජරාවටපත් වුණේ නැහැ. කය කය ජරාවටපත් වුණා. පැහැදිලිද? දෙකක් එන්නේ. මොකද මේ හිතක ක්‍රියාවලියකුත් තියෙනවා ගතේ ස්වභාවයකුත් තියෙනවා. දෙකක් තියෙනවා. ඕකේ. රූපම් පටිච්චං උප්පජ්ජති සුඛං සෝමනස්සං කියන එකේ මේ රූපං ඉන්ද්‍රියන් හයටම ගැටෙනවා. ඔව්. නම් කියලා අහන නම් කය පමණද කියලා අහනවා නෑ. මතක ඇති කිව්වා රූපම් පටිච්චං උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං අස්සාදෝ සද්දම් පටිච්චං උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං අස්සාදෝ ගන්ධම් පටිච්චං උප්පජ්ජති රසම් පටිච්චං උප්පජ්ජති පොට්ටබ්බම් පටිච්චං උප්පජ්ජති දුකන සමනසික මේ වගේ හයටම කිව්වා. එතකොට මේකේ ගොඩාක් මම පහක් විස්තර කරා. මම එකක් විතරක් තාම ඉතුරු වෙලා තියෙනවා කියලා පොඩ්ඩක් කිව්වා. මන කතාව. ඊළඟට අහනවා සුඛය කායික සුඛයේද සෝමනස්ස සුඛය ගන්න. සුඛය කිව්වහම ඉතින් විපාක වශයෙන් එන කායික සුඛයක් එනවා. හැබැයි මේ රූපම් පටිච්චං උප්පජ්ජති සුඛං සෝමනස්සං කියන්නේ ඒ කායික සුඛයට නෙමෙයි මනෝ මූලිකව හදන රාගය මුල් කරගත් එකකටයි මේ කියන්නේ. මනෝ මූලික කොට නගපු රාගය මුල් කරගත් සුඛයකට තමයි මේ කියන්නේ. මේ සුඛයට බුදු පියාණන් වහන්සේ බිය විය යුතුයි කියනවා. මේ සුඛයට. මොකද්ද? රූපම් පටිච්චං උප්පසෝමන අර අයන් අස්සාදෝ කියන සුඛයට. මොකද ඒක දුක්ඛ සමුදයක්. ඒක පැහැදිලිව දුක්ඛ සමුදය කියලා පෙන්වන්නේ. දුක උදා කරගන්න වැඩ පිළිලා. අන්න රූපක් එක් රූපයක් එක පටිච්ච වෙලා හදාගන්න සුඛේ. මොකද රූපවල ආවට සුඛ නැහැ. ඒකයි වැඩේ වෙන්නේ. රූපවල තියෙන උපේක්ඛායක විතරයි. ඉතින් උපේක්ඛායක කාපු එක උපේක්ඛායකකින් සුඛයක් හොයන්න යනවනම් ඉතින් බිය වෙන්න වෙනව. මොකද දන්නවද? ඒ සුඛේ ලබා ගන්න කරන්න තියෙන ඕන දහදුරා බලු වැඩක් කරනවා. ඒක ප්‍රශ්නේ තියෙන්නේ. ඒකයි ඒ සුඛේට බිය විය යුතු කියලා. හැබැයි කයට ලැබෙන සුඛයට බුදුහාමුදුරු බිය වෙන්න කිව්වද? මොකද ඒක බිය වෙන්න ඕන එකක් නෙමෙයි ඒක ලැබෙන එක. අපි හිතුවත් ලැබෙනවා නොහිතුවත් ලැබෙනවා පෙර කාමාවචර කුසල ධර්ම රැස් කරලා තියෙනවනේ. දැන් බය වෙන්න ඕන සුඛේකුත් කියනවා. හැබැයි බය වෙන්න ඕනේ නැති සුඛේකුත් කියනවා. ඉතින් එහෙනම් මේවා හරියටම තෝරා බේරා ගත්තේ නැත්නම් ටිකක් අමාරුයි. ඇති වෙනවා නම් ඇති වෙන්නේ දුකක් නැති වෙනවා නම් නැති වෙන්නේ දුකක් බව. ඔව්. මේක කියන්නේ හතරම කියන්නේ මේක හට ගන්නවා නම් හටගන්නේ දුකක් නිරුද්ධ කරා නම් නිරුද්ධ කරේ දුකක් කියලා තමයි කියන්නේ. ඉතින් මේක මේ සාකච්ඡාවේ ගොඩක් දුරට තව සති දෙකකින් විතර වගේ එක සාකච්ඡාවක් තියෙනවා. ඒ සාකච්ඡාවේදී මේක මොකද්ද මේ කියන්නේ කියන එක දවස් 7ක් 8ක් බණ ටික ඇහුණා නම් අහගත්තා නම් හරියට කඹේ හරියට අල්ලගත්තා නම් මේ කියන්නේ මොකද්ද කියන එක තමන්ගේ අවබෝධයෙන් එන්න ඕන එකක්. නැත්තම් මේක නිකන් වචන පද ටිකක් බවට පත් වෙනවා. මොකද මේ මේ කතාව ඇතුලේ තියෙන්නේ සම්මා දිට්ඨිය කියන එක විතරයි. ඒ කියන්නේ ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙනවා කියන එක විතරයි. ඔව් මේ මාත්‍යා දැන් අර පොඩ්ඩකට ඉස්සෙල්ලා කියවනේ මේ සැප වර්ග දෙකක් තියෙනවා කියවනේ. මොනවද? සැප සැප වර්ග දෙකක්. සැප නෙමෙයි වචනේ වරද්ද ගන්න එපා. සුඛ සුඛ සුඛ දෙකක්. සුඛ සුඛ කියන වචනේ. ඒතර ඒ සුඛ දෙකේදී අපි එතකොට ඒක එකක් හොඳයි කිව්වා එකක් නරකයි කිව්වා. ඔව්. එතකොට ওই දෙකේ හොඳයි කියන්නේ මෙහෙමයි. එකක් නරකයි කියන්නේ එකකින් අපි සසර ගමන හදනවා. එතෙන්දී අපි ඇත්තට අපි හැසිරෙන්න ඕන විදිය කොහොමද ඒ වෙලාවේ? ඔව් දැන් මම අර ඔක්කොටම බේරෙන්න නෑ නෑ දැන් අර දැන් මම ගිය සතියේ දැන් ආසාදේ විස්තර කරන වෙලාවෙම මේකනේ විස්තර කරේ ඔක්කොම. අන්න අපි රූපයක් දකිනවා. රූපයක් දැකලා කොහොමද ගන්නෙ? චා ඒක නම් මරු. මේ ආසාදේ විස්තර කරේ নানা ප්‍රකාර විදිහට අරගෙන. රූපෙට අරන් විස්තර කරා, සද්දෙට අරන් විස්තර, ඒවැ නැති දේවල් දැනෙනවා කියලා මම ගොඩාක් විස්තර ඒ මොනවද? ඒ තනිකර සසර ගමන හදනවා. ඒ ඒ පටිච්ච වලින් ගන්න ඒවා. ඒවා ඇත්තටම අරවෑ නෑ. ද රූපවල සුව වේදනා දෙන්නේ නෑ. මං කර ඉබ්බෙන් පියාට ඉල්ලනවා කියලා කිව්වේ. දැන් ඒකට බය වෙන්න ඕනේ. හැබැයි හිතෙන්නේ මේ ඉබ්බ ළඟ පියාට තියෙනවා කියලා. ඒවැ තියෙනවා සුව කියලා හිතෙන්නේ. ඇයි අපි එදා ඉඳන්ම අරගෙන ආපු මතේ ඉතින් ඒක නැවත නැවත නැවත නැවත හොය ගොඩ නගනවා. ගොඩ නගන ගොඩ නගනවාන හිතෙන්නේම අර විදිහට. ඒ එතකොට අන්න එහෙම දහම තේරුම් ගන්නකොට තමයි තේරෙන්නේ අපි හිතපු ආකාරයෙන්ම වැරදි කියලා. එතකොට මේ බුද්ධ ඥාන වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙලා මොකක් මොකක්ද අපිට දෙන්නේ අන්තිමට? ඇත්තම කිව්වොත්. හරියට හිතන්න උගන්වනවා. මොන කොටිම කිව්වොත්. ඒ කියන්නේ අපි හිතන්නේ වැරදියට. ඒක වැරදි කියලා අපිට තේරෙනවද? ද හරි කියලා හිතෙන්නේ. හරි කියලා හිතේ. අපි අපි හිතපු දේ හරිනම් අපිට අඬන්න, දොඩන්න, වැළපෙන්න, අසහනය, පීඩාව එන්න පුළුවන්ද? ඈ? එන්න බෑනේ. එහෙනම් එහෙම එන්නේ හිතන එක හරි හන්දද වැරදි හන්දද? වැරදි හන්දනේ. එහෙනම් අපි හිතන විදිහ අපි දන්නේ නෑ. ඒ හින්දා ලෞතර බුදු පියාණන් වහන්සේ නම මේ ලෝකේ පහළ වෙලා රූපයක් ඉදිරියේ හිතන විදිය කියලා දෙයි. සද්දයක් ඉදිරියේ, ගන්ධයක් ඉදිරියේ, රසක් ඉදිරියේ, ස්පර්ශයක් ඉදිරියේ, සිතුවිල්ලක් ඉදිරියේ. ඉතින් ඔය හැයම ඔය හැයත් එක්ක අපි හිතපු විදිය වැරදි. ඉතින් වැරදි හන්දනේ අපිට මේ සහනයක් නැත්තේ. නැත්තම් සහනයක් එන්නේ නැහැ. ඉතින් තමන්ම කල්පනා කරලා බලන්නකො අපි රූප හිතලා නැද්ද කියලා. ඕන තරම් හිතලා තියෙනවා. ඉතින් හිතලා තියෙන එකෙන් හිතුවේම මොනව බලන්නේ? හිතුවේම සැනසෙන්නද දුක් විඳින්නද? ඈ හිතුවේ? ආ සැනසෙන්නේ. එහෙනම් එන්න ඕනේ. ඉතින් දුක එන්නේ ඇයි? හිතලා තියෙන විදිය වැරදි. දැන් හිතලා තියෙන විදිය හරිනම් සැනසීම එන්නේ බෑ. සැනසීම එන්න ඕන සැනසීම. මම අප කියන වචනේ නෙවෙයි පාවිච්චි කරන්නේ සැනසීම. සැනසීම එන්න ඕන. එතකොට ඔය හැරි දැනක සැනසීම අපිට අහිමි වෙලා තින්නේ ඇයි? ඒ රූපය දකින්න ඕන ආකාරයට නෙමෙයි දැකලා හිතුවේ. නේ. එතකොට ඒක තමයි ආස්වාදයට විස්තර කරගෙන ගියේ. මේක තව එකක් අහලා තිබ්බා. ආස්වාදයක් නොමැතිනම් සත්වයා නොවැළෙන බවක් දුකක් නැත්තම් නොමිදෙන්න. නෑ දුකක් නැත්තම් නෙමෙයි. ආදීනයක් නැත්තම්. ආදීනෝ කියන්නේ දුකක් තමයි. හැබැයි අනිත් අන්න එතන තියෙන දුක කියලා වැඩ විතරක් නෙමෙයි තියෙන්නේ. අනිච්චයි දුක්ඛයි විපරිණාම. අර බලාපොරොත්තු වෙච්ච දේ ලැබිලත් නෑ. දුකකුත් ගෙන දීලා හිතත් විපරීත භාවයටපත් වෙලා. අර මං හිත අර ජරා කතාවක් ඇහුවේ හිත හිතත් ජරා ගොඩකට ගිහිල්ලා. ඔන්නඔහම ස්වභාවයක් නැත්තම් අපිට මිදෙන්න උවමනාවක් එන්නේත් නැහැ. දැන් අපිට මිදෙන්න උවමනාවක් ඇවිල්ලා තින්නේ ඇයි? හොයනවා හොයනවා හොයනවා හොයනවා හොයනවා ඒ වුණාට සැටිස් නෑ තෘප්තිමත් නෑ මොකක් හරි අවුලක් තියෙනවා ඒ හින්දා අපි බලනවා උත්සාහ කරනවා නිවන් දකින්න හේතු වාසනා තියෙනයි මොකද්ද හොයන්නේ ළඟට? මොකද්ද මේකට විසඳුම? දැන් අපිට අර ආස්වාදය කියන එක විතරක් තිබිලා ආදීනවයක් ලෝකේ නොතිබුණා නම් ආදීනවයක් හටගත්තේ නැත්නම් අපිට නිවන් දකින්න ඕනද? ඈ? ඕන්නේ ඇයි? රූපම් පටිච්චං උප්පජ්ජති සුඛං සෝමනං. සුඛේ ඉතින් සුඛේම නම් හම්බෙන්න මොකට ගිනි ගන්න නැහැ නේ කවුරු සුඛේම හම්බෙනවනම්. යනවනේ ඔය හොඳට. ඒකනේ බුදු වියාණන් වහන්සේ කියන්නේ. ආස්වාදේ කියලා දෙයක් ලෝකේ ගොඩ නැගෙන හින්දාමයි ලෝක සත්‍යය සසරේ සැරිසරන්නේ. එහි ආදීනමක් තියෙන හන්දමයි ලෝක සත්වයාට මිදෙන්නේ. එහෙනම් ආස්වාදේ අර්බුදේ මොකද්ද? ආදීනමක් හටගන්න. ආස්වාදේ ඔන්න ඔය ආදීනමේ හටගත්තේ නැත්තම් ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. එන ආදීනව කන් තමයි මේ මොකක්ද මේ ආදීනව කියලා තව නිකන් පොඩ්ඩක් සරල මොලින් හිතන්නකෝ හිතේ අසහනය දැන් ඕගොල්ලන්ට සහනයක් තිබ්බ හින්දාද මේ ආවේ හොයාගෙන අසහනයක් තියෙන හින්දාද දැන් මේ සාකච්ඡාට ආවේ දැන් සහනයක් තියෙනවා මෙහෙන්න ඕනේ දැන් ගෙදරෙත් සහනේ නා පොළොට ගියත් සහනේ ගෙදර ගිය ඉඳදී සහනේ නේ කොහේ ගියා කෝච්චියේ සහනේ බස් එකෙත් සහනේ හැමතැනම සහනේ තියෙන්නේ ඉතින් හැමතැනම සහනේ තියෙනවා නම් මෙහෙ එන්නේ මොකටද ආයේ? එහෙනම් මොකක් හරි අරුමුදයක් හන්දන එන්නේ. එහෙනම් අර ආදීනෝ කිව්වේ ඒක තමයි අනිත් පැත්තේ. හැබැයි අපි ඒ රූප ශබ්ද ගන්ධ රස ඔක්කොටම බැඳෙන්නේ මොකටද? සහනයක් බලාපොරොත්තු වෙන්න තමයි. ඒ සහනේ ලැබෙන්නේ නැහැ. අන්න ඊළඟට බලනවා ලොකෝ මෙච්චර හොයනවා රූපත් හම්බෙනවා සද්දත් හම්බෙනවා ගන්ධත් හම්බෙනවා රසත් හම්බෙනවා ඇතිපදන් කාලත් තිනවා ඔක්කොමත් කරලා තිනවා ෆිල්ම් බල්ලත් තිනවා නටලත් තිනවා ඔක්කොමත් කරලා තිනවා අහන්නේ නැත්තේ හිතට කියන ප්‍රශ්නේ එනවනේ නේ රස්සාවලුත් කරලා තිනවා මිල මුදල් හම්බ කරලා තිනවා බැංකුවල සල්ලිත් තිනවා ඔක්කොමත් තිනවා අඳින්න ඇඳුනුත් තිනවා නේ ඕන තරම් මෝස්තරක් තිනවා ඔක්කොමත් කරනවා බැරි නම් කරන්න තියෙන අපි දැන් ඔක්කොම කරලා නැති එකම දෙයක් තියෙනවා. එහෙනම් අපිට වඩා ওই ටික තිබ්බා සක්විති රජ කෙනෙක් වෙන්න ආපු සිද්ධාත් කුමාරයාට. අපිට වඩා. හැබැයි ඒකේ සක්විති රජකම ගන්න කලින්ම තේරුණා උන්නාන්සේගේ පාරමිතාව හන්දා අවුලක් තියෙනවා කියලා. රටේ තියෙන අපිට රජකම හම්බ වෙනකොට අපිට තේරුන්නේ නැහැ අවුලක් තියෙනවා කියලා. අපිට රජකම හම්බුණාට පස්සේ තමයි තේරෙන්නේ <laughs> අවුලක් කියලා. දෙකේ වෙනස ඔච්චරයි. උන්වහන්සේ රජකම හම්බෙන්න කලින්ම දන්නවා වැඩි අවුල් කියලා. ඒ පාරමිතායේ තියෙන ප්‍රබලකම. අපි රජකම අරගත්තට පස්සේ තමයි තේරෙන්නේ යකෝ රජෙක් වගේ කියලා වැඩක් නැහැ කියලා තේරෙන්නේ ඒකට තමයි. ඔය අර අන්න හරි අරගෙනත් සෑහෙන කාලයක් ගිහිල්ලා අරගෙනත් වැලේ වැල් නැති වෙනකොට ඔන්න කොටින්ම කිව්වා අපේ වචන වලින්ම කිව්වා. නේ? අර අරගත්ත කාලේ එහෙම නැහැනේ. අරගෙන ටිකක් කරනකොට වැලේ වැල නැති බව තේරෙන්න ගන්නවා. එතකොට තමයි යන්න මොකක් හරි මේකේ අවුලක් තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා හොයාගන්න ඕන කියලා. ඉතින් වාසනාවේ හේතු වාසනා හරිනම් పూర్වයේ මොකක් හරි පිනක් කරලා තිනවනම් රජයි රජිනයි දෙන්නම එනවා. එක්ක රජා ගෙදර රැජින එනවා. එක්ක රැජින ගෙදර රජා එනවා. ඌර්වේ වාසනාවක් තියෙනවා නම් රජයි රජිනයි දෙන්නම එනවා. මොක ලොකු භාග්යක් තියෙනවා නම්. නැත්තම් ගොඩක් වෙලාට ඉතින් එක්ක රජා විතරයි එක්ක රජින විතරයි දෙන්නේ කවුරු එක්කෙනෙක් හරි ඇවිල්ලා මේක වැඩේ ගොඩ දාගන්න උත්සාහ කීරය කරනවා. නේ. ඒකම තමයි එක එක්කෙනා ඉතින් අනිත් අය දුක් වෙන්නේ නැපාව අයියෝ රජින විතරයි ආවේ රජාවත් එක්කන් ආවනම් හරි අනේ මා පව් වැඩේ ආ ගෙදර එහෙම එහෙම හිතුවට වෙන්නේ නැහැ. එහෙම ඉච්ඡාවල් ගොඩ නැගුවට හරියන්නේ නැහැ. යම් පිච්චන්න ලැබති තම්පි දුක්ඛ. නිකන් දුක් වෙවි ඉන්නත් එපා. එහෙම වෙන්නේත් නැහැ. ඒ පාරමිතා එන විද්‍යානෝ. හරි. තබ්බේ සංඛාරා කරන විට මොහතක් හෝ සුවයක් ඉච්ඡතාවයක් සත්වයා එම සංඛාරය කරන්නේ සබ්බේ සංඛාරා කරන විට මොහතකට හෝ සුවයක් ඉච්ඡතාවය ඉටුවේ නම් සත්‍යය එම සංකාර කරන්නේ නැහැ නේද? නෑ සබ්බේ සංඛාරා කරන විට මොහතකට හෝ සුවයක් ඉටු වෙනවා සත්‍යයම සංඛාර කරන්නේ නෑ මොහතකට හෝ කියන්නේ දුකක් ඇති වෙනවා නම් තමයි ඒ සංඛාර කරන්නේ නැත්තේ දැන් මොහතකට හරි සුවයක් කියලා තේරෙන හැන්ද තමයි ඒ සංඛාර කරන්නේ මේ ප්‍රශ්නේ පොඩ්ඩක් පේලියට වෙන මාරු වෙනවා. සබ්බේ සංඛාරා කරන විට මොහතකට හෝ සුවයක් ලැබෙනවා නම් ලැබෙනවා කියලා හිතෙන හන්ද තමයි සත්‍ය ඒ සංඛාර කරන්නේ. සබ්බේ සංඛාර කරන මොහතකටවත් සුවයක් ලැබෙන්නේ නැහැ කියලා දැනගත්තොත් තමයි සත්‍ය ඒ සංඛාර කරන එකෙන් නතර වෙන්නේ. ඒකයි කිව්වේ සබ්බේ සංඛාරා දුක්ඛාතිම කිව්වේ. මං කිව්වේ ඒකයි සබ්බේ සංඛාරා දුක්ඛාති කියලා බුදුහාමුදුරෝ ඇල ඉරක් ගහලා සුඛ කියලා දාලා නැහැ. දැන් අන්න එහෙම දාලා තිබ්බනම් අපිට කියන්න පුළුවන් සබ්බේ සංකාරවල මොහොතකට හරි ඕ දුක ඇලිරක් සුඛ. ඔව් එහෙම කියලා නෑ සබ්බේ සංකාරා දුක්ඛාතීම තමයි. එහෙනම් ආයේ ඒකට අපිට ආයේ කෑලි එකතු කරන්න බෑ අපිට හිතෙනවා හැබැයි අනේ ඇලිර අපි දාගන්නවා. ඒතකොට ඉන්න බුදුහාමුදුර ඇලිරක් දාලා නැහැ. කයට විතරක් දුක සුඛ දුක ඇල ඉරක් සුඛ කියලා තියෙනවා. හැබැයි ඒකත් පෙන්නනවා දුක එන්නේ කාමාචර කුසල් හන්දා මම අකුසල් හන්දා ඇල ඉරක් සුඛ එන්නේ කාමල කුසල. කුසලයක් හන්දා. අරවට එහෙම හැබැයි මේ සබ්බේ සංඛාරා කියන්නේ විපාක නෙමෙයි. ඒකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. සබ්බේ සංඛාරා කියන්නේ අවිද්‍යාවෙන් හදාගන්නේවට විතරමයි. ඒකයි ඒක දුක කියලා කියන්නේ. සබ්බ කියන වචනේ හොයාගත්තා නම් හරි. සබ්බ කියන්නේ ස අබ්බ. ස කියන්නේ මේ අවිද්‍යාවේ මමත්වේ මුල් කරගෙන අල්ල බදා ගන්න යන ඒවට කියන සබ්බ. මේ සබ්බ කියන්නේ සබ්බ සංකාර දුකයි. අන්න ඒ අල්ල ගන්නවා නම් අල්ල ගන්න ඕනේ අවිද්‍යාවෙන් නෙමෙයි අවිද්‍යාවෙන්. එහෙනම් අවිද්‍යාපච්චය සංකාර කරපු සියල්ල ඉවර කරන්නේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යෙන් නම් ඒ ඔක්කොම දුකයි තමයි. අන්නේ අවිද්‍යාපච්චය සංකාර කියන එකේ පටන් අරගෙන අර කෙලවරේ යන්තම් හරි සුඛ සෝමනස්ස වචනයක් තිබ්බනම් අන්න අර ඇලිර දාන්න පුළුවන්. හැබැයි වැඩේ තියෙන්නේ දුකන් දෝමනස්ස ඔක්කොම තියෙනවා. ඒකයි. හරි. මම හිතන්නේ ප්‍රශ්න ගොඩාක් තිබ්බා. ප්‍රශ්න ටික ඔක්කොම කිව්වා. ප්‍රශ්න දෙකක් ඉතක් ඉතුරු වෙනවා මන ධම්ම එකත් එක්ක. ඒක අපි ඊළඟ සාකච්ඡාවේදී අරගමු. හරි. අපිට කතා කරන්න තියෙන්නේ පටිච්ච සමුප්පාදේ එකක් විතරක් විස්තර කරා ලෝභ මූල පටිච්ච සමුප්පාදේ. ඉතින් මේ ලෝභ මූල පටිච්ච සමුප්පාදේ කියලා කියන්නේ ඇත්තටම අපි මේ ආස්වාද විඳින වැඩපිළිවෙල ඇත්තටම ගත්තොත්. ඒතර ඔන්න ඔය ආස්වාද විඳින වැඩපිළිවෙල දෙකක් ඒ ලෝභ පාටිච්ච සමුප්පාදය ඇතුළේ විස්තර කරනවා. දැන් පොඩ්ඩක් නිකන් මතක් වෙන්නත් ඒක කතා කරන්න. එකලෝ ඒ ලෝභ පාටිච්ච සමුප්පාදය දෙකකට කඩනවා කොහොමද? එකක් දිට්ටි සම්ප්‍රයුක්ත එකක් එකක් දිට්ටි විප්‍රයුක්ත සිත කියලා දෙකකට කැඩුවා. දෙකම ලෝභ හැබැයි. ඔන්න ඕක තේරුම් ගන්න තමයි මම ඕගොල්ලන්ට කිව්වේ අර මේ ලෝකයේ ඕනම කෙනෙක්ට මුලින් ප්‍රධාන වශයෙන් අකුසල් සිත් 8ක් හට ගන්නවා 12ක් හට ගන්නවා අන්නේ 12න් ලෝභ සිත් තියෙනවා 8ක් මේක පාඩම් කරන්න ඕනේ නැහැ හොඳේ බය වෙන්න එපා ලෝභ සිත් 8ක් තියෙනවා දේශ සිත් දෙකක් තියෙනවා මෝහ සිත් දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන් 12යි ඔන්න ලෝභ සිත් 8ේ හතරක් තියෙනවා සතර අපාගතේ නියම අන්න ඒවට තමයි ditthi samprayukta කියන්නේ හතරක් තියෙනවා. සතර අපාගත නොවන ඒවා. ඒවට කියනවා දිට්ටි විප්‍රයුක්ත සිත් කියලා. එතකොට යම්කිසි කෙනෙකුට සෝතාපන්න වුණාට පස්සේ විතරමයි අර දික්ටි සම්ප්‍රයුක්ත සිත් සදහටම හටගන්නේ නැත්තේ. හැබැයි ලෞකික ආර්යෂ්ටාංගික මාර්ගයේ ඉන්න වෙලාවෙත් දික්ටි විප්‍රයුක්ත සිත් හටගත්තට වැඩක් නැහැ. හේතුව මොකද? ඔහුට දික්ටි සංප්‍රයුක්ත සිත්තික සහ මුලින්ම ඉවර නැති හන්දා ලෞකික සම්මා දිට්ඨිය හිටියත් සතර අපාගත වෙන්නේ ඔන්න ඔය හේතු හන්දා. අර සතර අපාගත වෙන ලෝභ සිත් ටිකක් තියෙනවා. අන්න ඒවට තමයි කියන්නේ විසම ලෝභ හිත් කියලා. විසම වෙනවා තමන්ගේ හිත. සම නැහැ. ඒකෙන් යමක් ලබා ගන්නම දඟලනවා. දැඩි ලෙස. දිට්ඨිය ප්‍රබල. දිට්ඨිය සමග කියන හින්දා තමයි දිට්ඨි සම්ප්‍රයුක්ත සිත් කියන්නේ. නේද? දැන් ඔය සමහරලාට අපි හිතන්නකෝ පොඩි ළමයෙක් පොඩි ළමයෙක්ට මුලින් දාලා හිතන්නකෝ මේක ඒ වගේම ඕන කෙනෙකුට පුළුවන්. මොකක් හරි දෙයක් බලා ගන්න ලබා ගන්නාම ඒ පොඩි එකේන මොකද කරන්නේ? ඒකත් එක්ක හැප්පිලා දඟලලා කොහොම හරි ඒක ඉල්ලනවා. අර දැඩි ලෝභයත් එක්ක දැඩි දේශය එනවා. විසම ලෝභයත් එක්ක විසම දේශය එනවා කියන්නේ ඒකයි. පොඩි කෙනෙක්ට අපිට මොකක් හරි චොක්ලට් එකක් ගෙනත් දෙන්න නැත්තම් කෑ ගහලා බිම පෙරලිලා දඟලලා. දැන් අපිට හිතෙලෝ අපිට එහෙම වෙන්නේ නැද්ද? අපිටත් එහෙම වෙනවා. නැත්තම් පොඩි අයට විතරයි කියන්නේ නෝ අර කියන්නේ. ලොකු අයට නෑ කියන්නේ. හැබැයි වැඩේ තින්නේ පොඩි එකා චොකලට් එකට වෙන්න පුළුවන් එහෙම කරන්නේ ලොකු වෙනකොට ඔප්පුවට වෙන්න පුළුවන්. එතකොට චොක්ලට් එකට බිම වැටිගෙන මරා ගන්නෑ. මේ. එහෙම වෙනවද? වෙන්නේ නෑනේ. චූටි ළමෙක් පෙන්නලා ඇහුවොත් ගෙදර ඔප්පුවක් දෙනවා. චොක්ලට් එකක් දීලා අහනවා පුතේ මේ දෙකෙන් කෝකද උඹට ඕනේ? මොකක් කියයි? පොඩි එක්කෙනා. චොක්ලට් එක කියලා කියනවා. ඔව් මේ ඊට වඩා වටිනවනේ පුතේ මේ ඔප්පුව. මට වැඩක් නැහැ ඔකොල කෑලි කියන්නේ. මට වැඩක් තියෙනවද ඔකොල කෑලි? මට මෙන්න මේ චොක්ලට් එක දෙන්න කියන්නේ. නේ? සාමාන්‍යයෙන් අපි හිතමුකෝ අවුරුදු 18 20 විතර ළමෙක්ට දෙනවා. පුතේ චොක්ලට් එකද ඕනේ ඔප්පුවද? කමන්නේ ඔන්නේ දෙකම දෙන්න. ඒ තාම චොක්ලට් එකටත් පොඩ්ඩක්. අරකටත් දෙකම දෙන්නකෝ. නේ. අවුරුදු 50 60 විතර පස්සේ ආනවා. චොක්ලට් එක දෝනේ. ඔප්පුවද? ඔප්පුවයි දෙකයි තව ඔප්පු දෙක තුනක් තියෙනවා. ඔක්කොම අනේ. දැක්කද පටිච්ච වෙන ඒ අපේ පරිස ඒ ඒ අපේ තියෙන මේ මේ අපි මේ වර්ධනය වෙච්ච ප්‍රමාණයට අනුවත් පටිච්ච වෙනස් වෙනවා. ඒකයි මේ පෙන්වන්නේ. පටිච්ච වෙනස් වෙනවා. අර ළමයා පටිච්ච වෙන එක නෙමෙයි අර විදිහට. නාරයන මේ විදිහට. එතකොට දැන් අර අර අවසානයේදී අර බලාගෙන ගියාම අර චොක්ලට් එකට මරා ගන්නවා වගේම අර ටික වෙනුනොත් මරා ගන්නවා. විසම ලෝභ හිත හට ගන්නවා. දිට්ඨිය සමගම ගන්නවා. එයි මේවා ටික අරගෙන තමයි මට සුවසේ ඉන්න පුළුවන් වෙන්නේ. අර සුවේ හොයන්නේ. මට සුවසේ සැනසීලා ඉන්න පුළුවන් එන්නේ එකක් තිබ්බොත් නෙමෙයි දෙකක් තුනක් හතරක් තිබිලා මේ පලාතෙම තියෙන ඉඩම් ටික මගේ වෙලා ඒ ගෙවල් ටිකත් මගේ වෙලා ඔක්කොම වෙලා මේ ටික ඉන්නකොට මට පුදුම සතුටක් ඉන්නේ ප්‍රශ්නේ තින්නේ එක වෙලාවට ඉන්න පුළුවන් එක ගේකයි අනිත් ගෙවල් වල ඉන්නේ අනිත් ගෙවල් වල ඉන්නේ අනිත් වෙනේ උ හිතන් ඉන්නව ඔය අපිෂ්ණ මේ අල්මාරියේ කොච්චර ඇඳුම් තියනවද? වරකට අඳින්නේ? ඔය එකයි. හැබැයි මට මාර ඇඳුම් ගොඩක් තියෙනවා. වරකට එකයි. වරකට එකයි. මෙන්න මේකෙන් දෙයක් පෙන්වන්න යන්නේ නේ. ඕන තරම් සල්ලි තියෙනවා. කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි තියෙනවා, ලක්ෂ ගණන් සල්ලි තියෙනවා. වරකට කන්න දවසකට කන්න පුළුවන් වේල් 3යි ඒතර අපිට කොච්චර අසීමිතව මේක භුක්ති විඳින්න පුළුවන් වුණත් භුක්ති විඳින්න පුළුවන් කියලා හිතුවට භුක්ති විඳින්න පුළුවන් සීමා සහිතයි. බොහොම සීමා සහිතයි අපිට භුක්ති විඳින්න පුළුවන් ටික කොච්චර අපි දැඟලුවද? නේ. දැන් අපිට අල්මාරියේ ඇඳුම් මහ ගොඩක් තිබ්බයි කියලා මේ 10ක් කොහමද අඳින්නේ? නේද? මේ ගෙදර ඉඳගෙන ඔක්කොම ඕනනම් ඇඳ ඇඳ ගලව ගලව දාන්න පුළුවන්. එහෙම නේ මං අහන්නේ. පුළුවන් එකයි නදින්නේ. අසීමිතව භුක්ති විඳින්න බෑ. හැබැයි අසීමිතව භුක්ති විඳින්න යන මානසිකත්වය තුල අර විසම ලෝභ හිත හට ගන්නවාමයි. ඇයි දිට්ඨිය සමගනේ ගන්න? අන්න ඒකට කියනවා දිට්ඨි සම්ප්‍රයුක්ත සිත් දිට්ඨි අර ගිය සතියේ මම උදාහරණත් එක දාලා පෙන්නුවේ එකයි අර ට්‍රිප් එකක් යනවා අර කෑම් මේසේ ඉන්නවා. ඉතින් ඒ අපි දෙදිනලා තව ඕගොල්ලන්ට ඕගොල්ලෝ ගත කරපු ජීවිතේව දාන්න ඉතින් මම මේ තියෙන ඒවා ටිකක් තමයි දාලා තියෙන්නේ. හැම එකක්ම දාන්නේ පොදුවේ ටිකක් දානවා. තම තමන්ගේ ජීවිතේ මේක තමයි බලන්න ඕනේ. හරි. ඒ අපි කතා කරේ ලෝභ පටිච්ච සමුප්පාදේ. අද අපිට තියෙන්නේ මේ අනිත් එක තමයි මේ පටිච්ච සමුප්පාදය කිව්වහම මේ හිඳාඩිය දාන්න එපා. සමහරවිට පටිච්ච සමුප්පාදය කියන වචන ඇහෙනකොට හිඳාඩිය දානවා. මොකෝ දන්නවද මම එහෙම කියන්නේ? මොකක් හරි තියෙන්නේ මේක ඇතුලේ තියෙන මේක ඇතුලේ තියෙන අපි කරන වැඩ. මේ අපි එදිනෙදා ජීවිතේ කරන වැඩක් මේකේ තියෙන්නේ. වැඩේ ඒක අපි හරියට තෝරගන්න නැත්තම් තමයි අර බුදුහාමුදුරු පියාණන් වහන්සේ කිව්වේ මේක නූල් බෝලයක් වෙනවා කියලා. ඒ වැඩේ මොකද්ද කියන එක හරියට තෝරගන්න ඕනේ. එතකොට අපි බලන්න ඕනේ ඇත්තටම අපි මේ වැඩේ කරලා තියෙන්නේ හරියටද වැරදියටද කියලා. ඔච්චර බලන්න තියෙන්නේ. එන්න එක බැලුවාම තමන්ටම තේරුම් ගන්න යනවා. ඉතින් අතීතයේ කළා තියෙන තරමක් කළා තින්නේ වැරදියට කියලා. ඊට පස්සේ දැන් ඉතින් මොකද කරන්නේ? අතීතය ගැන සිහි කර කර ඉන්නවද? ඒක සිහි කර කර වැඩක් නැහැ. අන්න ඒක නිවැරදි කරගෙන මෙතනින් ගැලවෙන්න ඕන තැනට යනවා. හරි. දරුණු පටිච්ච සමුප්පාදය. ටිකක් දරුණු. ටිකක් ලෝභය වගේ නෙමෙයි. ඔව් ටිකක් ප්‍රබලයි. නේ. ලෝභය නම් නිකන් මේක නැතුව ලෝභය හටගන්නෙත් නෑ. ඒකයි වැඩි තියෙන්නේ. එහෙම ඔබේ ඉබේ හටගන්නේ නැහැ. මේකත් එක්කම තමයි මේකත් මේකයි එකයි එකට හැදෙනව නෙමෙයි. මේකත් මුල් කරගෙන තමයි අරකත් යන්නේ. ඒතර මෝහ පටිච්චසමුප්පාදය සිද්ධ වෙන වෙලාවට මෝහ එක තියෙන්නේ ලෝභ එක වෙලාවට පටිච්චසමුප්පාද දෙකක් එකට ක්‍රියාත්මක වෙන්නේත් නැහැ. හරි. මෝහ පටිච්චසමුප්පාදයට ක්‍රියාත්මක වෙනවා. අර වගේම අපි උදාහරණ ටිකක් අරගෙන බලමු. එතකොට තමයි මේක ටිකක් මොකද එතකොට ඇයි දන්නවද මම එහෙම කරන්නේ? එතකොට ඕගොල්ලන්ගේ ජීවිතය ගත කරපු එක ඕගොල්ලන්ට මුලින් ටක් ගාලා මතක් වෙනවා. නැත්නම් මට මේකේ අර සූත්‍ර පිටකේ තියෙන සූත්‍ර ටික දාත හැකියි. ඊට වඩා අපිට ආ මේ වැඩේ මං කළා තියෙනවා. මේ වැඩේ මං කළා තියෙනවා. මේ වැඩේ මං කළා. සමහර ඒවා අමතකව හින්දා මං ඒක ඇතුළෙම ආයෙ විස්තර කරලා පෙන්නනවා එහෙම කරාද කියලා බලන්න කියලා. එතකොට මතක් වෙනවා ටික දවසක් යනකොට පොඩ වෙලාවක් යනකොට මතක් වෙනවා. ආ හරිනේ මං ওই විදිහටම හිතුවනේ. ওই විදිහට මාත් හිතුවනේ. කියලා ඔන්න මතක් වෙන්න ගන්න එතකොට තමයි. අන්න ඊට පස්සේ බලන්න ඕනේ අපි මේ වැඩේ කරලා තියෙන්නේ අර හිතන්න ඕන ආකාරයටද හිතන්න ඕනේ නැති ආකාරයටද කියලා. අන්නේ හිතන්න ඕනේ නැති ආකාරයට නම් කරලා තින්නේ එදා මට අසහනයක් පීඩාවක් ආවේ ඔය හින්දම තමයි. එහෙනම් තව දුරටත් ওই විදිහට මම කරන්න ගියොත් මට මොකක්ද වෙන්නේ? අසහනේ පීඩාව වෙනවමයි. එහෙනම් ඒකෙන් වැළකෙන්න, ඒක වළක්ව ගන්න මොකද්ද මට දුන්නු උපදෙස්. ඒක අරගෙන ඊළඟට මොකද කරලා තින්නේ? පොත පැත්තකින් තියලා ප්‍රැක්ටිකල් එක කරලා බලන්න. ප්‍රැක්ටිකල් එක කරලා බලනකොට තමයි Tamanට තේරෙන්නේ නිවෙන්න මගක් තිබුණා. ඒ මග හරියට දන්නේ නැති හන්ද තමයි මට නිවා ගන්න බැරි වුණේ. දැන් මග දන්නවා. ඒ හින්දා මග හරිනම් ඵල හරි. මග ඵල ලැබනවා කියලා කිව්වේ ඒකයි. මග හරිනම් ඵල හරි. මග වැරදිනම් ඵල වැරදි. තේරෙනවද? මග ඵල ලැබනවා කියලා අහලා තියෙනව නේද? දැන් මග යන්නේ නැතුව ඵල කොහොමද? මට මග නම් ඕනේ නැහැ ඵල ටික කිව්වහම ඇති. කොහොමද එහෙම යන්නේ? මග ඵල කියලා වචන දෙකක් තියෙන එකනේ. මග යන්නම ඕනේ ඵල ලබන්න. නැත්නම් ඵල ටික පාඩම් කරාට වැඩක් වෙන්නේ නැහැ මග දන්නේ නැත්නම්. මග පාඩම් කරාට වැඩකුත් නෑ. මග යන්න දන්නේ නැත්තා. මේ එහෙනම් මේ බුදු දාසනේ නිවන් දකින්න දැනුම කියන එක එච්චර ලොකු වටිනාකමක් තියෙන එකක් නෙමෙයි. නේ සමහර වෙලාවට අපිට දැනුමම තමයි සමහර වෙලාවට අවාසනාවට හිටින්නේ. ඒ කියන්නේ දැනුම ඕනේ නැහැ කියන එක නෙමෙයි මම කිව්වේ. දැනුම තිබ්බත් දැනුම නොත් කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ටික ඇසුරු කරලා තියෙනවනේ හොඳටම. ඒ ටික ඇති හොඳටම. වෙනේ ඕනේ නැහැ ආයි. මොකද සුනිත සෝපාක නිවන් දැක්කේ නම් කොහොමන්නේ? ඉතින් බලමු මෝහය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඉතින් මෝහයට දාන්නෝනේ මෝහේවා. වෙනේව දාලා හරියන්නේ නැහැ. නේද? right. බලමු මේවා මොනවද වෙන්නේ කියලා. එක එක ඒවා තියෙනවා. එක කොනකින් පටන් ගන්නම්කෝ මං. ආ මේ පැත්තේ කොනෙන් පටන් ගන්නම්කෝ නේ. දැන් අපි ටිකක් ඔෆිස් එකක වගේ ආයතනයක වගේ කෙරුමක් වුණාම තියෙන ඔය නිල් පාට ලොකු මහත්තයෙක් ඉන්නේ. අනිත් උන් ටික ඔක්කොම පොඩි උන් ටික වට කරගෙන. ඔව් ඒ කැලේ පටන් ගත්තේ. මේ පැත්තේ මං ඉන්න පැත්තේ. හොඳේ. ඔව්. දැන් මෙහෙම ඉන්නකොට මු තමයි කෙරුමා. නේ. ආය වෙන එකෙක්වත් වැඩක් නැහැ. මං කියන විදිහට වැඩේ වෙන්න ඕන. එච්චරයි. මං කියන්නේ. එතකොට තමන් උසස් අනිත් ඔක්කොම පහළ. නේ. දැන් මේවා තියෙන ඔෆිස් එකට විතරද? ඔව් නැත්නම් දැන් ඔෆිස් ගිහලා ආ අපි හොඳ වෙලාවට ඔෆිස් යන්නේ නැත්තේ. හොනට වඩා ගෙදර ගෘහ මූලිකත්වයේ ගත්තාමත් ඕකේ. නැත්නම් හිතෙන්න පුළුවන් ආ හොඳ වෙලාවට මම ඔෆිස් යන්නේ නැහැ. මට එහෙම ඒවා නැහැ. බැරි නම් ගෙදර ඉන්නෙත් එහෙමයි. නේ. සමහර ගෙදරක තාත්තා කියනවා නෑ. ආය වචනයක් කතා කරන්න දෙන්නේ නැහැ. මං කිව්වොත් කිව්වා එච්චරයි. ඒක හොඳ හරි නරක උඹලට වැඩ නැහැ. උඹලා මං කියන දේ කරපන්. සමහරට අම්මා එහෙම කියනවා. බැරි නම් කියන දේ වැරදි. වැරදි වුණත් කමක් නැහැ. ආය ඉන් එහා වචනයක් කතා කරන්න එපා. එතකොට අර එයා ඉන්නේ කෙරුමෝ. අනිත් උන් ඔක්කොම ඉන්නේ. ආයි නිකන් වචනයක් කතා කරන්නවත් හම්බෙන්නේ නැහැ. මේ ආයතන වලත් එච්චරයි රටෙත් එච්චරයි ගෙදරත් එච්චරයි කොහෙද ඉතින් දැන් වැඩි දින මේක කියනකොට ආයතනේ රටවල් වල හොයන්න කලින් ගෙවල් වල හොය මේ ආයතන වල හොයන්න කලින් තමන් ගැන පොඩ්ඩ වන්න මේ කියන්නේ නැත්නම් අනිමිසු ගැන හොයන්න නෙමෙයි මේ කතා කරන්නේ මේව දාන්නේ මං කිව්ව එකයි අපි අපේ ජීවිතයෙන් දරන ලකෝ මෙහෙම අවස්ථා මමත් හිටියනේ එක්ක අඩු ගන්න මම කොච්චර ඒ දවස්වල කෑ ගහගෙන පාලනය කරගෙන දඟලගෙන හිටියද මේක මේ මට ඕන දේ මේක වෙන්න ඕනේ කියලා ඈ මං අර මං මං දන්නවනේ මං ඒ දවස්වල අර සභාපති තනතුර මට හම්බුණා විතරයි මං හිටපු විදිය. දැන් හම්බෙලා ඇතිනේ නේ. මොකක් හරි ඔය තියෙන එක එක සම්මිති සමාගම් ගම්වල. ඒකේ ලේකම් හම්බ වෙනවා සභාපති හම්බ වෙනවා හම්බුණා මොකෝ වෙන්නේ? ආයි මගේ අස්සෙන් නැතු උඹලට මොකක් කරන්න බෑ. ඊට අනේ අම්මේ අනේ මිනිස්සු වැඳ වැටෙනවා අස්සක් ගන්න ඉතින්. මේ මොහේ මොහේ කියන්නේ කොච්චර දරුණුද කියලා පෙන්වන්නේ මේ කියන්නේ හැම එක. කොයි පැත්තෙන් වුණත්. හැබැයි මේක අපි දන්නේ නැතුණාට අපේ ජීවිතය අත්දැකීම් වලින් තියෙන ওই විදිහ අවස්ථා නේද? ඉතින් මේක මොකක්ද තියෙන්නේ? හැම වෙලාවෙම මොකද කරන්නේ? කාගේ හරි කර පිටින් යන්න හදනවා. අනිත් එවුම පාගගෙන. ওই මැද්දේ තියෙන එක. නේද? ගිහිල්ලා ඔය එක එකම මතක නැහැ ඊට පස්සේ. අනුගේ කර පිටින්මයි යන්නේ. අනුගේ පාගගෙනමයි යන්නේ. දැන් මට වඩා එකෙක් නැහැ. නේ. එහෙම පාගෙන මේ මෙතනට ආවට පස්සේ ආ ඉතින් නෑ නෑ යාව පෑගෙන්නේ නැහැ. දැන් මම මෙහෙම පාගෙන උඩින් ආවට පස්සේ අර වගේ කට්ටිය පාලනය කරන්නේ මේ විදිහට. නේ. ඔය ඕකෙන් ගත්තා. ඊට පස්සේ ඉතින් ඒ කට්ටිය මේ මේ වගේ වාහනවල යනකොට ආයි අපි යනකොට එකෙක්වත් ඉන්න බෑ ළඟ ඉන්න බෑ මොනවත් බෑ. අයින් වෙන්න ඕනේ හෝන් ගහගෙන එන අපිට විතරයි පාර තියෙන්නේ. බල අයින් වෙන්න ඕනේ ඔක්කොම එනකොට ඒක ඔක්කොම ඉතින් තනිකර මොන මොකද්ද මේ කරලා තියෙන්නේ? දැන් ඇතර මේ යාන වාහන බඩු මුට්ටු මේව හරියට පාවිච්චි කරලාද? නෑ. තනිකර මුලා. මේ පැත්තේ මම ජුවරල්. මම වෙඩින් එකට ගෙනා ගියා බැංකොක් ගිහිල්ලා ගෙනා. කියලා වැඩක් නෑ. හැම කාගේවත් නෑ මගේ ළඟ තියෙන ජුවලරි જાති. අන්කොමන් නේම ඔක්කොම ගෙනල්ලා තියෙන්නේ. කියන කොටත් හරි. මාන්නේ අඩුද වැඩි වෙනවද? වැඩි. නේ කොහෙවත් නැහැ ලංකාවටම දැන් මේ කාර්යය තිබ් ලංකාවට එකයි තියෙන්නේ ඒක තින්නේ මගේ ළඟ කියනකොට මොකක්ද දෙන්නේ ඔය මොහේ මුලාව එන්නේ ඔක්කොම තනිකර ඒවා විද්‍යා තීරණද අවිද්‍යා තීරණද අවිද්‍යා තීරණ ඔක්කොම එන්නේ ඉතින් මෙහෙම ඇඟක් හදාගත්තා නේ ෂා කියලා වැඩක් නැහැ යන යන තැන පිළිගැනීම නේද? යනකොට ඊට පස්සේ ෂර්ට් එකක් අඳින්න ගියාම ඔව් අඳින්න අඳිනවා නේද? හොඳට අඳිනවා කිසි අවුලක් නැහැ. ඒ පැත්තෙන් එහෙම තියෙනවා. ඊට පස්සේ මේ ඉතින් රූපලාවන්‍ය ගන්න. ෂා. මගේ වගේ හැමක් නැහැ. කාගේවත් ආයි සුපිරි හැමක් ලබා ගන්න මෙන්න මේ ගන්නවා. හැබැයි ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි ඒව තේරෙන්නේ නැහැ. ලෝකය අසුබයි. ඒක තේරෙන්නේත් නැහැ. එන්න එන්න වැරහැලි වෙලා යනවා. ඒක තේරෙන්නේත් නැහැ. ඒ කියන්නේ මේ කුණු කමට ඉන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. මේ කරන්නේ මුලා වැඩේ පෙන්වන්නේ. හරි එන්න. ඊට පස්සේ මේ උයන්න පියන්න ගියත් ඔක්කොම යන්න. ආම්මා. ලංකාවේ ඉන්න එකම චෙෆ් මං. මේ හොඳට උයන්න පුළුවන් කියන එක නෙමෙයි මේ තියෙන්නේ. මේ මෝහය තනි කරගෙන ඉන්නවා. නේ. මට තමයි ඔක්කොම සම්මාන ටික හම්බෙලා තියෙන්නේ. නේ. සං මාන. අවිද්‍යා තෘෂ්ණාවෙන් මාන්නය හදාගත්තාම කියන සම්මාන. එච්චර. මොන සම්මාන වල තියෙන්නේ? ලී කොටයි පිත්තල කෑලි. එච්චරනේ තියෙන්නේ. ඈ? හැබැයි ඔක තියෙනකොට. දැන් ලී කොටේ හරි පිත්තල කෑල්ල හරි තියෙනකොට. ෂා එන්න එන අර කාල්මාරි දාලා තියෙන කොච්චර වයන්. මාර මිනිස්සෙක් නේ කියලා වැඩක් නැහැ. කොහෙදී මම මේ කතා කරන්නේ වර්ධා වටා ගන්න එපා YouTube එකේ අහගෙන ඉන්න අයටත් කියන්නේ ඕගොල්ලන්ටත් කියන්නේ මේ ඔක්කොම අදාළ වෙන්නේ නිවන් දකින්නවා නම් විතරයි. නැවත නැවත කියනවා. වෙන කිසි කෙනෙකුට මේක අදාළ නැහැ මේ කියන ඒවා. අදාළ නැහැ. ඇයි? ඒගොල්ලන්ට අදාළ වෙන්නේ ඒගොල්ලෝ නිවන් දකින්න වෙලාවේදී. මේ මොහොතේ ඒගොල්ලන්ට අදාළ නැහැ. ඒගොල්ලෝ නිවන් දකින්න ආපු වෙලාවට කවදා හරි දවසක ඒගොල්ලන්ටත් මේ දේ අදාළ වෙයි. අන්න එතකොට තේරෙයි එදා මම එදා කරෙත් ওই ගොංකමයි අද අපිට තේරෙනවා වගේ. දැන් අපිට තේරෙනවනේ. නේ අපි කරපු ගොංකන් ටික තේරෙනවනේ අපිට. හරි සම්මානේ ඈ කමක් නැහැ. දැන් කල් ගිහිල්ලා හරි මාත්‍යෝ තේරුම් ගත්ත එක ලොකු දෙයක් නෙමෙයි. මේක තේරුම් ගන්න නැතුව මලානම් මොකෝ වෙන්නේ? මේ මාන්නේ මලානම්. කල් ගිහිල්ලා හරි තේරිච්ච එක ගැන සතුටු වෙන්නේ. හුස්ම පොදක් යන්න කලින් හරි බුදුබණ පදයක් අහගෙන මෙතනින් ගැලවෙන්න හම්බෙච්ච එක ගැන සතුටු වෙන්න. කල් ගිය ගැන හිතන්න එපා දැන්. ඇයි ගෙවිච්ච අතීතේ ගෙවිලි ඉවරයි. අනාගතයට මුහුණ දෙනවානේ. අද ඉඳන්. පහ වුණා. ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද සතර පායෙන් ගැලවෙන්න කියලා බුදු පියාණන් වහන්සේ එකපාරටම දැඩි ලෙස වයසක් දාලා නැහැ. එහෙමම දාලා නැහැ. දැන් සිද්ධාත් කුමාරයාගේ තාත්තා වෙච්ච සුද්ධෝදන රජුරෝ මරණ මංචකේනේ නේ සියල්ල කරන්නේ. ඒතකොට දැන් සිද්ධාත් කුමාරයාගේ බුදු වෙලා ඒ වයසත් එක්කයි සුද්ධෝදන රජුරන්ගේ වයසත් එක්කයි ගත්තාම මොකද මේ තරුණ කාලෙමද නෑ? රජකනුත් කරලා ඔක්කොමත් කරලා. ඒතකොට දැන් උන්නා එතුමට මතක් වෙන්නේ නැතිනේ. යකෝ මම කොච්චර කාලයකට පස්සේද මේ පුතා කියන දේ මට තේරෙන්නේ කියලා. මේ රජගණුත් කළ ඔක්කොමත් කළනේ. ඉතින් අන්න ඒ වගේ අපිටත් තේරෙන්නේ එහෙම තමයි. ඉතින් මම කියන්නේ ඒක මම අර කිව්වේ මේ ඔක්කොම අදාළ වෙන්නේ නිවන් දකින්න නම් විතරයි. හරි. දැන් ඒ කියන්නේ කොහොමද මේතෙන්දි කියන්නේ? මොකක්වත් ඕනේ නැහැ. නිවන් දකින්න නම් මොකක්වත් හයව ඕනේ නැහැ. හොදන්න ඕනේ නැහැ. හොදන්නත් ඕනේ නැහැ. මොකක්වත් ඕනේ නැහැ. මූණකට හොදන්න ඕනේ නැහැ. කිසි දෙයක් ඕනේ නැහැ වගේ මං රූපල ඒ මොකක්වත් නැහැ කියලා ඉන්නවද? ආ නැත්නම් sorry. නැත්නම් උයන්නේත් නැහැ මොකක්වත් නැහැ. ඔය රූප සාත්‍ර කරන්න ගිහලා තමයි ඔය ප්‍රශ්නේ එන්නේ. මං එහෙම උයන්නේ නැතු ඉන්නෝ කියන එකද? ඈ නෑ යම් කිසි කායික අපහසුවක් තියෙනවා නම් මේ එක් මොහරි මේ ව්‍යායාම ටිකක් කරලා ඒ නිවන් දකින්න ඕන කරන කාය පස්සද්ධිය නගා ගන්න ඕන කරන ගන්න විදියට ඉන්නවා කියන එකද එහෙම නෙමෙයි අන්න බුදු පියාණන් වහන්සේ යම් කිසි කායේ දුබලතාවයන් එනකොට ඒක निराකරණය කරගන්න අර සමාට වෛද්‍යවරු දෙනවා ඇවිදින්න එහෙම උපදෙස් දෙනවා අන්න ඒවා ඇවැත් වලින් පවා සමහරලාට අයින් කරනවා. මොකද ඒක කරන්නේ කාම සම්භෝගයේ පිණිසත් හැඩවැඩ වීම විසුදුරු වීම ලස්සන වීමට නෙමෙයි. අන්න ඒකයි කියන්නේ. ඉතින් අන්න ඒ වගේ මේ බලන්න තනිකර මොකද්ද? අපි මුල. දැන් අපේ ජීවිතේ මෙහෙම ඒවා නැද්ද? ඇත්තටම. ඈ? ඔය බලන්න. Taman tamanට අවංකව බලන්න එච්චරයි තියෙන්නේ. මට ඇඟිල්ල දික් කළා කියන්න බෑනේ. ආ ඔයාගේ මෙහෙමයි මහත්තයා ඔයා මෙහෙමයි කියලා මට කියන්න පුළුවන්. මට කියන්න පුළුවන් මං ගැන විතරයි. ඒ හින්දා මේම මේ අර පොඩ්ඩක් මතක් කරලා දෙන්න තමයි මේ මේ දැන් පොඩ්ඩක් මේ රූපසරණක් දාලා පෙන්නන්නේ. පොඩ්ඩක් අඩු ගන්න යකෝ ඇත්තනේ නම් මෙහෙම ගිහිල්ලා පෝච්චර් නම් හෙට්ටි වීදියේත් හෙව්වා. අරේත් හෙව්වා. මෙහෙත් හෙව්වා. හතරම් බඩු. එකක්වත් නැතුවනේ මම බැංකොක් වලින් අන්කොමන් එකක් ගෙනාගත්තේ. දැන් ඒක කෝ. ආ ඒක දැන් ඉන්නවා ලුකස් කඩේ තියෙනවා ඒක. අන්කොමන් එක හැබැයි. මම තියෙනවා කඩේ තියෙනවා. සුරක්ෂිත කඩේ තියෙනවා. තේ. අලුතට මම කියන්නේ මේ සාමාන්‍ය වෙන්න පුළුවන් දේවල් මේ කියන්නේ. නේ? දැන් හොඳට ගත්තොත් ඇත්තටම පරිහරණය කළ දින දවස් කීයද? එහෙන් බැංකොක් වලින් ගෙනාපු අන්කොමන් එක පරිහරණය කළ දින දවස් කීයද? ඈ? සමහරවිට දවස් 2යි 3යි 4යි 5යි. ඉතුරු ටික ඔක්කොම අල්මාරියේ අමතක කරන්න එපා. විශාකාසිතු දේවිය හැමදාම පරිහරණය කරා. ඈ? ඔව් දැන් බැංකුවේ එක්කෝ අර මේ විසාකාසිටු දේවිය සෝවාන් වෙච්ච විසාකාසිටු දේවිය දවස ගානේ පරිහරණය කරා. ඒ කියන්නේ අපි අපිට වෙලා තියෙන්නේ මොකද්ද? අපේ අවාසනාව කියන්නේ ගත් ඒවා පරිහරණය කරලත් නැහැ. ඔන්න කොටිම ගත්තා. නේ කාර් එක පෝටිකෝයට. එක්කෝ. යන්නේ සමහර වාහන තියෙනවා. අනේ ගෙනල්ලා මාර මාකට් එකක් තියෙන කිලෝමීටර් 100යි 200යි 300යි දුවලා තියෙන්නේ. අපේ ගෙදර කාර් එකක් තියෙනවා උනාට. ආයි සුපිරි කාර් එකක්. යනවාද ඒක? නෑ යන්නේ නෑ තියෙනවා ඒ උනාට. ඒ කියනකොට හරි මා අඩු ගානේ පාවිච්චි කරලා මලා නම් දුක නෑ. ඒ පාවිච්චි කරලත් නෙමෙයි මැරෙන්නේ. අන්තිමට වෙන්නේ මොකද? ඔය කාර් එකේම වාඩි වෙනවා. එකෙකුට වාඩි වෙන්න දෙන්නේ නැහැ ඩ්‍රයිවිං සීට් එකේ. වාඩි වෙන වාඩි වෙන කාව ඇදලා දානවා. ඇයි දුගේ කාර් එකනේ? එනේ කොහේ වාඩි වෙන්නද ඒකේ? මගේ කාර් එකේ. මෙච්චර අමාරුවෙන් ගත්තේ. ඒකෙකුට වාඩි වෙන්න දෙන්නේ නැහැ. විකුණ ගන්න හම්බෙන්නේ නැහැ. ඇයි? විකුණනකොට ඉවරයි ඉතින් වෙන්නේ. හිතන්න එපා නිකන් නෙමෙයි මේ වගේ සිදුවීම් ඕන තරම් තියෙනවා. නේ? අඩුම ගානේ හිතේ සතුටින් පරිහරණය කරලා තිබ්බනම් එහෙම කුණැහිකම එන්නේ නැහැ. හිතේ සතුටින් පරිහරණය කරලා තිබ්බනම් ඒක. දෙයියනේ මම ගත් එක පරිහරණය කරානේ. මොකටද ඉතින් මම මේකට ලෝභ වෙන්නේ? ගත්තේ පරිහරණය කරන්න. එතකොට අර මේකට අඩුයි. දැන් වෙලා තියෙන්නේ පරිහරණය කළත් නැහැ. ඔය તો බලාගෙන යනකොට ගින්නක් නේ අරන් තියෙන්නේ. අන්කොමන් එකක් කියලා ගෙනල්ලා. දැන් අන්කොමන් එකක් කියලා කියනවා ගින්නක් නේද? ඒකට දැන් බලන්න ඉතින් ඉන්නේ ගින්නකින්නේ. කොයි වෙලාවෙ බෙල්ල කපයිද දන්නේ නේ? බයෙන් හිටියේ. ඉන්නව ජීවත් වෙන්න බයෙන්. ඉතින් අනුන්ට පෙන්නන්න ඔය ඔක්කොම දැන් අපි මොක කලඳ ඉන්නේ අන්තිමට බයෙන්නේ. දැන් මගුල් ගෙදර යන්නේත් බයෙන්. නේ? මගුල් දැන් මගුල් ගෙදර ඉන්න මිනිස්සු කවුරුත් අහන්නේ නැහැ කෝවනේ ඔයා බැන්ද තැල්ල එහෙ මොකද්ද තැල්ලනේ ඔය අහන්නේ අහයි කියලා දාන් යනවා අහන්නේ නැහැ එකෙක්වත් එහෙම අහන්නේ නැහැ මිනිසුන්ට වෙන වැඩ නැතුව අහයි කියලා දාගෙන යනවා හැබැයි අහයි කියලා දාගෙන ගියාට අහන්නෙත් නැහැ ඔය මිනිස්සු මගුල් ගෙදර ගියාම අහනද ඕගොල්ලන්ගේම කාර් එකේ දාවි කියලා එහෙම අහනවද? රෙන්ට කාර් එකක දාවේ, ඕගොල්ලෝ කාර් එකක දාවේ. එහෙම අහනවද? අහන්නේ නැහැ. ඒනට අපි කියන්න try කරනවා. අන්න කියන්න උත්සාහ කරනවා. කියන්න try කරනවා. එහෙම කියවෙනකොට ඒගොල්ලෝ මොන හරි ඒකට උත්තර දෙනකොට අනේ ඇත්ත දනේ අලුතෙන් ගත්තද කාර් එකක් ඔය. අපිට එතකොට අන්න අපිට හරි මාන්නේ ඇවිල්ලා උද්දච්චය ඇවිල්ලා අපිට නිකන් හරි හිතට එන ලොකු සතුටක් නේ එතකොට අර මෝහය මුල් කරගෙන ඊළඟට ආස්වාදයේ පැත්තට යනවා. අර මං කිව්වේ ඊයේ ගිය සතිය කතා කරපු ආස්වාදයේ පැත්තට යනවා. ඒව අහන්න හරි කැමතියි එතකොට. නේ. කොහොම කියනෝ කියන එක එක්කවත් අහන්නේ නැහැ. ඊළඟට එනවා දේශයට. දැන් අපි කියන එක එක්කවත් අහන්නේ නැහැ. මුගේ ඉරිසියාවද කොහෙද කියලා බයිනෝ ඊළඟට. ඒ අනිත් පැත්තට එනවා. මේ මේ පැත්තට යනවා. කොයි පැත්තට හරි යනවා. ඔන්න ඉතින් තමන්ගේ ජීවිතේට මේක දාලා හැම එකක්ම දදා බලන්න. ඕනම තැනක මේක තියෙනවා. ඉතින් මේක මේ තරාතිරම් කතාවක් නෙමෙයි තියෙන්නේ. එක එක එක එක මට්ටම් වලින්. ඉතින් මම පොදුවේ තමයි මේ දාන්නේ. නේද? එක එක මට්ටම් වලින්. ඉතින් දැන් මේ මේ ටික වෙන්න වෙන්න වෙන්න වෙන්න අපි ඇත්තටම ඒ ලෝකය ගැන හිතන මේ මේ මේ මේ උපාදානීය ධර්ම ගැන හිතන විදිය හරිද එතකොට? ද වැරදිද? අන්න හිතන විදිය වැරදි දැන්. හැබැයි අපිට හිතුනේ අපි හිතපු විදිය හරි කියලා. ඒක තමයි සිටිය යුතු ආකාරය කියලා. ඒතර අපි ඒ විදිහට තමයි හිතන්නේ. එහෙම හිතන හන්දම තමයි අපිට අර බිය ගැන්මක්, තැති ගැන්මක්, ශෝකයක්, මානසික පීඩාවක් ඔක්කොම හටගත්තේ ඔන්න එහෙම. නේද? හරි බලමු කොහමද පටිච්චසමුප්පාදයේ ওই ටික ක්‍රියාත්මක වෙලා තියෙන්නේ කියලා දැන්. මේක තේරෙන්නේ නැති වෙන්නේ ඒක හේතුකුත් වෙනවා. අර වගේ නෙමෙයි. මේ මෝහය කියන එක. එයි අකුසල ධර්ම කවරේ දෙයක් යම් කලෙක උපේක්ඛා සහගත වූ දිට්ඨිගත සංප්‍රයුක්ත වූ අකුසල චිත්තේ සංකාර සහිතව උපදී. එකක් තියෙනවා දිට්ඨිගත සංප්‍රයුක්ත එකක් තියෙනවා දිට්ඨිගත විප්‍රයුක්ත. මුලින් අපි එක එකකට ගිහිල්ලා ඉන්නේ. බලන්න මේක අරකට වඩා වෙනස්. අරකේ කතා කරේ මොකද්ද? සෝමනස්ස සහගත. මතකද? ඒ කියන්නේ ගිය සතියේ කතා කරපු එක. ලෝභ පටිච්ච සමුප්පාදේ. ඒක කතා කරේ සෝමනස්ස සහගත. හරි? මේක එන්නේ උපේක්ඛා සහගත. එතකොට අපිට මේ මෝහය ක්‍රියාත්මක කරන්න මේ කියපු මේ පටිසමුපාදයේ ක්‍රියාත්මක කරන්න බලපාන්නේ මොනවද? රූප. සද්ද, ගන්ධ, රස, ස්පර්ශ, විදුලි ඔය ඔක්කොම. ඒවා තමයි ආලම්බන. ඒවා තමයි අපිට එන අරමුණු. ඇත්තටම රූප අපිට ගන්න මොන විදියටද? ඒක තමයි මෙතන උපේක්ඛා සාගත කියලා පටන් ගන්න. දැක්කද? පටන් ගන්නෙ උපේක්ඛා සාගතම කියලා. එන රූපයක් ඝට්ටණය වෙන ගමන් උපේක්ඛා සහගත ඊළඟට මොකදනේ උපේක්ඛා සහගත එකත් එක්ක දිට්ටි සංප්‍රයුක්තව පටන් ගන්නවා වැඩි මොන විදිහටද දිට්ටි සංප්‍රයුක්තව ඒ ඒ මේක දැන් ඒක උපේක්ඛා කියලා අපි දන්නවද දැන් රූපයක් ඝට්ටණය වෙන තැන තියෙන උපේක්ඛා වේදනාවක් කියලා අපි දන්නවද? මුලින්ම දන්නේ නැහැ. හැබැයි ඝට්ටණය වුණාට පස්සේ අපේ බලාපොරොත්තුව මොකක්ද ඒ වෙන්නේ? අන්න සුවයක් විඳින්න යන්න. તો සුවයක් විඳින්න යන්න නම් අර උපේක්ඛා සහගත එන එකත් එක්ක වැරදියටම පරිහරණය කරන්න ඕනේ. ඒ හින්දා කිව්වා දිට්ඨි සම්ප්‍රයුක්ත. දිට්ඨි සම්ප්‍රයුක්තව පටන් ගන්න. ඒකෙන් පුළුවන්ම අනිවාර්යයෙන්. කළා වේවායි යලි මොකද කරන්නේ ඊට පස්සේ ඔන්න රූපාලම්බන වේවායි ධර්මාලම්බන වේවායි යලි ආරම්භ අරමුණක් කරම උපේක්ඛා සාගත අර මේ දෙක මේ ditthi සම්ප්‍රයුක්ත එක මම කියන්නේ කළා කොහොමද දැන් සංකාර සහිත උපද වේද එසමෙයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංකාර වේ මොන ප්‍රත්‍යයෙන්ද අවිද්‍යා ප්‍රත්‍යයෙන් එහෙනම් අර මේ උපේක්ඛා වේදනාවක් එක්ක අනිවාර්යයෙන්ම පටන් ගන්නෙ කොහොමද උපේක්ඛා වේදනාව හොඳයි කියලා අරගෙන ඒකේ අවිද්‍යාවෙන් බැඳෙන. උපේක්ඛා වේදනාව එකක් ඒකේ අවිද්‍යාවෙන් බැඳෙන එක තව එකක්. එහෙනම් අර මනට මුලින්ම සිතුවිල්ලක් ආවා අර රත්තරම් බඩු කියන එක. අම එතන අර රත්තරම් බඩු වෙනවා දැන්. ඒක අවිද්‍යාවෙන් එන එකක් නෙමෙයි රත්තරම්ම සිතුවිල්ලක් ආ. ඊළඟට මොකද කරේ? ඒකට අනුවම හිතන්න ගත්තා. දික්ටි සම්ප්‍රයුක්ත. ආ කොහෙද හොඳ ඒවා තියෙන්නේ? අන්න ඒවට කියනවා උපවිචාර කරනවා කියලා. මම ඊළඟ කොටසේ ඒක පෙන්නනවා. මේක උපවිචාර කරනවා. කොහෙද තියෙන්නේ? ආවල් කඩේ තියෙන්නේ. නේද? එතකොට අපි හිතමු ඔය අපිට දෙනවා එක එක ටාගට්. සමහරවිට. ඒව ගන්න ගියාම මොකද වෙන්නේ? ඒව හොයන්න ඕනේ. ඒව උපවිචාර කරන්න ඕනේ. ඒතර ඒ උපවිචාර කරන්න කරන්න කරන්න අපි ඒක තුල තව තව තව තව හොයන මානසිකත්වයෙන් මොකද වෙන්නේ? වැඩි වෙන්න ගන්න. ඒ වැඩි වෙන්න වැඩි වෙන්න තමයි මේ මෝහය ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් අවිද්‍යාව පත්‍යයෙන් සංකාර වේ සංකාර පත්‍යයෙන් විඥාන වෙයි. මෙන්න මෙතන මතක ඇති මම එදත් කිව්වා විඥානපච්චේ නාම වෙයි කියලා තියෙනවා. මේ ඕනම පටිච්චසමුප්පාදයක් පටන් ගන්න තැනක කවදාවත් දස කුසලෙන් පටන් ගන්නෑ. නේද? මම ඒක ඔයගොල්ලන්ට ඇත්තටම එහෙම නෙමෙයිද කියලා ඔප්පු කරලා පෙන්නන්න. අපි මොකක් අපි හිතමුකෝ උදාහරණයකින් ගන්නම්. අපි හිතමු එක ගෙදරක තියෙනවා රෝස ගහක්. ආරයිනේ ගෙදරක තියෙන රෝස ගහ. අපිට මේ රෝස ගහෙන් අත්තක් ඕන වෙනවා. හරි? අපි පෙළඹෙනවද එක පාටම හොරකම් කරන්නේ? ඈ? දැන් ওই රෝස ගහ දැක්ක ගමන් හොරකම් කරන්න යනවද එක පාටම කියලා අහන්නේ? නෑ නේද? මුලින්ම මොකද කරන්න ඕනේ? රෝස ගහ බව දැනගන්න ඕනේ. ඒක උපේක්ඛා සහගත. ඊළඟට මොකද කරන්නේ? ඒකේ බැඳෙනවා. ඔන්න අවිද්‍යාව ක්‍රියාත්මකයි. අවිද්‍යාව ක්‍රියාත්මක වෙච්ච ගමන් මොකද වෙන්නේ? අර රෝසගා හොඳ වටින එකක් බවට පත් වෙනවා. ඒවා අනිත් ඒවාට වඩා හොඳයි. එතකොට එනවා අපිට රූප රාගය. අර හොඳයි කියන තැන එනවා රූප රාගය. ඒක දැන් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. රූප රාගයක් එනවා. හරි? එතකොට ඒ හින්දා අපි ඊළඟට මොකද කරන්නේ? ඒකට කැමති. කැමති හින්දා අපි මුලින්ම කරන වැඩක් තියෙනවා. අනේ මටත් මෙහෙන් අත්තක් දෙන්නකෝ. එහෙම ඉල්ලනවද ගලෝගෙන මෙනවද මුලින්? ආ මුලින් ඉල්ලනවා. එහෙනම් වැඩේ පටන් ගන්න හොඳයි. නරකින් නෙමෙයි. දැන් දෙන්නේ නැහැ. ඒක අනේ අනේ බෑ. මේ මහත්තයන් අහන්න ඕන කිව්වා හරි මොකක් හරි කිව්වයි කියමුකෝ අර ගෙදර ඉන්න කෙනා නැත්නම් නෝනෑන් අහන්න ඕනේ. ආ කමන්නේ නෝනෑන් අහලා දෙයිනේ. ආයි හම්බ ආයි මොකද? අනේ නෝනෑන් ඇහුවද මට අත්තක් දෙන්නකෝ පොඩි. ආයි හොඳයි. හරි. බෑ බෑ අපේ මාත්‍යා මේක මේ කොහෙන්ද මන් දන්නේ ගෙනල්ලා තියෙන්නේ මේකේ අත්තක්වත් කපන්න එපා කියලා තියෙන්නේ කෑල්ලක්වත් කිසි කෙනෙකුට දෙන්න එපා කියලා තියෙන්නේ. ආ ඇත්තද? හරි. දැන් හොඳේ හොඳින් වැඩේ ඉවර වෙනවා. ඇයි මේක සත්නේ? හොඳ වටින එකක් නේ. ඊළඟට තමයි හොඳින් බැරි නම් නරකින් පටන් ගන්න. හොඳට ජීවිතය අත්දැකීම් වලින් බලන්න එහෙම නෙමෙයිද පටන් ගන්න කියලා. කිසිම දවසක අපි එකක් පටන් ගන්නකොට නරකින්ම පටන් ගන්නෑ. නේද? කසාද බඳින්න කියන්නේ. මුලින් ගිහින් අහනවද නැද්ද? ගෙදරින් හරි අහනවා. දුන්නේ නැත්තම්. පොඩ සැරෙන් අහනවා. නේද? මොන මොන හරි කරනවා. දුන්නේම නැත්තම්. මොකද කරන්නේ? ජස්ත බලෙන් වැඩිපුර. ඕනම එකක එහෙමයි. එකපාරට පටන් ගන්න යා රතනේ. ඒ කියන්නේ ඇයි ඒ? මිනිස්සු ඇවිල්ලා තින්නේ අලෝභයෙන් ආදේශයෙන් අමෝහයෙන්. අලෝභයෙන් ආදේශයෙන් අමෝහයෙන් සතෙක් එහෙමද? කොටිය ගිහිල්ලා මුවා ටික මට මස් චුට්ටක් දීපන් කියනවාද? නෑ. ඌ ලෝභයෙන් දේශයෙන් මෝහයෙන්ම ඇවිල්ලා තින්නේ. ඒ ඉඳ ගත්ත ගමන් ගත්ත. ආයි කතා දෙකක් නෑ. මිනිස්සු එහෙම නෙමෙයි. මිනිස්සු අලෝභයෙන් ආදේශයෙන් අමෝහයෙන්. ඉතින් මිනිස්සයා මුලින් පහළ වෙන අලෝභාදේශ අමෝහ. හොඳින් බලනවා. බැරි නම් තමයි පල්ලෙහාට යන්නේ. ඔන්න ඔය සෝතාපන්න ආරශ්‍රාවකයාගේ නරකින් කරන ටික ඉවර වෙනවා. හොඳින් කරන ටික තාම ඉතුරු වෙන්නේ. පුතඥයාට හොඳින් කරන ටිකක් තියෙනවා නරකින් කරන ටිකක් තියෙනවා. ඒකයි දිට්ටි සම්ප්‍රයුක්තයි දිට්ටි විප්‍රයුක්තයි කියලා කඩන්නේ දෙකට. හොඳින් කරන ටිකකුත් තියෙනවා නරක. ඒක පෘථජ්ජනයාගේ නරකින් කරන ටික ඉවර නෑ. සෝතාපන්න කෙනාගේ නරකින් කරන ටික ඉවරයි. ඒ කියන්නේ ditthi සම්ප්‍රයුක්තයෙන් ඉවරයි. ditthi විප්‍රයුක්තේ නාම ඉතුරු වෙලා තියෙනවා. ditthi විප්‍රයුක්ත සාමුලින් ඉවරෙන් අරියත් වෙනකොට. සාමුලින් ඉවරලා යනවා. ඊට පස්සේ සිත් වලට කියන්නේ ක්‍රියාහිත කියලා. එහෙනම් නාම තියෙන්නේ මුලින්ම අර. එතකොට අර මොකක් හරි මුලින්ම අපි ඒ ගුණයකට බැඳෙනවා. ඒ ගුණයකට බැඳුනට පස්සේ එතන තියෙන්නේ මේ අරූපයක්. අන්නේ අරූප තියෙන තැනක රූප නැති හන්දා පටන් ගන්න මුලින්ම මේක නාම කියන තැන. හැබැයි ඊළඟට මොකද වෙන්නේ? අන්න එහෙම ගුණේ තියෙන්නේ එහෙම කියන්නේ එහෙම ගුණාත්මක භාවයක් තියෙන්නේ මේ රෝස පඳුරේනේ. අන්න රූප රාගයන්නේ. ඒකෙන්නේ මට ගෙදර ඉස්සරහා ඉඳවලා හරි මොකක් හරි කරලා හරි ඇහැ පිනෝ පිනෝ ආසාදයක් විඳින්න පුළුවන් අන්න කාමරාගයට එන්න. ඒක පිනෝ ගන්න මේ මිනිස්සු හොඳින් දෙන්නේ නැහැ මට මේ අත්ත. එක්ක කරන්නේ මොකද්ද? හරි. මට මට නැත්තම් එකෙක්ටවත් ඕනේ නැහැ. උණු වතුර එකක් කල්ලා හරි මම ඕක. ආ එකෙක්ටවත් කරන්නම් හොඳ වැඩක්. එක්කෝ එහෙම කරනවා. අයි මට නැත්තම් එකෙක්ටවත් එපා. මට නැත්නම් ඒකටවත් එපා. ඉන්න ඒක තමයි මම කිව්වේ. දැන් හැබැයි මෙහෙම එකක් තියෙනවා. දැන් එතන නවතිනවා යම්කිසි කෙනෙකුගේ උප්පත්තිය ලැබලා තිනවා නම් අලෝභය පැත්තට වැඩි එකි. ඒ කියන්නේ නිවන් දැකලා නෙමෙයි. නිවන් දැකලා නෙමෙයි. අලෝභයේ පැත්ත වැඩි. අර මතකදී පළවෙනිම දවසේ කිව්වා මරණයයි චුතියකු විස්තරකත් කරා. මරණයයි චුතිය කියලා එකක් එතකොට තාම ඔහුගේ අර චුතියට යන්න ඕන තැනකුත් නැහැ. තව මනුස්ස ලෝකේ උප්පත්ති ලබන්නත් තියෙනවා. ඒ හින්දා අර යම්කිසි අලෝභ සහගත සිතුවිල්ලක් එක අත. දැන් එහෙමයි ඕන තරම් ඉන්නවනේ. ලෝකේ. දැන් පිටරට මිනිස්සු නැද්ද එහෙම? ඉන්නේ ඕන්තර. ලැබුණ නැත්නම් ඒකව සද්ද නැතුව ඉන්නවා. එහෙම ඉන්නවා. හැබැයි නිවන් දැකලාද ඇහුවෝ? නිවන් දැකලා නැහැ. අර අර අර මේ මාත්‍යා ඒ ප්‍රශ්නේ තියෙන උත්තරේ තියෙන්නේ කොයි වෙලාවේ ආශ්‍රවයේ උඩට ඉද්දන්නේ? වෙලාව එනකන් ඉන්නේ. කොයි වෙලාවෙයිද කියන්න දන්නේ නැහැ. හැබැයි ඔහුට සතර අපාගත වෙන ආශ්‍රව උදා වෙන්නේ නැත්තම් මොකක් හම්බුණත් ඒක උඩට එන්නේ නැහැ. හැබැයි අරක අර අරගොල්ල තියන් ඉන්නේ කොහමද ඒක? අර රබර් බෝලේ වතුරයට තියාගෙන ඉන්නවා වගේ තියාගෙන. කොයි වෙලාවෙ හරි උඩට එනවා. උඩට එන අවස්ථාව කියන්න බෑ. කොයි වෙලාවෙ ඉඳන්නේ නැහැ. නේද? දැන් අපිට සමහරලාට උදේ හොඳට ඉඳලා අපි හිතන අපිට කේන්තියක් නැහැ කියලා. හවස හිට හිටපු ගමන් කේන්තියක් නැද්ද? දැන් අපි හිතන් හිටියා කේන්ති යන්නේ නෑ කියලා. එහෙම වෙන්න පුළුවන් නේ. කෙනෙක් හිතෙන මට නම් දේශේ නෑ. හැබැයි දේශේ නෑ වගේ ඉන්නවනේ. මාසයක් විතර. එක දවසක එකපාරටම ඒ එතකන් අර දේශේ ඉස්මතු වෙන පසුතලයේ හැදුන්නේ නෑ. පසුතලයේ හැදිච්ච ගමන් මොකද වෙන්නේ? අරක ඉස්මතු වෙන මොකද ප්‍රහීන නැති හන්ද. ප්‍රහීන නැති හන්දා. හැබැයි ප්‍රහීන නම් ප්‍රහීන නම් උඩට එන්නේ නෑ. අර මතකනේ බුදුහාඳුර උපමාවක් කිව්වා. ගහේ මුල හාරලා මුල ගලෝලා අර මම එදා උදාහරණයක් කිව්වා ඔයගලන්ට දර දර කෝට්ට පුච්චලා අඟුරු කරාට පස්සේ ආපහු ජීවිතේට දර කෝට්ටක් කරන්න බෑ කිව්වේ. ඒක අඟුරුමනේ. ඒක කවදාකවත් දර කරන්න බෑ. කොච්චර කරන්නේ එහෙනම් අර දිට්ටි සංප්‍රයුක්ත සිත පහල පහ වුණාට පස්සේ ඔහුට කවදාකවත් දිට්ටි සංප්‍රයුක්ත සිතක් හටගන්නේ නැහැ. හැබැයි දිට්ටි විප්‍රයුක්ත සිත තාම හටගන්නේ. තාම අඟුරු කෑල්ල විතරයි. තාම අලුුනේ නැහැ. අලු තාම පා කරලා ඉරියෙත් නැහැ. තේරුණාද? ඒ වගේ. මේ දිට්ටි සංප්‍රයුක්ත කතා කරන්නේ තාම. මේ දිට්ඨි සම්ප්‍රයුක්ත. එතකොට දිට්ඨි සම්ප්‍රයුක්තකේ මොකද වෙන්නේ? අර දැන් මම පෙන්නපු රූප සටහන් ටික තියෙන්නේ. දැන් එක අර සම්මාන ගන්නකොට මිනිස්සුන් අර වගේ මේව කරනකොට දැන් අම්මා මගේ ටාගට් එක තියෙනවා මං කොහොම හරි මෙතනට ආවා පේනවද? මට අනිත් එකාගේ වැඩ නැහැ. ඔබලා මොන වුණා මගේ ඒකයි කියලා ඉතින් අර මිනිස්සු ඩීස සමට දාලා කන්නෙත් නැහැ. හැබැයි ඒ අතරේ අපි හිතමු ඔහොම දිට්ඨි සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත සිතක් තිබ්බ මිනිසෙක් වුණත් සමහරට ඒ මනුස්සයාගේ අලෝභ ගතිය වැඩි හන්දා අර සේවකයන්ට හොඳට සලකනවා වෙන්නත් නිවන් දැකලා නෙමෙයි නමුත් කරනවා. අලෝභදී සමෝ වෙන යන එකක් නේ. තියෙනවා. මේ යථාර්ථය දැකලා නෙමෙයි. එයා හිතන් ඉන්න එයා ඉන්න ඉන්න විදිය හැබැයි ලෝකයට සාපේක්ෂව ගත්තොත් හොඳයි. අවුල තියෙන්නේ නිවනට සාපේක්ෂව. ලෝකයට සාපේක්ෂව හොඳයි. එහෙම ඉන්නේ හොඳයි. ලෝකයට සාපේක්ෂව. හැබැයි නිවනට සාපේක්ෂව තමයි තේරෙන්නේ ඒකත් අකුසල් හිතක් කියලා. හැබැයි ලෝකට සාපේක්ෂව සේරෙන්නේ ඒක මොන හිතක් කියටියද? කුසල් හිතක් කියලා තමයි හිතෙන්නේ. ඇයි? අනේ ඉතින් මෙහෙම කරගෙන ඉන්න ප්‍රශ්නයක් නැහැ කියලා තමයි හිතෙන්නේ. නේ? අපි හම්බ කරගත්ත දේවල් වලින් අපි මාල දාගෙන ඉන්නේ ප්‍රශ්නයක් නැහැනේ. එහෙම හිතෙනවා. නේ? හැබැයි මේ කතා කරන්නේ නිවනටත් එක හඳා නිවනට සාපේක්ෂව ඒකත් බැඳෙන එක අකුසල් හිතක් හැටියට තමයි යන්නේ. ඒතර ඔන්න ඔය ටිකම කර කර හිටපු කෙනෙක්ට මෙන්න මේ ලෝකය අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා දැනගත්තට පස්සේ පළවෙනියෙන්ම ඔහුට පහළ වෙන සිතක් තමයි ඔහුට ඔහු ගැන ලැජ්ජ හිතෙනවා. අනිත්‍ය දුක්ඛ ලෝක අනාත්ත ලෝකයක අරම මිනිස්සුන්ව තලාපෙලා දැම්මේ ඇයි? අර වගේ මිනිස්සුන්ගේ කර පිටින් ගිහිල්ලා එහෙම කරේ ඇයි? ඒක කොච්චර වරදක්ද? අර වගේ හැම තැනම අපි මේ නැති දෙයක් ලෝකේ මිනිස්සුන්ට පෙන්නලා රූපලාවන්‍ය කළා අරව පෙන්නලා මස් පීඩු පෙන්නලා ලෝක සත්‍යව මුලා කරපු එක කොච්චර වරදක්ද අන්නේ අර දිට්ඨියෙන් තොරව හිතන විදිය එන්න ගන්න ඒක කොච්චර වැරදිද ඒක නොකරන්න මම වග බලා ගන්න මම අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෝකයක් බව නොදැන හිතපු හින්දානේ එන්නම් අර දිට්ඨියටම අහුවෙලා දිට්ඨිය ඒ ඊට අනුකූලවම හිතලා ඒ විදිහටම ගමන් කරන්න ගියේ. අන්න Tamanටම තේරෙන්න ගන්නවා. දික්ටි දික්ටි සමග හිතනකොට එහෙම හිතන්න හැකියාවක් නැහැ කවදාක. ඉතින් මේකේ අනිත් කොටස තමයි ඉතින් මේ අන්තිමට අපිට හම්බෙන්නේ මොකද්ද? දුක්ඛ ස්කන්ධය සමුදය හෝති. හරි. අපි ඊළඟ එකට යමු. අර වගේම තියෙනවා දික්ටි විප්‍රයුක්ත සිත. ඒ තියෙන්නේ අර වගේම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. එතකොට දැන් මෙන්න මේ වැඩේ මේ කරන වැඩේ හොඳ නිවන්ට සාපේක්ෂව හොඳ එකක්ද නරක එකක්ද? ඒකනේ අවිද්‍යාපත්‍ය සංකාර කියලා තියෙන්නේ. නේද? ඒතර ඒකෙන් හම්බෙන්නෙත් මොකක් තාම? ඒ කියන්නේ තාම දුකෙන් සහ මුලින් ඉවර නැහැ. හැබැයි දුක යම් මට්ටමකට ඉවරයි. අර දික්තිය සමග ගත් එක අර මහා පීඩාව අර ඉස්සලා අර මේ මාත්‍යා කිව්වේ බෙල්ල දාගෙන යන්න බෑ බෙල්ල කපාගෙන යයි දන්නේ නැහැ කියලා දැන් ඒක අඩු වෙනවා ඇයි ඒ විදිහට වැරදියට අර පරිහරණය කරන එක වුණත් කියන්නේ පරිහරණය කරනව නැතුව ඉන්නව නෙමෙයි නමුත් ඒක අර දික්ටි අඩු හන්ද ඒවට ලොකු වටිනාකම් දෙන්නේ වටිනාකම් දෙන්නේ නැති හන්දා අර බය කියන එක අඩු වෙනවා ඒ බය කියන එක අඩු වෙන්නේ අර මඩවලේ හිටපු මිනිස්සයාට කඹේ හම්බෙලා ඉවරයි. මඩෙන් එළියට එන්න පටන් අරන් තිනවා. බය අඩුයි. බය anu කාමයට නමකි. එහෙනම් අර කාමේ නෙමෙයි දැන් ඉන්නේ. ටික ටික උඩට එන්න පටන් අරන් කඹේ අල්ලගෙන. එහෙනම් බයෙන් නිදහස් වෙනවා ටික ටික දැන්. අන බයෙන් නිදහස් වෙන කෙනාට දන්නවා මේ ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනාත්ත නම් දඟලලා රැක ගන්න බෑ හැම එකක්ම කියලා. දඟලුවට වැඩක් නැහැ කියලා. අන්න එතකොට ටික ටික බය බය අඩු වෙනවද වැඩි වෙනවද? බය අඩු වෙනවා. හැබැයි ඒක නොදකින තාක්කල් බය වැඩි. රැක ගන්න උත්සාහ කරන හොරු ගණිද්දක් නැහැ, පැහැර ගණිද්දක් නැහැ. අරවා කරයිද්දක් නැහැ. මේවා ඒවත් එක හිතන්න හිතන්න හිතන්න හිතන්න හිතන්න දික්තිය සමගම ගන්න. අන්න හරි. ඒක තමයි කියන්නේ. ඔව්. දැන් අර ආස්වාදයේ පැත්තට තියෙන රාගහිතයි, දේශහිතයි ටිකක් අඳුරගන්න ලේසි. නමුත් මෝහහිත ටිකක් අඳුරගන්න අමාරුයි. ඒ හින්දා බුදුහාඳුරෝ එකපාරටම මෝහය අයින් කරන්න කිව්වේ නෑ. මොකද ඒක අයින් කරන්න ටිකක් අමාරුයි. හැබැයි මෙන්න මේවෙන් ලබා ගන්න පුළුවන් කියලා හිතෙන තැන යථාර්ථයේ පිහිටනකොට මං කිව්වා අකුසල් සිත් 12 ලෝභ සිත් 8යි එක මේ මෝහ සිත් දෙකක් හට ගන්නවා කියලා කිව්වා. අන්නේ මෝහ සිත් දෙකේ තියෙනවා එකක් විචිකිච්ඡා මෝහ හිතක් එකක් උද්දච්ච මෝහ හිතක්. ඔන්න ඔය හිත් දෙකෙන් විචිකිච්ඡා හිත තමයි සතර පාගත කරන්නේ. ඒ හින්දා අර ලෝභ සිත් හතරත් එක්ක අර විචිකිච්ඡා හිත පහල ප්‍රහීන වෙනවම. එහෙනම් ඔයගලට දැන් තේරෙන්න ඕනේ විචිකිච්ඡා හිත පහල ප්‍රහීන වෙනවා. ඒ විචිකිච්ඡා හිතත් මෝහ හිතක් නම් ඒ මෝහ හිත මුල් කරගෙනම තමයි ආස්වාදයට ගියේ. එහෙනම් විචිකිච්ඡා හිතට ඒ මෝහ හිතට ඉඩක් නැති වෙන තැන අරම ලෝභයක් හටගන්නත් බෑ. එහෙනම් ඒ හිත හටගන්නේ ලෝකේ හරියට දන්නේ නැතිනම්. අපි එතනට දැන් එනවා තව ටිකකින්. එතකොට මේ හිත ටිකක් අඳුර ගන්න අපහසුයි. මේ අඳුර ගන්න ටික අපහසුයි. නේ. යක් අර අච්චර ලේසි නෑ. නේ. දැන් අපි හිතමුකෝ උදාහරණයක් හැටියට සීනි ගෝණියක ඉන්නවා චූටි කූඹියේ. චූටි කූඹියේ. අර කූඹින්ගෙනුත් ඉන්නේ චූටි. ඔය සීනි ගෝණියෙම ඉන්නව කැරපොත්තේ. නැත්නම් ගෝනුස් වෙයි. ටක් ගාලා අඳුර ගන්න ලේසි කාවද? ඔව් කැර පොතේ ගෝනුස් එක අඳුර ගන්න ලේසි ටක් ගාලා. පේනවා. ටක් ගාලා අයින් කරලා දානවා. හැබැයි අරුව අයින් කරන්නේ. ටිකක් අමාරුයි. හැබැයි අයින් කරන සිස්ටම් එක දැනගත්තට පස්සේ ටිකෙන් ටික ටිකෙන් ටික තමයි ඒකත් අයින් කරගන්න අයින් කරන තැනට එන්නේ. එතනට එන්නේ ටිකෙන් ටික. එකපාරට බෑ ඒක. බොහොම ක්‍රම ඒකයි මම අර පටන් ගන්නකොටම කිව්වේ අනුපූරකව යන්න තින්නේ මේ ක්‍රමයේ කියලා. අනුපූරකව නොගෙහින් අර මේකට උදාහරණයකුත් කියන්නේ කාසියක් දානකොට එක්කෝ එක පැත්තක් වැටෙනවා නැත්තම් කෙනෙක් හිතනවා නෑ කාසිය තිබ්බොත් නේ අවුල කාසිය අයින් කරන ඔක්කොටම කලින් මුලින් උගන්වන්නේ ඒක නෙමෙයි. කාසිය මේ පැත්ත වැටෙනකොට ඔබ කොහොමද හැසිරෙන්න ඕන? කාසිය අර පැත්ත වැටෙනකොට කොහොමද හැසිරෙන්න ඕන? නේද? දැන් අපි හිතමු මැච් එකක් ගහන්න ගිහිල්ලා එක්කෙනෙක් ඉල්ලනවා හෙඩ්. වැටෙනවා ටේල්. හෙඩ් එක ඉල්ලපු කෙනාට ගැටෙනවද නැද්ද? ගැටෙනවා. ඔහු ඉල්ලන්නේ ටේල් නම් ටේල් වැටුණා. අපේ වචනේ නෝන පොල්ල කියන්නේ ඒකනේ නේ. ඔව් අපි නම් ඒ දවස්වල දන්නේ එහෙමනේ. හෙඩ් ටේල් දන්නේ නැහැ දන්නේ. නෝනද? ඔව් එහෙමනේ. අපි අර කාසි උඩ දානකොට කියන්නේ අපි මේ ක්‍රිකට් ගහනකොට ගමේ කියනවනේ. දැන් අපි ඉල්ලන පැත්තම වැටුණා. ඇලෙනවා. ඉල්ලන පැත්ත වැටුනේ නැත්තම් ගැටෙනවා. දැන් ඔය දෙක ඔහොම උනේ කාසිය තිබ්බහන්ද තමයි. හැබැයි අපි මුලින් උගන්වන්නේ මොකද්ද? ඉල්ලන පැත්ත හරි වැටෙනකොට ඇලෙන්නේ නැතුව ඉන්න මේ. කියන්නේ ඉල්ලන පැත්තනේ මේ පැත්ත වැටෙනකොට අනිත් පැත්ත වැටුණා ගැටෙන්නේ ඔන්න ඔය දෙක හොඳට ප්‍රැක්ටිස් කරනකොට තමයි ටික කාලයක් තේරෙන්නේ. මේක මේ කාසිය තියෙන හින්දානේ අවුල තියෙන්නේ ඔක්කොනේ මේක දැන් අයින් කරන්න කියලා තේරෙන ගන්නේ ඇයි? මේ දෙක දැන් බැලන්ස් වෙන හන්දා. ඇයි? කොච්චර කරා මේ දෙක වැටෙනවා. ඒ හින්දා දැන් මොකද කරන්නේ ඊළඟට? අන්න මේකට ප්‍රැක්ටිස් කරගෙන කරගෙන යනකොට මොකද වෙන්නේ? අර මේ පැත්තත් නැතුව මේ පැත්තත් නැතුව කාසියේ මෙහෙම වැටෙන්නේ. ඒක ටිකක් හරි අමාරුයි. මේ පැත්තයි මේ පැත්තයි වැටෙන එක ටිකක් හැබැයි මේ කාසිය මෙහෙම වැටුනොත් ඒත් අවුලක් නේ. ඇයි? හිතා ගන්න බෑ මේ පැත්තද මේ පැත්තද කියලා. දැන් ආයෙනවා හිතට අසහනයක්. මගේ පැත්තද වැටුනේ? අර පැත්තද වැටුනේ? කියලා ප්‍රශ්නයක් වෙනවා. එන ඒකට තියෙන කැමැත්තත් අයින් වුණොත් මේ පැත්තත් එකයි මේ පැත්තත් එකයි මෙහෙම වැටුණත් එකයි. ඒ වෙන වැටෙන පැති නෑ. පැති තුනයි නේද? වැටෙන්නේ. හැබැයි ඔය පැති තුනම වැටෙන්නේ වැටුනේ නැත වැටුණත් අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැත්තම් අපිට කාසිය තිබ්බට ප්‍රශ්නයක් නෑ. ඇයි? කාසිය කියන්නේ උපාදානීය ධර්ම. නැත්තම් කට්ටිය try කරන්නේ මොකද්ද? කාසිය අයින් කරන්නේ. ඒ කියන්නේ උපාදානීය ධර්මය අයින් කරන්නේ. ඒක අයින් කරන්න බෑ. හොඳට තේරුම් ගන්න. ඒක අයින් කරන්න බෑ. ඒක කොහෙද එනවා? ඉතින් මොන පැත්ත වැටුණත් අපිට මොකෝ? ඇයි? අපේ ઈચ્છාවක් නෑ මේ පැත්ත වැටේවා කියන. නේ? අපේ ઈચ્છාවක් නැත්තම් මේ පැත්ත වැටේවා කියලා. අපිට මොකෝ කොයි පැත්ත වැටුණා? තේරුම් ගන්න මේ දහම තේරුම් ගන්න ක්‍රමවේද මේ පෙන්වන්නේ ටීවී හැම පැත්තෙම. එහෙනම් මෙන්න මේක ටිකක් අර වගේ නෙමෙයි. කාසිය දෙපැත්ත වැටෙනවා වගේ නෙමෙයි. ඊට වඩා ඔව් ටිකක් අමාරුයි වැඩේ. ඇයි? කාසිය මේ පැත්ත වැටලා තියෙන්නේ නැහැ ටොප් ගාලා අනිත් පැත්තකට යනවා. වැටෙනවා. අනිත් පැත්තට වැටෙනවා. දැන් ඔම් කාසියක් මේ රෝල් වෙලා රෝල් වෙලා රෝල් යනවා ටික වෙලාවක් ගිහිල්ලා ඩොකොත් ගාලා අනිත් පැත්ත හැරෙනවා. හිටපු ගමන් එහෙම්මම හිටිනවා. ඒ හින්දා තමයි කිව්වේ මෝහය හන්දා රාගයත් හට ගන්නවා, දේශයත් හට ගන්නවා, මෝහය නිසා රාගය හට ගන්නවා, මෝහය නිසා දේශය හට ගන්නවා, මෝහය තනියෙනුත් හට ගන්නවා. කියන්නේ ඔහම කාසිය රෝල් වෙලා ගිහිල්ලා හිටපු ගමන් එහෙම්මම තියෙනවා. ඒ කියන්නේ මෝහ. අර දෙපැත්තට වැටුන්නේ නැහැ. ඒක ටික තේරුම් ගන්නම අමාරුයි. අමාරු කියන්නේ බෑ නෙමෙයි. අපි තේරුම් ගන්න ඕන යටමට්ටමේ ඉඳන් තේරුම් අරගෙන ආවට පස්සේ ඒක තේරුම් ගන්න පුළුවන් හැකියාව එනවා. හරි. එතකොට මෙන්න මේවා දිට්ටි විප්‍රයුක්ත සිත. එතකොට අර වගේ අපි හිතමුකෝ දැන් ඒකේන අර අපි අරක පෙන්නෝ විදියට අර එක්සයිස් කරනවා. දැන් මොකටද එක්සයිස් කරන්නේ? අන්න හිතනවා. මට මොකටද මේ කයේ නිරෝගීකම? මේ මගක් වඩා ගන්න තියෙන්නේ. ඈ එක එක ලෙඩ හැදුනට පස්සේ ටික අමාරුයි. ඒකට කාය නිරෝගීකමත් බලපානවා. අන්න ඒ සඳහා මට උපදෙස් ටිකක් ලැබිලා තිනවා. අපිට මොනවද කොලෙස්ටරෝල් වැඩි. මහත වැඩි. තැනක ගියාම අපිට භාවනාවක් කරන්නත් හරි අමාරුයි. වාඩි වෙලා ඉන්න අමාරුයි. මේක පොඩ්ඩක් අය සාමාන්‍ය ගානකට තිබ්බනම් පහසුයි. අන්න මට පහසු විහරණයකින් මේ මාර්ගය වඩා ගන්න ඒ කය යම්කිසි පහසුවක් සලසනවා නම් ඒ සඳහා තියෙන උපදේශයක් තියෙනවා නම් අරගෙන මේක වඩා ගන්න. අන්න දික්ටි විප්‍රයුක්ත සිත. අර දික්ටි සම්ප්‍රයුක්ත. සම්ප්‍රයුක්ත සිතේ තියෙන කෙලින්ම තරගයක් නෑ. ඌට වඩා මම පෙන්නන්නම්. අරුවට වඩා මම පෙන්නන්නම්. අද අපේ ක්ලාස් එකේ සම්බන්ධ වෙච්ච එකේ හොඳම ගිහිල්ලා ඇඟ හදාගත්ත එක මම. එහෙම. කීක දික්ටි ප්‍රබලයි. අර රූපලාවන්‍ය කරන එකක් පෙන්නවා. ඒකත් ඒ වගේ තමයි. නේ. පිරිසිදුව ඉඳලා ඒ විදිහටම ඉන්නවා. මොකටද? හොඳ හන්ද නෙමෙයි. අනිත් උන්ට ඉන්න ඕන හින්දා ළඟ. තේරුණාද කීපේ? ඈ තේරුන්නේ නැහැ වගේ. දැන් නාලා කරලා කොලොන් එකක් දාලා හරි ඉන්නවා. ඇයි ඒ? ගඳ ගහන එක සුවඳ කරන්න බෑ. ගඳ ගහනවම තමයි. හැබැයි අරම ඉන්නවා මොකද? අනිත් එවුන්ට ඉන්න ඕන හන්දා. ළඟ. නැත්නම් අනිත් මිනිසුන්ට ඉන්න බෑනේ. නාන්න නැතුව හිටියෝ. අනිත් මිනිස්සුත් ඉන්න එපා ළඟ. අපි තනියෙන් කැලේක ඉන්න නම් කමන්නේ නැහැ. අනිත් මිනිස්සුත් ඉන්න එපා. නේද? ඒ හින්දා අර සත්තුන්ට පසුතලේ හදන්නේ නැතුව නැත්නම් උකුණොත් හැදෙනවා, අරුන් හැදෙනවා, ඔක්කොම හැදෙනවා. විස බීජයි ඔක්කොම එනවනේ. එහෙම නැතුව අන්න තමයි යම්කිසි කායක නිරෝගකමකින් ඒ කටයුතු. ඒ කියන්නේ මේ අරියතුන් වහන්සේ කෙනෙක් ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. මේ දිට්ඨියෙන් අයින් වෙලා යථාර්ථේ යන්තම් දැනගත්ත කෙනෙක්ගේ අන්න වේල අර විසාකා සිටු දෙවියත් ඒ විදිහට ගියා තැනකට. තැනට සුදුසු විදිහට ගියා. දැන් ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා කරන්න දෙයක් නැහැ. මෙතනට ආව කවුරු හරි ඕගොල්ලෝ බනහන්න ආව ඕගොල්ලන්ගේ ගෙදර ඔයාලාගේම නංගිගේ ළමයා බඳිනවා. අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි මා මොකද්ද කරන්නේ රෙද්දයි හැට්ටේ මේ කියලා දැන් මොකක් සුදු එකක් අඳගෙන ඔබ බනහන්න එනවා වගේ යනවා. මම දැන් නිවන් දකින්න කෙනෙක් නේ හින්දා මට වෙනේ වඳින්න බෑ. මම අහලා තිනවා මේ මේ පාට ඇඳුත් රාගය එනවා මේ පාට ඇඳුත් දේශය එනවා මේ පාට ඇඳුත් මෝහය එනවා ඒ හින්දා මම ඒව අඳින්නේ නැහැ එකක්වත් දැන් කියලා ඕක ඇඳගෙන ගියොත් මොකක් වෙනවද එතකොට ඔව් මොක රතු පාට නිල් පාට ඒ ඒ කියන්නේ රාග දේශ මෝහ තියෙන්නේ <laughs> ගොඩ නැගෙන හිතේ <laughs> අර වැනෙමෙන්නේ අන්න ඒ වගේ අපි මෙතන මේ මොනවද ඒ තැනට සුදුසු විදිහට යනවා පන්සලකට ඒ විදිහට යනවා අර තැනකට ගිහිල්ලා වැඩේ කරලා එනවා ඉතින් දන්නවා පෙන්වන්න දෙයක් නැහැ අනිත්‍ය දුක්ඛ අනත්ත ලෝකයක කොහොමද මේක අසුබ ලෝකයක් කියලා කතාව අසුබේ තාම විස්තර කරෙත් නැහනේ. ඉස්සරහට තමයි ඒක විස්තර කරන්නේ. ඒක දැනගෙන අනිත්‍ය දුක්ඛ අනත්ත ලෝකයකදී අපිව අපි කාට පෙන්වන්නද? නේ. අපි අපිව කාට පෙන්. හැබැයි ධර්මතාවයේ විසින් බැබලෙන්න ඕන කෙනා අන්‍ය ඉදිරියේ ධර්මතාවයේ විසින් බබලන. ඒක නතර කරන්න බෑ. ඒක බෑ. ඒක නතර කරන්න බෑ. ඒක ස්වභාවයක්. ඒක ස්වභාවයක්. බුදු පියාණන් වහන්සේ සරියුත් සාමුදුරෝ ඕන තැනක බබලන එක ස්වභාව. බලෙන් බබලනෝ නෙමෙයි. ඒක ඒක වෙනයි. නමුත් බලෙන් පෙන්නන එක තව එකක්. ඉතින් ඔන්න ඔයගේ දිට්ටි, සංප්‍රයුක්ත දිට්ටි, විප්‍රයුක්ත සිද්දක හටගන්නවා. ඉතින් මෙන්න මේක පෙන්වීම එකයි උපේක්ඛා සහගත දිට්ටි සම්ප්‍රයුක්ත සසංකාරික සිත. උපේක්ඛා සහගත දිට්ටි විප්‍රයුක්ත සසංකාරික. මේ දෙකම සසංකාරික තමයි. හොඳේ. අරක වගේම තමයි. ඇයි මේ දෙක හොඳට කල්පනා කරන්න ඇයි මේ දෙකම සසංකාරික උනේ? දිට්ටි සම්ප්‍රයුක්ත සිත පටන් ගත්තෙත් අවිද්‍යාපච්චය සංකාරයෙන්මයි. දිට්ටි විප්‍රයුක්ත සිත පටන් ගත්තෙත් අවිද්‍යාපච්චය සංකාරයෙන්මයි. එහෙනම් මේ දෙකේම අග කිව්වේ මොකද්ද? දුක්ඛ ස්කන්ධය සමුදය හෝති. ඉතින් දුක්ඛ ස්කන්ධය සමුදය හෝති හිතං අසංකාරික වෙන්න බෑ මොනම හේතුවක් නිසාවත්. ඒක සසංකාරිකම තමයි. නේ. දැන් මේ ප්‍රශ්නේ ඉන්නේ ඔය හිත ගැන පාඩම් කරලා අභිධර්මය කරලා ඒ ඉන්න අයට විතරයි. අනිත් අයට එන්නේ නැහැ. අනිත් අයට කොහොම ප්‍රශ්නයක් නැහැ බය වෙන්න එපා. ඒ අයට ওই ප්‍රශ්නයක් එනහන්ස තමයි මේක මෙතනදී මේක කියන්නේ මෙච්චර. නේ. දැන් අපි කඩේ යනවා. කඩේ යනකොට දැන් අපි මොකක්වත් දන්නේ නැහැ. කිසි දෙයක්. ඈ අපි මේ දහමක් දන්නේ මොකක්වත් නැහැ. කඩේ යන ගමන් දකින්න හොඳට ෆ්‍රයිඩ් රයිස් තියෙන තැන. අර තක්කාලි පෙත්ත ගහලා මේව කරලා තිනවා. ෂා. මේක ටක් ගාලා බැඳලා මේක මට හොඳයි කියලා ගන්නවා. දැන් දන්නවද බැඳිනකොට ආ මං සසංකාරික හිතෙන් බැඳුනේ. මං දික්ටි සම්ප්‍රයුක්ත හිතෙන් බැඳුනේ. දික්ටි විප්‍රයුක්ත හිතෙන් නෙමෙයි. දික්ටි නෑ දික්ටි විප්‍රයුක්ත හිතෙන් බැඳුනේ. දික්ටි සම්ප්‍රයුක්ත හිතෙන් නෙමෙයි. එහෙම තේරෙනවද කියලා අහන්න එකපාරටම. හැබැයි දැන් කියලා දුන්නාට පස්සේ තේරෙන්නේ ආ දිට්ටි සංප්‍රයුක්ත සිත ඇති වෙන්න ගියේ එක මම අනිත්‍ය දැකලා දිට්ටි විප්‍රයුක්ත හිතක් බවට පත් කරගත්තා. මට අර මට්ටම යන්න ගියේ නෑ බෑ. අන්න දැන් තමයි තේරෙන්න ගන්න. ආ මේක නේද මේ කිව්වේ. ඒක නේද මට අර අර කලින් තිබ්බ තරමටම අසහනයේ පීඩාව දැන් නැත්තේ. ඒ ගින්න එච්චර නැත්තේ ඇයි? අර ලිපට දර දාන එක ටිකක් අඩු කරා නේද? හැබැයි තාම ගින්නක් තියෙනවා. වෙන්ද හොෝගාලපත් වෙනවා. දැන් එහෙම නැහැ. දැන් දර කෑල්ලයි දෙකයි දාලා තියෙන්නේ. වෙන්න තුන් පැත්තෙම දැම්මා මේක. වැඩියෙන් අවුලව ගන්න කියලා. දැන් නිකන් කෑල්ලක් දෙකක් දාලා තියෙනවා තාම. හැබැයි එදාට වඩා ගින්න අඩු වෙලා තියෙනවා. අන්න Tamanටම මේක තේරෙන්න ගන්න. තමන්ම බලන්න. නේ. නැත්නම් මේ ටික අරන් යන්නේ පාර යනකොට. පෙරල පෙරල. මේ මේ ස්ලයිඩ් ටික මෙහෙම පෙරල පෙරල යන්නේ පාර යනකොට අරගෙන පොතක් හදලා දුන්නා හරියට. මේ කියන වෙලාවෙම බලන්න. බලනකොට තේරෙයි. සමහර වෙලාවල් තියෙන්න පුළුවන් ඒක දිට්ටි විප්‍රයුත සිතකුත් හටගෙන ටික වෙලාවක් ගිහින් තමයි මතක් වෙන්නේ. නේද? හරි. ටික වෙලාවක් ගිහිල්ලා හරි මතක් වුණා නේද අඩු ගන්න. කලින් ගත්තොත් මතක් කළ දෙන්න එකෙකුත් නැහැ මතක් වුනේත් නැහැ. සමාලලට උදේ කරපු එක රෑත් බලන්නේ හෙට කොහොමද කරන්නේ? ඒක ඒක වැරදි කියලා හිතෙන්නේ නැහැ කවදාවත්. ඒක තමයි ditthi samprayukta සිත් වල හැටි. ඒකනේ බුදු පියාණන් වහන්සේ කියන්නේ සෝතාපන්න ආර ශ්‍රාවකයා වරද වරද විදිහට දනි. බුදුහාමර කිව්වේ නෑනේ පෘථජ්ජනියා වරද වරද විදිහට දනි කියලා. නේ. දැන් අපිට මෙහෙම සිත් පහළ වෙච්ච එක, ඒ කියන්නේ රූපයකට අපි බැඳි බැඳි ඔහම ගිය එක අපි මේ බණ ටික අහගන්න කලින් ඒක අකුසල් සිතක්. ඒක හොඳ නැති එකක් කියලා අපිට හිතුණා. ඈ අපිට හිතුනේ අපිට හිතෙන්නේ ඒක හොඳ එකක් හැබැයි තථාගතයන් වහන්සේගේ ධර්මයේ ඉදිරියේ ඒක අකුසල් හිතක් ඒ තථාගතයන් වහන්සේගේ ධර්මය කියන්නේ යථාර්ථයේ ඉදිරියේ ඒක අකුසල් හිතක් දැන් නිතරම අපි කරලා තින්නේ මොකද්ද යථාර්ථයට පිටුපාර යථාර්ථයට පිටුපාර මෙන්න මේක ඇති වෙන විදිය. මේ මෝහය මෙතනට එන්නේ මෙන්න මේ හන්දා. අරක පටන් ගත්ත උපේක්ඛා සාගත නේද? ආන්න එක තමයි මේ පෙන්වන්නේ. මේ මෝහ මූලයේ කොහෙන් උපදේදයක්? කොහොමද දෙන්නේ? මුලින් මෙන්න ආරම්භයනේ කොහොමද දෙන්නේ? උපේක්ඛා සාගත වූ ආලම්බණේ තමයි මේක පටන් ගන්න කියලා කියනවා. කොහොමද ආරම්භණය එන්නේ? මෙන්න මේ sorry. ආලම්බණය එන්නේ උපේකාවට කරණයක් වූ ආලම්බණයෙන් අදුක්කම සුඛ වේදනීය ස්පර්ශ වේයි අදුක්කම සුඛ වේදනීය ස්පර්ශයෙන් අදුක්කම සුඛ වේදනාව උපදී ඔන්න මුලින්ම රූපයක් ඝට්ටණය වෙච්ච වෙලාවේ මොකක්ද ආපු වේදනා? අදුක්කම සුඛ වේදනා හේවත් උපේක්ඛා වේදනා. පටන් මේ මෝහය පටන් ගන්නෙත් මොකෙන්ද මුලින්ම? උපේක්ඛා සහගතයේ ඉඳන් වැඩේ පටන් ගන්න යන්නේ. හැබැයි උපේක්ඛා සහගතයක විපාකයට අයිති. ඔන්න බලන්න අපිට වරදින තැන දැන් මම පෙන්වන්න යන්නේ. උපේක්ඛා සහගතයක මොකටද අයිති? ඒකට කිව්වා උපාදානීය ධර්ම. අර වේදනා සබදුක උපේක්ෂා ඒව මොනවද? උපාදානීය ධර්ම. අන්නේ උපාදානීය ධර්මය අපි තෝරගත්තේ නැතුව අපි කරන වැඩක් තියෙනවා. මෙන්න මෙතනින් වැඩේ පටන් ගන්න. මොකද්ද කියන්නේ? ඒ අදුක්කම සුඛ වේදනාව මොකද කරන්නේ අපි? උපවිචාර කරනවා. උපවිචාර උපන. ඒ මොකද්ද ඒ කරේ? උපවිචාර කරන. ඒක ගැන හොයන්න යනවා. මොකද්ද මේ? මං කිව්වේ අර අර ඔයාලට ඉස්සෙල්ලා උදාහරණයක් කිව්වේ අර රත්තරන් බඩු කියලා අලාසක් කාටවත් මොකද කරන්නේ? කොහෙද තියෙන්නේ? කොහෙද හොඳ මේක තියෙන්නේ කියලා මොකද කරන්නේ ඉතින් පාත්තර දැන් ඉස්සර වගේ නෙමෙයි දැන් මොකටක් ගාලා ගත්තා ෆෝන් එක ඔව් ගියා Google එකට ගැව්වා ආ කොහෙද තියෙන්නේ හොඳ ඒවා දැන් ඒ මොනෝද අන්න උපවිචාර ඇයි අපිට උපවිචාර කරන්න අපේ ධම්ම ලෝකයට අමතරව දැන් Google එකෙනුත් database එකක් හදලා දීලා තියෙනවා කලින් තිබ්බ ධම්ම විතරයි දැන් ඔය දැන් වෙනම Google එකනොත් බේස් එකක් හදලා දීලා තියෙනවා. අපිට උපවිචාර කරන්න. දැන් ඒක නොතිබුණා නම් අපිට මොකෝ කරන්නේ අපි? ඈ? දැන් ඒ ඒක නොතිබුණා නම් මෙච්චර කියන්නේ මේ මේ මේ මේ හඹාගෙන යන මානසිකත්වය තියෙනවද? මෙච්චර. නෑ. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් අපි මේ දියුණුවේ කියන හන්දා. දැන් ඒ ඒ ඒ Google එකේ වැරද්දක් නෙමෙයි මම මේ කියන්නේ. ඇයි? ඒකට හොඳේවා නරකේවා ඔක්කොම දානවා. අර ධම්ම වලට වගේම තමයි. අපිට හැකියාව තියෙන්න ඕනේ තෝරලා බේරලා ගන්න. ඒක අපේ හැකියාව. ඒක Google එකේ ප්‍රශ්නයක් නෙමෙයි. මේ ඒක ඒකේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක YouTube එකේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ ඔයගොල්ලොත් YouTube එකේ කියලා නේද දහම් තියෙන තැන සාකච්ඡා හොයලා ගන්න. තාක්ෂණේ පාවිච්චි වෙනවා. හැබැයි ඒක වැරදිට පාවිච්චි වෙන්නේ නැති තැනට වග බලා ගන්නවා ඊළඟට. එහෙනම් උපවිචාර උපදී. දැන් එහෙනම් උපවිචාරයත් එක මොකද වෙන්නේ? මෝහය උපදී. මෝහය නිසා විහිංසා විතක් උපදී. විහිංසා විතක් නිසා මෝහජ පරිදාය උපදී. මෝහජ පරිදාය නිසා වයසංකත ලක්ෂණේ උපදී. වයසංකත ලක්ෂණේ නිසා සංකාර දුක්ඛතාවයේ උපදී. ඔන්න උපදින එක අන්තිමට. මට කියන්න මේ අදුක්කම සුඛ වේදනා දැන් මෙතන මම පාලියකට යන්න කලින් අහන්නේ මේ අදුක්කම සුඛ වේදනාවද හන්දද සංකාර දුක්ඛය හටගත්තේ අදුක්කම සුඛ වේදනාව උපවිචාර කරන්න ගිහිල්ලාද අන්නේ උපවිචාර තමයි උපාදානයන්ගේ ආරම්භය. එමන් නැත්නම් චන්දරාගේ ආරම්භය. චිත්තය අන්ධ වෙන්න යන්නේ දැන්. හැබැයි උපේක්ඛා වේදනාව කියන එක අදුක්කම සුඛ වේදනාව. ඒක උපාදානීය ධර්ම. එහෙනම් උපාදානීය ධර්ම නැවත නැවත හොයනවා කිව්වා නේද? එදා. අර මේ පච්චය කියන සූත්‍රය පෙන්වුවේ. පටිච්චසමුපාදය ගැන විස්තර කරන තැනදී ගිය සතියේ අර පටිච්චයයි ප්‍රත්‍යයයි පෙන්වන්න කලින් අර උපාදානීය සූත්‍රය විස්තර කරනකොට කිව්වේ මොකක්ද කිව්වේ? උපාදානීය ධර්මයේ නැවත නැවත සොයයි කිව්වා. ඒතර උපාදානීය ධර්මයට පෙන්නවා වේදනා, රූප වේදනා, සංඥා සංඥා. එහෙනම් වේදනාවල තුනක් තියෙනවා. සුව වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා. එහෙනම් මෙතන ආවා අදුක්කම සුඛ වේදනාව. ඉතින් අපිට අදුක්කම සුඛ වේදනාවද ප්‍රශ්නේ අදුක්කම සුඛ වේදනාව උපවිචාර කරපු එකද? අන්නේ උපවිචාර කරන තැන අනිච්ච සිහි වුණොත් අර උපවිචාර කරන තැන අනිච්ච සිහි වුණොත් මොකද මේ ඔය යට එකක්වත් තියනවද? ඒ හින්දා බුදුහාමුදුරුවෝ කිව්වා මහණෙනි ඔබලා උපේක්ඛා වේදනාව අනිච්චසේම දැකිය යුතුයි. ඇයි ඒක දකින්න කිව්වේ? නැත්තම් මේ ටික ඇති වෙනවමයි. නැත්තම් ඔය යට ටික ඇති වෙනවා. එහෙනම් අපිට උපේක්ඛා වේදනාව අනිච්චසේ දැක්කේ නැත්තම් ඔය උපවිචාරය කියලා මෝහය ඇවිල්ලා සංකාර දුක්ඛය දක්වාම යනවා. එහෙනම් අර උපවිචාර කරන තැන තමයි අවිද්‍යාව ක්‍රියාත්මක උනේ. එහෙනම් අවිද්‍යාපච්චය සංකාරයෙන් වැඩක් කරපු හන්ද කියනවා සංකාර දුක්ඛතාවයකටපත් වුණා. පැහැදිලිද? නේද? දැන් අපි ඇත්තටම මොහේ උපදින්නේ කොහමද? මම වෙන විදියක් කියන්නද උපදින්නේ? පාරේ යනවා. මෙහි ඉතින් තියෙන මං මේ පාරවල් දන්නේ නැහැ නේ කියන්න වැඩිය නේද <laughs> නුවර තියෙන ඒවා දන්නේ නැහැ නේ කියන්නේ කොළඹ විශ්ව පාරවල් එක කියන්න දන්නේ උදාහරණ කියනකොට කොහොම යනකොට පාරේ යනකොට පේමන්ට් ටී 9 පේමන්ට් අයිනේ ප්ලාස්ටික් බඩු විකුණු තැනින් තැනින් ගොඩ ගහලා තියෙන්නේ එක එක කෙනා නේද අපිත් එනවා පාර දිගේ එනකම් මොක කරන්නේ මොනවද දන්නේ නැති පොඩ ඔළුව දාලා බලන්න මොනවද තියෙන්නේ ඕනද කියලා ඇහුවොත් ඕනෙත් නෑ නිකන් නිකන් මොනවද දන්නේ අන්න උපවිචාර. මේ පාඩුවේ යන්න තිබ්බේ. පාඩුවේ යන්න තිබ්බේ කිල් පොඩ හොට දාලා බලන්න. මොකද්ද දන්නේ බලාගෙන යනකොට එකක්වත් අරගෙනක් නැහැ. එකක්වත් අරගෙනත් නැහැ. අපෙන් අහනවා කවුරු හරි බැලුවේ මොකටද? අනේ මන්ද. ඒක තමයි මෝහේ හැටි. අපෙන් ඇහුවොත් ඇයි බැලුවේ කියලා. දැන් ගත්තනම් කමන්නේ ගත්තෙත් නැහැ. ඕන මගේ තමන් සල්ලි දීලවත් අරගෙනවත් ඇවිල්ලා නැහැ. නිකම් බලල තමාට අරුන්ගෙන් බැනුනුත් අහලා ගන්න නම් ගන්න ඕන නැත්තම් තියලා යන්නේ කියලා උන්ගෙන් බැනුනුත් අහලා. අන්දින අපි ඔක්කොම ටික පේමන්ට් එකම පහු කරගෙන ගිහිල්ලා පොඩ්ඩක් නැවතිලා කල්පනා ඇයි මම බැලුවේ? ඌමනාවකටද? ඌමනාවකුත් නැහැ. ඇත්තටම ඕනෙත් නැහැ. හැබැයි බැලුවා. ඒ උපවිචාරයේ නේදම මෝහේ තුනේ. අන්න ප්‍රායෝගික ජීවිතෙන් මේ පෙන්වන්නේ. මේ පාඩුවේ යන්න තිබ්බේ. පාඩුව. දැන් මේක වරද්ද ගන්න එපා ඊළඟට දැන්. ආ දැන් මේ කියන්න මේක වරද්ද ගන්න එපා. ඇයි? ආ උපවිචාර කරන්න ගියොත් නේ ප්‍රශ්නේ තියෙන්නේ. එළවලු කඩේට ගිහිල්ලා මොන එකක් දෙන්නකෝ. ආව ගන්න කුණුනා ඒ ඕනේ මට මම ඔය උපවිචාර කරන්නේ නැහනේ. මට ඔය ඔක්කොම දෙන්න ඕන එකක් දෙන්න. දැන් යන මොකක් හරි කඩේකට ගිහිල්ලා එළවලු රොටි අර රොටි දෙන ගියසුමානේ මම උපවිචාර කරන්නේ නැහැ. කමන්න ඕන එකක් දෙන්න. ඒකද මේ කිව්වේ? ඈ? වරත් ගන්න එපා ඒකයි මේ කියන්නේ. ඕකේ අනිත් පැත්තත් කොරණ හන්දම තමයි මේ කියන්නේ. සමහරලාට කරන්න පුළුවන් වැරදිට අහගෙන ඉඳලා. ඒක නෙමෙයි කිව්වේ. අර කියපු උදාහරණ දෙකෙන් හොඳට තේරුම් ගන්න. අපිට අවශ්‍ය දේ අවශ්‍ය විදිහට තෝරලා ගන්න ඕනේ. අන්න පුළුවන් වෙන්න එපා ගේන එක. නැත්තම් ගෙදර මිනිස්සුන්ගෙනුත් බැනුම් අහන්න වෙනවනේ. මම ගෙදර ගියා මං මං කඩේ යනවා මං හැබැයි උපවිචාර කරන්නේ දෙන එකක් අරන් එනවා කියලා කිව්ව ගෙදර එක ගෙදර මිනිස්සු මොකක් කියයි? මෙන්න මේ තමුසේ ගෙදර ඉන්න මං ගිහලා අරන් එන්න කියලා. තමුසේ මේ කොහෙද ගිහලා මොකක්ද එකක් අහගෙන ඇවිල්ලා මොනෝ කරනවද මන් දන්නේ නැහැ කියලා අර මනුස්සයා ධර්මයටත් බැනලා ඔව් නැති විකාරයක් වෙනවා ඊට පස්සේ. ඒකයි මේ කියන්නේ. මේක බොහොම හීන් සීරුවට කරන්න ඕන දෙයක්. ඒකයි කියන්නේ. වරද්ද ගන්න එපා වරදින්න තියෙන පැති වැඩි. මේ වැරදිලා තියෙන මේ චෙක් කාලේ. මම උදාහරණත් එක්ක ගොඩාක් කලකට කියන්නේ. හොඳට කල්පනා කරලා අර අරම අවස්ථාවක් ගියා. දැන් මෙතන මොකද්ද තින්නේ? විහිංසාව විතක්කයක්. ඉතින් මොකද්ද මේ විහිංසාව විතක්කය කියන්නේ? අරව ගැන හිත හිතම ඉන්නවා. ඒව ගැන හිත හිතම ඉන්නවා. එතකොට මොකද වෙන්නේ එකෙන් අපි? අපිට තේරෙන්නේ නැතොට. අර මෝහය මුල් කරගෙන විහිංසා විතක්කේ උපදිනවා කියන්නේ මොකද්ද? හිතන්න ඕනේ නැති විදිහට හිතන්න ගියාට පස්සේ අපි 1000කටපත් වෙනවා. ඒකයි මෝහජ පරිඩාහයටපත් වෙනවා කිව්වේ. අපිත් වෙහෙසිලා ඇත්තටම. හැබැයි ඒක තේරෙන්නේ පොඩ්ඩක් අර කවදා හරි දවසක අරම ගිහිල්ලා එහෙම නොබල හිටපු වෙලාවකට තමයි තේරෙන්නේ. එතකන් වැඩි තේරෙන්නේ එහෙම නොබල. ඇයි අර වෙලාවේ අපි මොනවාරි හොඳේ හොයන්න යනවා. වන්න උපවිචාර කරනවා. නේ. දැන් සමහර වෙලාවට යනවා මිනිස්සු තව උදාහරණ කියන්න. මේකට උදාහරණ කියතයි ඕක තරම්. යනවා බ්ලවුස් එකක් ගේන්න. බ්ලවුස් එකක් ගන්න ගිහිල්ලා ස්කර්ට් තියෙන ගොඩේ තමයි තෝරන්නේ. ඒ ගොඩම ඇදලා දාලා දාලා දාලා දාලා එනවා. මොකටද බැලුවේ? නෑ ඉතින් මොකක්ද ඕනේ බ්ලවුස් ඒක ගන්න ඒක ගන්න කියලා ඔය ඉන්නට තියලා බල්ල ඔක්කොම තියලා අර ගොඩම අවුස්සලා අර මිනිස්සයවත් මේව කරලා ඒ මිනිස්සයට ආයේ ගොඩම මේව කරලා නවල ඔක්කොම කරලා අතනින් දාන්න ඉඩත් සලස්සලා ඒ මිනිස්සයවත් වෙහෙසකටපත් කරලා ඒ ටික තියලා ගිහලා බ්ලවුස් එකක් අරගෙන එන්න මම අවංක වහන්නේ ජීවිතේම වෙලා නැද්ද විහිංසන්නේ පීඩාවක් නේ හිතට. විහිංසාව විතක්කයක්. මෝහය. මේ අවශ්‍ය දේ ගන්න බලන්න ඕනේ ඇත්ත. ඒක එපයි කිව්වේ නෑ. අවශ්‍ය දේ ගන්න ඕන. හැබැයි අර සමානලට shopping එක ගිහිල්ලා දැන් ඒ තියෙන තැන මුළු shopping එකේම ඇවිදිනවා. රුපියල් 1000යි අතේ තියෙන්නේ. මම මේ කරපු ගොංකමක් තියෙන ඒක කියන්න ඒතකොට තේරෙයි. මම මිඩ්ලි සිටපු වෙලා ඒ දවස්වල 1990 97 විතර ඉන්නකොට මේ ලොකු shopping complex තියෙනවා. මේ මේ වගේ නෙමෙයි මේ මෙහි තියෙන ඒවා වගේ නෙමෙයි මේ පැති ඉඳන් ඒ පැත්තට යන්න ඕ පැය 6ක් විතර යනවා සාමාන්‍යයෙන්. හරි. ඉතින් අනේ සතේ අතේ නෑ. පරිම තියෙන්නේ Pepsi එකක් බොන්න විතරයි. ඒ කියන්නේ රියල් 5ක් 6ක් අතේ තියෙනවා. සල්ලි තියාගන්න නෑනේ අතේ. හැබැයි මේ shopping complex එකේ මේ පැත්තේ ඉඳන් අර පැත්තට තියෙනවා මං හිතන්නේ මේ ජීවිත කාලයම මේ හම්බ කරත් ගන්න බැරි ඒවා. අර ෂෝකේ ඉසල දාලා. හරි. අනේ ඉතින් බල බල අතටත් ගන්නවා. රියල් පහ යතේ තියෙන්නේ. අරන් ඔක්කොම කරලා තියෙනවා. යනවා. ආයි අර කරේ. ඔහොම බල බල බල බල මුළු shopping complex එකේම ඇවිදිනවා පැය 8ක් විතර. 8ක් 6ක් විතර. ඇවිදලා ඇවිදලා ගෙදර එනවා Pepsi එකක් බීලා. මේ අපේ කාමරේට එනවා Pepsi එකක් බීලා. එතකොට තේරෙන්නේ නැහැ ඒක. හැබැයි දැන් තමයි තේරෙන්නේ මේක තමයි කරලා තියෙන්නේ කියලා. මේක තමයි කරලා තියෙන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. අර එකක්වත් ගෙනාවෙත් නැහැ ලංකාවට. අර ගන්න ඉතර නෑ. මං කිව්වේ ඒක ජීවිත කාලේ හම්බ කරත් ගන්න බෑ. හැබැයි ගන්න බැරි වුණාට හොය හොය බලනවා. අර එතකොට අර ෂෝකේස් වල තියෙන රූප ඔක්කොම පේන්නේ උපේක්ඛා සහගතව. මම කියන්නේ මේකනේ උපේක්ඛා ආලම්බණයක් කියන්නේ. රූපනේ ඔක්කොම. ඔක්කොම වෙන්නේ උපේක්ඛා සාගතව. අපි හිතමු සද්ද දාලා තිනවා කියලා. කැසට්ස් වල ප්ලේයර් සද්ද එන්නේ උපේක්ඛා සාගතව. මේ වැඩිපුර තියෙන ඔක්කොම උපේක්ඛා සාගතේ. ඒ දැන් කයට ස්පර්ශ නැහැනේ ඕක අස්සේ. ඔක තියෙන්නේ රූප ශබ්ද ගන්න ටික. ඉතින් ඔක්කොම මොනවද තියෙන්නේ? උපේක්ඛා සාගත. ඒ ටික උපවිචාර කර කර යනවා කඩෙන් කඩේට යනවා. කඩෙන් කඩේට යනවා. හරි ජොලි ඉතින්. බලාගෙන ගියාම කඩේම ඔය හිසේ මේ මේ මේ මනසේ කඩවල් ගණන් මනසේ මනසෙන් ආස්වාද විඳපු විදිය දකින්න දැන් තමයි තේරුනේ අම්මා යකෝ මොකද්ද කොල්ලා තින්නේ කියලා. ඇයි පරිහරණය කරෙත් නැහැ. අරන් ආවෙත් නැහැ. ළඟට ගත්තෙත් නැහැ. හැබැයි ඒවත් එක්ක විඳපු ආස්වාද බලනකොට අන්න එතකොට තමයි තේරෙන්නේ ආස්වාද කොච්චරනම් අපි මනෝමූලිකව මනක්කල්පිත ලෝකයක අපි ජීවත් වෙනවද කියලා තේරෙන්නේ නැහැ නේද? නේ? හරි. දැන් මං කරපු එක නෙවෙයි කිව්වේ. අර කැන්ඩි මොකද මෙහි තියෙන්නේ මොකද්ද? කැන්ඩි සිටි නේ? ඔව් මෙහි තියෙනවනේ එකක් ලොකු කම්ප්ලෙක්ස් එකක්. කොළඹිනුත් වෙනවනේ. ආ හරි. දැන් ඕගොල්ලෝ එකට ගිහින් ඇතිනේ. මෙහි ඉන්න එකෙන් අහන්නේ. ආ එහි මේ මේකට ඔහම ගිහිල්ලා ඔහම කරේ නැද්ද? ආ ඉතින් ඒක තමයි කිව්වේ දැන් පෙන්වලා දුන්නේ. මං එහෙ කරා ඕගොල්ලෝ මෙහෙ කරා. එහෙත් එකයි මෙහෙත් එකයි ඒකයි කිව්වේ. කොහෙත් එකයි. එකම කතාව. මෙහෙට එකක් එහෙට එකක් කියලා නෑ. හැබැයි එහෙ එක කරනකොට දන්නේ නෑ. දහම දැනගත්තට පස්සේ දැනගත්ත මේක තමයි කතාව. දැන් ඕගොල්ලෝ අන්න හෙට උතන්ට යනකොට යන්නේ කොහොමද? ගන්න ඕන කඩේට විතරක් යනවා. එතකොට අර විහිංසාව විතක්ක එන්නේ නැහැ. ඇයි ඉතින් හොයන්න යන්නේ එතකොට බ්ලවුස් එක ගන්න ගන්න ගියාම සාරි ගොඩේ හොයන්නෙත් නෑ සාරිය ගන්න ගියාම බ්ලවුස් ගොඩේ හොයන්නෙත් නෑ ෂර්ට් එකක් ගන්න ගියාම කලිසම් ගොඩේ හොයන්නෙත් නෑ කලිසමක් ගන්න ගියාම ෂර්ට් ගොඩේ හොයන්නෙත් නෑ නැත්නම් ෂර්ට් එකක් ගන්න කියලා සරන් ගොඩේ හොයන්නේ නිකන් සරන් ටිකක් ඇදලා ඇදලා එනවා ඇයි බං ගන්නද නෑ මම බැලුවේ නෑ පස්සේ එන්නම්කෝ ගන්න ඉතින් අර මනුස්සයා ගහන්නේ නැති එක හොඳයි උන්ට අර මොකක් හරි රූල් එකට ගහන්න බෑනේ. ඒ හින්දා ඉතින් ඉන්නව ඉවසගෙන නැත්තම් මේ හිතෙන් මොනෝ කියනවද? මූ වගේ පිස්සේ ෂර්ට් එකක් ගන්න ඕන එක මෙතන ඇවිල්ලා උගල ඒ මිනිහත් කෙලස් හදා ගන්නවා. ඒකයි කිව්වේ අර මම ඉස්සරහට පෙන්නන තමන්ටත් අවඩක් වෙන අනුන්ටත් අවඩක් වෙන දෙයක් කරන්න එපා කියන්නේ ඒකයි. ඇයි ඒ මිනිහත් බයිනවනේ? බාන මේ මෝහේ කොච්චර ප්‍රබලද කියලා. අති ප්‍රබලයි මෝහේ. නෑ ඒක විහිංසා විතක තේරෙන්නෙත් නෑ අරව අරවර්ධියා හිත හිත ඊට අනුකූලව විතක්ක කර කර හිතෙන් හිතනේවට තමයි විහිංසා විතක්ක කියන්නේ නේ දැන් මේවා ඇත්තම තේරෙන්නෙත් නෑ හොඳට කල්පනා කරන්න විහිංසා විකෘතියකමයි ඉන්නේ විකෘති වැඩ පිළිවෙලකමයි ඉන්නේ මනෝමූලිකව ඉතින් මේක දරුණු වෙච්ච එකම මොකද වෙන්නේ? අර සතර අපාගත වෙන මොහේ ක්‍රියාත්මක වෙනවා. දැන් ඕවෙන් ආස්වාද විඳින්න කිය ඔහොම බල්ල බල්ල බල්ල බල්ල අපි ළඟ මුදල් නැති වෙච්ච ගමන් මිනිස්සු මොකද කරන්නේ ඊළඟට? හොරකමට පෙළඹෙනවම නේද? එන මොහිතේ සතර අපාගත වෙන කොටස පටන් ගන්නවනේ. මරලා හරි ගන්නවනේ. ඇයි අර විහිංසාව විතක් එච්චරට දරුණු වෙලා ඉවරයි. පටිච්ච වෙලා ඉවරයි. ඒ හොඳින් ඉල්ලුවට ගන්න සල්ලිත් නැහැ. හොඳින් ගන්නත් බෑ. ඊළඟ මනුස්සයා පෙළඹෙන්නේ මොකටද? හොඳින් බැරි නම් නරකයි. එහෙනම් අර විහිංසාව විතක්කේ සතර අපාගත වෙන මට්ටම දක්වාම ගේන. දරුණු. දුන්න නැත්තම් පලිය අරන් හරි ගන්න. පුළුවන් නම් හොරකම් කරන්න. හැබැයි ඒ සියල්ල සිද්ධ වෙන්න අර උපවිචාර කරන්න ගියහන්ද නේද? උපවිචාර නොකරොත් ඒක එනවද? උපවිචාර නොකරොත් එන්නේ නැහැ. අන්න එක නිමේෂයේ ඇති සද්ධර්මයේ නැති තැන කෙනෙක්ව සතර අපාගත කරනවා. ඒක නිමේෂයේ ඇති. ඒකයි බුදු පියාණන් වහන්සේ කිව්වේ නිකන් නෙමෙයි. උඹලා මේ පටිච්ච සමුප්පාදය තේරුම් ගත්තේ නැත්නම් උඹලාගේ ජීවිතේ නූල් බෝලයක් කිව්වේ ඒකයි. උන්වහන්සේම දුන්නේ උපමාව. තමන්ම කල්පනා කරන අපේ ජීවිත නූල් බෝල වෙලා තින්නේ ඇයි? මේ කතාව තේරෙන්නේ? නැති හන්ද. එක පැත්තකින් උපාදානීය ධර්මයි උපාදානය හොයාගන්න බෑ. ප්‍රධානම දේ. එතන මේ උපේක්ඛා උපේක්ඛා වේදනාව ළඟට එනකන් තනිකර උපාදානීය ධර්ම. එතනින් පස්සේ තමයි උපාදානයට හිත කරගන්න වැඩේ පටන් ගන්න. උපවිචාරක. අපි අනුන් ගැන හොයන්න යනවා කියන්නේත් මොකක්ද? උපවිචාර. ඇයි කියලා ඇහුවොත් අපි අපෙන් අහනවා ඇහුවොත් ඇයි කියලා අනුන්ගෙන හොයන්නේ නෑ මොකක් හරි උත්තරයක් තියෙනවද එකපාරට ඈ දැන් අපෙන් අහනවා ඇයි ඔයා හොයන්නේ ඇයි අපි අනුන්ගෙන හොයන්නේ කියලා අපෙන්ම අහනවා කවුරුත් අපෙන් අහන්න ඕනේ නෑ අපි අපෙන්ම අහනවා ඇයි අනුන්ගෙන හොයන්නේ කියලා අපිට උත්තරයක් තියෙනවද කියලා අහන්නේ උත්තරයක් නෑ අපි නිකන් නිරුත්තර වෙන එක වෙලාවකට ඇයි අපිම දන්නේ ඇයි හොයන්නේ කියලා එතකොට හිතා ගන්න මෝහේ ඇති මොය හැටි හිතා ගන්න. කොච්චර දරුණුද කියලා. මොකද ප්‍රශ්නේ තියෙන්නේ මේක අල්පසාවද්ද එකක් නෙමෙයි මේක මහාසාවද්ද එකක්. පාපේ වැඩි. ඒ වගේම බුදු පියාණන් වහන්සේ කියනවා ප්‍රහීණය අපහසුයි. පාපය වැඩි ප්‍රහීණය අපහසුයි. අයියේ තේරෙන්නේ නැහැ. එහෙනම් හිතාගන්න මේ ඔක්කොම දැනගත්තත් නොදැනගත්තත් යමෙක්ට අනිත්‍ය තේරුනොත් ඔහු කඩන්නේ මෝහයෙන්. උපේක්ඛා වේදනාව අනිත්‍යසේ දකින්න. මම දවස් ගාණක් ඔයගලන්ට අනිත්‍ය කිව්වේ ඒකයි. ඉච්ඡාව නිසාමයි දුක හටගන්නේ නැලබති තම්පි දුක්ඛං කිකි කෑ ගගහ මෙතන කිව්වේ මේකයි. මෙච්චරයි බුදු පියාණන් වහන්සේ දැනගන්න කිව්වේ අනිත්‍ය දැනගන්නවා කියන්නේ මේ උපවිචාර ළඟින්ම කඩනවා. උපවිචාර ළඟින් කඩනවා කියන්නේ සංකාර දුක්ඛයෙන් ඉවර වෙනවා. එහෙනම් මෝහය මෝහයට නැත්තම් කවදාකවත් රාගයක් හටගන්න බෑ. රාගයක් හට ගන්න බෑ. මොහයක් නැත්තම්. රාගයක් හට ගන්න නැතුව දේශයක් ගොඩනගෙන්නේ නැහැ. හැබැයි අපි ටූල් එක පාවිච්චි කරන්න ඕන තැන හරියටම පාවිච්චි කරන්න ඕනේ. වැරදි ටූල් එක පාවිච්චි කරන්නත් බෑ. නේද? ඉස්කුරුප්පු වැනේ ගලවන්න අඬුව ගෙනින් හරියන්නේ නැහැ. ඉස්කුරුප්පු වැනේ ගලවන්න ඉස්කුරුප්පු නියනවා. නේ? කම්බි කෑල්ල කපන්න ස්ක්‍රූ පිනියන ගෙනින් හරියන්නේ නැහැ. කටරඬු ඕනේ. ඒ තැනට සුදුසු එක ඕනේ. එහෙනම් බුදු පියාණන් වහන්සේ කියනවා උපේක්ඛා වේදනාව අනිච්චසේ දකින්න. ඊට සැප දුක දකින්න වෙන ක්‍රමයක් කිව්වා. ප්‍රශ්නේ තියෙන්නේ උපේක්ඛා වේදනාව හට ගන්නවා රූපත් එක්කයි සද්දත් එක්කයි ගන්ධත් එක්කයි රසත් එක්කයි හතරක් එක්ක. තව එකක් එන්න තියෙනවා ධම්මත් එක්ක. ඔක්කොම හයයි හයෙන් පහක් හට ගන්න උපේක්ඛා. එහෙනම් අනිච්ච මෙනෙහි කිරීම වැඩි වෙනවද අඩු වෙනවද? හයෙන් පහක. ඔන්න හයෙන් පහ බලය අපිට හම්බුණා. ඔය හයෙන් පහේ බලය අපිට හම්බ වෙනවා. හය හයකින් පහක බලයක් අපිට හම්බ වෙනවා. මොකද වෙන්නේ? එක එකාට ඕන විදිහට නටවන්න බෑ. හයෙන් පහේ බලය තියෙන්නේ මෙන්න මෙතන. රූප ශබ්ද ගන්ධ රස වලට නටවන්න බෑ. හොඳට තේරුම් ගන්න කියන දේවල්. හයෙන් පහක් එන උපේක්ඛාත් එක්ක හොඳේ. අතන හතරයි තව එකක් එනවා මන ධම්මත් එක්ක. ධම්මත් එක්කත් එකක්. පහක් තියෙන උපේක්ඛා. නම් පහක් අනිත්‍යසේ දකින්න කියනවා. ඔක්කොම හයයි. තව අනිත් එක කයයි. එතන පහක් තියෙනවා. පහක් එක්ක අනිත්‍ය දකින්නකොට බලේ වැඩි. ඒතර කය ගණන් ගන්නෙවත් නෑ ඇත්තට. ආයතර ගණන් ගන්නවා. ඇයි? ඒකට විපාක දෙකක් තියෙනවා එන්න ඔච්චරයි. මේ මෙතන තියෙනවා ලොකු බලයක්. අන්නේ හින්දා තමයි තථාගතයන් වහන්සේ කියන්නේ භාවිතා බෞලී කතා කරපු අනිච්ච සංඥා වැඩූ බැවින් සියලු කාමරාග ගෙවයි, භවරාග ගෙවයි, අවිද්‍යා අනුසය ගෙවයි කියලා කිව්වොත් මෙහා. ඒ හින්දාම තමයි තථාගතයන් වහන්සේ පෙන්වන්නේ මට දෙන දාණයට වඩා බුදුපසේ බුදු ආර්ය මහා සංඝ රත්ණයට දෙන දාණයටත් වඩා යමෙක් මෙන්න මේ මුලා වෙන තැන අනිච්ච මෙනෙහි කරේද එය මහත්ඵල මහානිසංසගෙන දෙන කුසලයක් වඩන කෙනෙක් බවට කියලා කිව්වේ ඒක. ඒ සෙල්ලම් එක මේ අනිච්ච කියන්නේ මේවා මොකක්වත් තියෙන ලක්ෂණ නෙමෙයි ඥානය. ඥානෙ නිභාවිච්ච කරන්නේ. අඥාණයෙන් තමයි ඉච්ඡතාවය ගොඩනැගෙන්නේ. ඥාණයෙන් තමයි අනිච්ච මෙනෙහි කරන්නේ. එතකොට අඥාණයට ඉඩක් නැති වෙනවා. අර 6න් 5ක බලය ලැබෙනවා. එතකොට බලේ වැඩි. අන්න ඒක ලැබෙන්න තමයි අපි දම්පැන් පූජා කරනකොට ආයු වර්ණ සැප බල අරගෙන ආවිලේ බලේ දැන් ක්‍රියාත්මක කරනවා. දැන් මේ බලය හැබැයි වැඩි තියෙන්නේ කිසි කෙනෙකුට හිංසාවක් වෙන්නේ නැති බලයක්. ඒකයි මේකේ තියෙන සුවිශේෂීකම. මේ බලය කිසිම කෙනෙකුට හිංසාවක් වෙන්නේ නැහැ. Tamanටත් යහපතක් වෙනවා, අනුන්ටත් යහපතක් වෙන බලයක් මේක. හැබැයි ලෝකෙට අයිති සියලු බල Tamanටත් යහපතක් වෙනවා, අනුන්ටත් යහපතක් වෙනවා. ඔය දෙකේ වෙනස නේ. එතකොට අර මේකේ මම මුලින් කියපු උත්පෙන්නපු උදාහරණ ටික අරගෙන ඒවට බලය යොදන්න යොදන්න. තානාන්තර, මාන්න. ඒවට බලය යොදන්න යොදන්න මොකද වෙන්නේ? Tamanටත් වැඩක්, අනුන්ටත් වැඩක්. එහෙම නෙමෙයිද කියලා බලන්න. දැන් ඕගොල්ලෝ කල්පනා කරන්න චුට්ටක් මේ එකක්වත් නොදැන ගිහිල්ලා භාවනා කරන්න ඇස් දෙක වහගත්තයි කියලා හරියනවාද? ඈ හරියයි. කෝ පටිච්චසමුප්පාද නිරෝධය. ඇයි මේ දවස් ගාන සාකච්ඡාව කරන්න කියලා දැන් තේරෙයි ඕගොල්ලන්ට. නැත්තම් කෙනෙක් මුලින්ම අහනක දවස් 10ක් තිස්සේ මොනෝ බණ කියන්නද කියලා. 10ක් නෙමෙයි මේක තව තියෙන ඕන තරම් කියන්නේ. හැබැයි කරන්න පුළුවන් උපරිම මට්ටමකට කරනවා. ඒ කියන්නේ කෙරෙන්න ඕන ටික උපරිමේ. මේක කියලා ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි. Tamange පැත්තේ තියෙන පාට් එක. එහෙනම් මෙන්න මේ මේ උපවිචාර කියන එක හොඳට තෝරගන්න. මේක මෙහෙම නෙමෙයිද කියලා විවිධ උදාහරණ වලින් බලන්න තමයි. කසාද බඳිනවට කරන්න පටන් ගත්තේ මේ උපවිචාරය නෙමෙයිද කියලා බලන්න. ෆොටෝ දෙක තුනක් හම්බුනාට පස්සේ හැම ෆොටෝ එකම උපවිචාර කරාද? ඈ? අර මංගල දැන්වීම් ගොඩේ ඔක්කොම උපවිචාර කරාද? ඔක්කොගෙම එකක් තෝරගෙන ඒක උපවිචාර කරා. ඉතින් උපවිචාර කරාට පස්සේ මොකෝ වෙන්නේ? ඉතින් ඒකට විතරයි හිතන්නේ. වෙනේවට යන්නේ නැහැ. ඒතර ඒ උපවිචාර කරන්න කරන්න අර අපි තුන් පහක් අපිට හම් වෙන යෝජනා පහ. එක යෝජනාවක් අපි හිතනවා දැන් මේක හොඳයි කියලා. ඉතින් ඒක උපවිචාර කරන්න කරන අරවයි. ඊට පස්සේ කවුරු හරි අම්මා අම්මා කියලා නෑ පුතේ මේක හොඳයි. නෑ නෑ මේක හොඳ නෑ ඒක හොඳ නෑ. ඒක දකින්නෙම ඇයි මේ උපවිචාරයට බලය වැඩි. ඒකට ඒ උපවිචාරයට තමයි. දැන් අර උපවිචාර වලට යන්නේ. හැම තැනකම මේ මේ මෝහයකට වැඩිපුර ටික විස්තර කරන්නේ ඒකයි. මම කියන්නේ මම උදාහරණ ගොඩක් කියන්නේ. ජීවිතයෙන් බලන්න හැම එකක්ම අරන්. උපවිචාර කරනවා. අන්න හරි. දැන් ඒ ඒ දැන් මේකනේ දැන් අපිට මුලින්ම උපේක්ඛා සහගත එකක් එනවා. ඒකත් එක්ක අර මං කිව්වා ඉච්ඡා පවත්තන්න යනවා කියලා. අන්න හරි. ඉච්ඡාවේ තියෙන එක එක මට්ටම්. මේ මේ මේ මූලික මට්ටම බොහොම නිකන් මේ බොහොම ලාමකව පටන් ගන්න මට්ටමක්. මම ඒකනේ කිව්වේ අපි මොකකට හරි ලබා ගන්න ඕන නම් එකපාරටම දරුණු ලෙස ගන්නෙ නෑ කියලා. බොහොම සියුම් ලෙස පටන් ගන්න. ඒක තමයි අර අතන නාම කියලා කෑල්ලක් තියෙන්නේ. ඊට පස්සේ තමයි මේක ටිකව නාම රූප ඇවිල්ලා ඊට පස්සේ කාමරාග ඇවිල්ලා ඊට පස්සේ පටිග ඇවිල්ලා ඊට පස්සේ යටට සක්කාය දිට්ඨිය දක්වාම ගොඩ නැගෙන්න ඕන එහා. ඉතින් මෙන්න මේකේ වැඩ පිළිවිල අපි තෝරගන්නවා. කොහොමද කියන්නේ? හරියටම. තේරුම් නැත්තම් අපි අර අඳුරේ අත ගන්න ගියොත් වෙන්නේ අර නූල් බෝලය පැටලෙන එක විතරම. හ්ම්. දැන් මෙන්න මෙතනින් හොඳට හොඳට තෝරගන්න මං කිව්වේ ඒකයි. එක එක්කෙනාට මඩවලේ ඉන්නකොට ලණුව ලැබෙන වෙලාව වෙනස් වෙන්න පුළුවන්. නේද? මේ වෙලාවෙත් ලණුව විසි කරා එක වෙලාවක්. මන් දන්නේ නැහැ අහුල ගත්තට කියන්නේ. මේ වෙලාවෙත් විසි කරා ලණුව. මේ කිව්වේ උපේක්ඛා වේදනාව උපාදානීය ධර්මයක්. ඒක උපවිචාර කරන විදිහ පෙන්වන අර ප්ලාස්ටික් කෑලි හොයන ඒවායි ඇඳුම් හොයන ඔක්කොම මෙලෝ වැඩයක් වෙලත් නැහැ. ඒ උපවිචාරය අනිච්ච සිය දැක්කන ඉතුරු ඔක්කොම ඉවරයි. ඒක තමයි ළම විසි කරා. අල්ලගත්තා නම් හරියි. නේද? එක එක වෙලාවෙ විසි කරනවා. ආයෙ විසි කරනවා. අහවෙලා. කොතනින් හරි අල්ලගන්න. කොයි වෙලාවක හරි අල්ලගන්න. සිහි බුද්ධියෙන් බලන්න මගේ මගේ මම ගත කරපු ජීවිතේට කොතනද උදාහරණ ඇවිල්ලා මට හරියටම වැරදුනේ කියලා. නෑ එතනදි මම මෙහෙම නේද හිතුවේ නැත්තේ. මේක නේද හිතන්න ඕනේ. ඒක නේද මේ බුදු පියාණන් වහන්සේ කිව්වේ. ඒකයි නේද මේ අනිච්චයි කිව්වේ. අන්නේ අනිත්‍යතාවය තේරුම් ගත්තේ නැතිනම් මේ ඇති වෙන ටිකට තමයි බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ මොකද ස්පර්ශ ආයතන 6 6 හට ගන්නවා. ගීසති පෙන්වන්නේ අර කූඩුවට කුරුල්ලා රිංගනවා කියලා කිව්වේ සතු රිංගනවා කිව්වේ එහෙනම් මෙන්න මේ උප මේ උපේක්ඛා වේදනාව වෙන තැන අනිත්‍ය දකින්නකොට මොකද වෙන්නේ අවිද්‍යාවට පහර වදිනව නම් අන්න එතනට බුදුන් වඩිනවා කිව්වේ ඒක ධර්මයේ වඩිනවා කිව්වේ ඒක සංඥා වඩිනවා කිව්වේ ඒකයි ඇයි කෙලෙස් හැදුන්නේ කෙලෙස් බින්දා සංඝ බවටපත් වුණා නැත්තම් කෙලෙස්. මෙන්න මෝහය මුල් කරගත්ත පටිච්චසමුප්පාද. නේ. අමාරුද මේක ගොඩක්? ඈ? අදුක්කම සුඛ වේදනාව කියන්නේද? දැන් හිතමු අපි මිස්ගේ කයට කවුරු හරි ඇවිල්ලා ගහනවා. මම මේක වෙන විදිහකින් විස්තර කරන්න නැත්නම් අමාරුවෙන් තෝරලා දෙන්න මුලින් එකපාරට. කයට කවුරු හරි ඇවිල්ලා ගහනවා. මෙහෙම ඇවිල්ලා ගහනවා අතට. අපි හිතමු ගහනවා මේ නැත්නම් ඉදිකට්ටකින් අයින්නවා. ඒක මොන වේදනාවක්ද එන්නේ? මිස්ටි මිස්කි අතට ඇවිල්ලා ඉදිකට්ටකින් කවුරු හරි අයින්නවා. ඒක මොන වේදනාවක්ද? ඈ? ආ දුක් වේදන. ඒක අදුක්කම සුඛ එහෙමද? මිස්ටි එක දැනෙන්නේ නැද්ද මොකක්ද? ආ දැනෙන්නේ සුව හැටියටද දුක හැටියටද? ඒක දුක් වේදනාවක්. ඒක හරි රළුයි. නේ? දුක් වේදනාවක්. අපි හිතමු අර සර්ජිකල් ග්ලව්ස් එකක් දාලා බොහොම සිනීඳු ග්ලව්ස් එකක් දාලා අර පවුඩර් උත් එක්කම මේ අත එතනම අත ගන්නවා. එතකොට එන්නේ සුව එකක්ද දුක එකක්ද? ඈ? සුව එකක්. එතකොට ස්පර්ශය මෘදු නම් වේදනාව දැන් අර ග්ලව්ස් එක දැම්මම ස්පර්ශය මෘදුද රළුද? මෘදුයි. වේදනාව ස්පර්ශය මෘදු නම් වේදනාව සුවයි. ස්පර්ශය රළු නම් වේදනාව දුකයි. එහෙනම් මේ අපේ කයට ස්පර්ශ කරනකොට අපිට මෘදු රළු කියලා දෙකක් ස්පර්ශ වෙනවා. ස්පර්ශ දෙකක් එහෙම වෙන හන්දා සැප දුකද කියලා දෙකක් එනවා. හරිනේ? ඒ දෙක තේරෙනවද මිස්ටර්? හරි. මේ කෝපය ඔබතුමීට පේනවා. නේද? ඇහැට නේද පේන්නේ? දැන් ඇහැට පේනකොට මේකේ වර්ණ සංඥා ටිකක් තියෙනවා, හැඩතල ටිකක් තියෙනවා. ඇහැට මේක ඇවිල්ලා මේ වර්ණ සංඥා ටික වදිනකොට මෘදුයිද? ද රළුයිද? ඒ හින්දා තමයි උපේක්ඛා කියන්නේ. දැන් තේරුණාද? නැත්තම් මේක මේ මේක කවදාකවත් මෙහෙම වදින වර්ණ සංඥාවක් අපිට මෘදුරලු පණවන්න බෑ. හැබැයි මෘදුරලු පණවන්නේ නැතුවත් වේදනාවක් හට ගන්නවා. අන්න ඒකින්ද සුව කියන කොටසට දාන්නත් බෑ, දුක කියන කොටසට දාන්නත් බෑ. ඒක අදුක්කම සුඛ වේදනාවක් හැටියට පෙන්වනවා. දැන් පැහැදිලිද? ඒ වගේ තමයි සද්දා. ආ. ඔව්. මේ තින්නේ ඒක. මේ තින්නේ ඒකලස. ඒක ඒ ප්‍රශ්නේ නහන්ද තමයි මේක තියෙන්නේ. අන්න උපවිචා අරකට එක මොකද එන්නේ? අදුක්කම සුඛ වේදනා පටිච්චං uppajjati උපේක්ඛා උපවිචාර. මේ තියෙන්නේ මොකද්ද? පටිච්චේ. අන්න මෙතන තියෙන්නේ. මෙන්න මේ මේ පැත්තට ගන්න බෑ. මේ මෙතන මේ උපවිචාරය ඉන්නේ කොහමද මෙතන? මේ තින්නේ අදුක්කම සුඛ වේදනාවක් එක මොකද වෙන්නේ? පටිච්ච වෙනවා. පටිච්ච වෙනාට පස්සේ මොකක්ද වෙන්නේ? උපවිචාරයක් එනවා. එතකොට දැන් ඒ පටිච්චේන කිව්වේ මොකද්ද? ඒකත් එක්ක බැඳෙනවා. හා මම මේක තව ගොඩක් විස්තර කරනවා මන ධම්ම විස්තරයේදී. මොකද මේ පටිච්චේ කියන එකට අර්ථකථන දෙක තුනක් තියෙනවා. එකක් තමයි අනුගත වෙනවා කියන්නේ. අර අනුගත වෙනවා කියන එක පටිච්චය තමයි ඊට උඩින් තියෙන්නේ පටිච්චය. කොයි තියෙන්නේ? අදුක්කම සුඛ වේදනා පස්සම් පටිච්චං අදුක්කම සුඛ වේදනං කියලා. මට ඔයගලන්ට හයිලයිට් කරලා දාන්න බැරුණා ඒකයි. මෙන්න මෙතන තියෙනව නේද පටිච්චයක්. මෙන්න මෙතන. ඒ පටිච්චය කෙලෙස් හදන එකක් නෙමෙයි. ඇයි ස්පර්ශයක් මුල් කරගෙන වේදනාවක් හට ගන්නවා කියන පටිච්චය තියෙන්නේ. ඊට ඊට යටින් තියෙනවා කරසරේ ගියා. මෙන්න මෙතන අදුක්කම සුඛ වේදනා මේ තියෙන පටිච්චය තියෙනවනේ. අදුක්කම සුඛ වේදනම් පටිච්චං උපජ්ජනේති උපේක්ඛා උපවිචාර. මෙන්න මේ පටිච්චය හොඳ එකක් නෙමෙයි. අන්න හරි. ඒතෙන්දි තමයි අර අපි ආයතන බවට පත් කරගන්නේ. ඒක පටිච්ච දෙකක් තියෙනවා. පටිච්ච දෙකක් තින්නේ ඇයි? එකක් විපාක පටිච්ච සමුප්පාදයටයි තී. එකක් කෙලෙස් හදන පටිච්ච සමුප්පාදයටයි තී. දෙකේම පටිච්ච කියන වචනේ තියෙනවා. හැබැයි තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා ඒ තැනට සුදුසු අර්ථයෙන් තේරු. ඒකයි මේක කියන්නේ පොතපතකින් එකපාරට කියෙව්වට තේරෙන්නේ නැත්තේ. ඒක විග්‍රහ කරගත්තේ නැත්නම් හැමතැනටම එකම අදහස දාගෙන දාගෙන යනවා. දැන් ඔගේ හරියටම පටිච්ච කියන වචන වචන අර්ථකථනය දෙනවා මොකද්ද? අනුගත අන්න ස්පර්ශයක් කයට ඇහැට අනුගත වෙලා තමයි වේදනාව හටගත්තේ. ඒක නතර කරන්න පුළුවන්ද? ඒක බෑ. හැබැයි උපවිචාර කරන එක අන්න. හැබැයි අර අදුක්කම සුඛ වේදනාව හරියට තේරුම් ගත්තේ නැති හන්දා ඒවෙන් යමක් හොයන්න යනවා. අන්නේ හොයන්න යන එක තමයි පටිච්චය කිව්වේ දෙවෙනියට. ඒතර විපාක පටිච්චය ඉතුරු වෙනවා. කෙලෙස් පටිච්චය නිරෝධ වෙනවා. ඒක කෙලෙස් පටිච්චය නිරෝධ කරගන්න තමයි අනිච්ච මෙනෙහි කරන්නේ. එතකොට මේකෙදි අපිට වරදින්නේ අර සිංහල අර්ථකථනයට යනකොට තියෙන්නේ උතන්දී නිසා කියන. එතකොට දැන් බැරි වෙලාකත් අර අදුක්කම සුඛ වේදනාව නිසානම් උපවිචාරේ ඉන්නේ අපිට කරන්න දෙයක් නැහැ. ඇයි? අදුක්කම සුඛ වේදනාව වෙනවා. ඒක නිසා උපවිචාර වෙනවා. දැන් උපවිචාර කරන්න ඒතර හිතක් ඕනේ නැහනේ. ඇයි? ඔනිකම් වෙනවා. ඉබේ වෙනවා. අපි ඒකයි කිව්වේ මේ නිසා කියලා කියන්නේ නිපාතයක්. සිංහල භාෂාවේ නිසා කියන්නේ නිපාතයක්. පටිච්ච කියන්නේ මේ කරන ක්‍රියාව. චේතනාව මුල් කරගෙන. නේ? ඒ කරන වැඩපිළිවෙල ඒකට. හරි. එතකොට මෙන්න මෙතනදී ඔය උපවිචාරයෙන් තමයි අපේ ගමන හදන්නේ. එතකොට මේ උපවිචාරය කරන්නේ කැමැත්තෙන්ද අකමැත්තෙන්ද? අර පාර යනකොට අර ප්ලාස්ටික් බඩු ටික බැලුවේ කැමැත්තෙන්ද අකමැත්තෙන්ද? හරි. එහෙනම් සංකාර දුක්ඛය හදාගන්නේ කැමැත්තෙන්ද අකමැත්තෙන්ද? සංසාරයට බැඳෙන්නේ. සංසාර ගමන යන්නේ. ඒක කළා කළා ඒක වැරදියටම කළා සතර පාය යන්නේ. අකමැත්තේ. ආ විකාර කියන්නේ බා. යන්නේ එහි කියලා දන්නේ නැති එක වෙනම කතාවක්. වැඩේ කරන්නේ කැමැත්තෙන්. ඒකයි කියන්නේ. යන්නේ ගියාට පස්සේ තමයි දෙලොරත් වෙන්නේ. ඒක එතකොට වැඩේ වෙලා ඉවරයි. ඔව් නමුත් වැඩේ යන්නේ කැමැත්තෙන්නේ. යන වැඩේ කරන්නේ කැමැත්තෙන්. අන්න හරි. මාර ඉස්සලත් කිව්වේ ඒකනේ. මේ ලෝකයට සාපේක්ෂව මේ මෝහිත හිතන්නෙම හරි හොඳ එකක් කියලා. දැන් අපෙන් කියලා අපිට කවුරු හරි මේ දහමක් දන්නේ නැතුව අර බඩු ටික බලන වෙලාවේ ඇවිල්ලා කිව්ව මොනවද දන්නේ ඔයා කරන මෝඩ වැඩේ ඔයන් උපවිචාරය හැදෙනවා මේ කියලා කවු අපි දන්නේ නැහැ කිසි දෙයක් කිව්වොත් එහෙම ඕක මහා මෝඩ වැඩක් කියලා මොකක් කියයිද අපි? ඒ මිනිහට පිස්සුද කොහෙද කියලා බයින්නේ නැද්ද? ඇයි අපි හිතනවා ඒක ලෝක සම්මතයේ හොඳ වැඩක් කියලා. හැබැයි නිවනට සාපේක්ෂව කරන දරුණුතම මානසිකත්වය. ඇයි මෝහය? නිකන් එකක් නෙමෙයි. මෝහය. ඒකට මේක මේ ටිකක් හිතන්න ඕන ඒක එකපාරක් දෙපාරක් නෙමෙයි සෑහෙන්න හිතන්න ඕන කාරණයක්. ඒකයි මේ කියන්නේ. හරි. එවත් ආ එමේ මෙතන තියෙනවා වයසංගත භාවයටපත් වේ. මේ මෙතන තියෙන ඇත්තම මේක හරියටම ප්‍රනාවුන් කරනකොට කියන්නේ මේ වයසංගත භාවයටපත් වේ කියලා කියන්නේ මොකද? අපේ හිත පහත් පැත්තකට ගියා. අර දැන් මේ මෙතන මේ උපේක්ඛා සහගතක පටන් ගන්නකොට හිත අපිරිසිදුද? නෑ. අන්නේ අපිරිසිදුව නැති පිරිසිදු හිත අපිරිසිදු භාවයටපත් වෙලා පහත් පැත්තක් කරාම යන්න ගත්තා. ඒ හින්දා කියනවා වයසංගත ලක්ෂණයකටපත්. ඒක තව වචනකින් ඕක විස්තර කරන මොකද්ද? තවත් ලෝකෙට සංකතයක් හදන්න ශක්තියක් නිර්මාණය කරනවා. ඒ කියන්නේ වැඩේ කරේ ඇහෙන් නම් ඇහක් හදන්න. වැඩේ කරේ කනෙන් නම් කනක් හදන්න. දිවෙන් නම් දිවක් හදන්න. නාසයෙන් නම් නාසයක් හදන්න, කයෙන් නම් කයක් හදන්න. වැඩේ තවත් සංකතයක හදන්න. ඒ කියන්නේ ලෝකේ නිර්මාණය කරන ඔන්න කොටින්ම ගත්තා. හිතත් පහත් පැත්තකට කරගෙන, හිතත් විනාශ කරගෙන, දුකකුත් හදාගෙන තවත් එකක් හදන්න. ඒ මොකටද? තව එකක් හදන්න. ඔව් ඒ වගේම හයක් හදන්නේ මොකටද ආයේ? මතු දුක් විඳින්න. හරි. දැන් මෙන්න මේ හදාගෙන ආපු එක හදාගෙන ඇවිල්ලා තින්නේ ඔහොමද වෙන විදියකට. දැන් හොඳද? දැන් එහෙනම් ඉතින්. දැන් ආයි ওই වැඩේම කරොත් ඔය කතාවම තමයි වෙන්නේ. නම වයසංගත ලක්ෂණයකටපත් වෙනවා. හරි. ඉතින් උපෙත් ආ ඔව් කය භාවයටපත් වෙනවනේ. හිත පහත් භාවයටපත් වෙනවා. උපේක්ඛාසහගත දිට්ඨි සංප්‍රයුක්ත සසංකාරික සිත උපේක්ඛාසහගත දිට්ඨි විප්‍රයුක්ත සසංකාරික සිත මෝහ පටිච්චසමුපාදයටයි පැහැදිලිද මේ ටික පැහැදිලිද ඈ හරි දැන් මොකද මේක මේක කරන්න ඕනේ මොකද්ද ඔයගොල්ලෝ තව තව ඇත්තටම මෙහෙම දුන්නේ කී ජීවිතේ තව දා බලන්න ඕන්න දා බලන්න ඕන එකක හොඳට බලන්න කොහෙද අපි අර උපවිචාර කරේ කියලා ඇත්තටම ඒ උපවිචා ඇත්තටම අපි මොකද්ද කරලා තියෙන්නේ? අපි සියලු දෙනාම රූපය රූපය පාඩුවේ ඉන්න නොදී උපවිචාර කරන්න යනවා. සද්දේ සද්දේ පාඩුවේ ඉන්න නොදී උපවිචාර කරන්න යනවා. ගන්ධය ගන්ධය පාඩුවේ ඉන්න නොදී උපවිචාර කරනවා. ඇයි? අපි ඒ උපවිචාර නොකරත් අපිට ඒක ඝට්ටණය වෙනවා. ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඒ කියන්නේ ඇහැට රූපේ පේනවා. ඒක නෙමෙයි ප්‍රශ්නේ. අපි ඒක උපවිචාර කරන්න එහෙනම් හැම හොඳට බලන්න උපවිචාර කරා නම් කරේ යම් කිසි වින්දනයක් ලබන්න. එහෙම නෙමෙයි. අපි උපවිචාර කරා නම් කරේ යම් කිසි වින්දනයක් ලබන්න නෙමෙයිද? වින්දනයක් ලබන්න. එහෙනම් තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා මොකද්ද? විඳින්නාට දුක පණවමු. කොටිම ගත්තොත් උපවිචාර කරන්නාට දුක පණවමු. පෙනෙන්නාට දුක පෙනෙන්නේ නැහැ. හොඳට මේක තෝරගන්න. පෙනෙන්නාට දුක පැනෙව්වෙත් නැහැ. ඇහෙන්නාට දුක පැනෙව්වෙත් නැහැ. දැනෙන්නාට දුක පැනෙව්වෙත් නැහැ. ඔය උපවිචාර තුනක් කරනවා අපි. එකක් සෝමනස්ස උපවිචාර, ඒක ගිය සතිය කරා. මේ උපේක්ඛා උපවිචාර. තව උපවිචාරයක් පෙන්වන්න තියෙනවා. ඔය උපවිචාර කරන සියල්ලටම බුදු පියාණන් වහන්සේ දුක පනව. එහෙනම් අපිට දැන් තියෙන්නේ මොකද්ද? උපවිචාර කරන්න යන තැන අනිත්‍ය සිහිපා. මොකද්ද මේ? ආ පහේ කියලා කිව්වේද? ආ පහේ කිව්වේ ඇහැට රූප. එතරම් තින්නේ තුපේක්ඛා වේදනාවක්. කනට සද්ද. ඒක තින්නේ තුපේක්ඛා වේදනාවක්. දිවට රස. එතකොට තියන්නේ තුපේක්ඛා වේදනාවක්. නාසයට ගන්ධ. එතකොට තියන්නේ තුපේක්ඛා වේදනාවක්. තව එකක් තියෙනවා මනට ධම්ම හැටියට. මම තාම එක්තරේ නෑ කොහොනේ. ඒතර ඒක නම් පහයි. ඒතර මේ පහත් එක්කම තියෙන උපේක්ඛා වේදනාවක්. ඒතර අන්නේ උපේක්ඛා වේදනාව උපවිචාර කරනවා. හරි දැන් මේ රූප උපවිචාර කරන විදිය තේරෙනව නේද දැන්? අර මම ප්ලාස්ටික් බඩු ටිකක් දැන් කිව්වේ ඔය කතාව. හරි. මට කියන්න ඔය විදියටම සිතුවිල්ලක් ආවම මොකෝ කරන්නේ? දැන් සිතුවිල්ලක් එනවා. දැන් සිතුවිල්ල එන එක නතර කරන්න පුළුවන්ද? බෑ. ඊළඟට මොකද කරන්නේ? අර ඔබතුමිය උදේ මට ආවම කිව්වේ මොකද්ද වැඩ ගෙදර වැඩ කරනකොට පුතා මතක් වෙනවා කියන්නේ. දැන් පුතා ලොකුයි බැඳලා ළමයිනුත් ඉන්නවලු. මූ ඉස්කෝලේ ගියක මතක් වෙනවලු. මේ අම්මා කියපු එක කියන්නේ. දැන් ඉස්කෝලෙත් ගිහිල්ලා කසාද රසාරුත් කරලා කසාදත් බැඳලා ඒ ඒ ළමයටත් ළමයි ඉන්නවා. දැන් අම්මා හිත හිත ඉන්නවා ඉස්කෝලේ ගියේ. ඒ මොකද්ද? උපවිචාර. අනහර. ඒ උපවිචාර. දැන් ඒතකොට සිහි කරන්න ඕනේ මොකද්ද? අනිච්චය. ඒක සිහි නොකරොත් මොකද වෙන්නේ? සංකාර දුක්ඛතාවයකටපත් වෙනවා. ඒ සංකාර දුක්ඛතාවයටපත් වෙනවා කියන්නේ තව ඇහැ කන නාසය දිව ශරීරය මනක් හදනවා. ඔන්න කොටින්ම කතා. දැන් මේ වැඩේ හොඳද නරකද? තමයි බලන්න. සාරදා සාරෝ. ඉච්ඡද අනිච්ඡද? සැපද දුකද? දැන් කල්පනා සුබදා සුබද? කොහොමද කොහොම එක සුබයි කියන්නේ? තව එකක් හදා හදා දුක් විඳින එක සුබයි කියන්න පුළුවන්. ආ නෑ නෑ ඒ වෙන්නේ මාත් මේමයි. කෙනෙක්ට මේක හොඳට තේරෙන්නේ අනිත්‍ය විස්තර කරනකොට වෙන්න පුළුවන්. තව කෙනෙක්ට මේක හොඳටම තේරෙන්නේ දුක්ඛ විස්තර කරනකොට වෙන්න පුළුවන්. තව කෙනෙක්ට මේක තේරෙන්නේ හොඳටම අනත්ත් විස්තර කරනකොට වෙන්න පුළුවන්. නෑ නෑ එකක් තේරෙනවා අනිත් එකක් තේරෙනවා. දැන් මේ හිතන්නකෝ. මේ බලාපොරොත්තු කිසි දෙයක් ඉෂ්ට වෙන්නේ නැහැ කියලා ඔයා තේරුම් ගන්නවා. ඉෂ්ට වෙන්නේ නැත්තම් මොකද්ද වෙන්නේ? දැන් දුක තේරෙන්නේ නැද්ද? ඒකද? එතකොට එහෙනම් ඒ වැඩ පිළිවෙල සාරද අසාරද? ඉතින් ඔතුනම තේරෙනවා. හැබැයි එකකින් තමයි යාට හොඳට තේරෙන්න ගත්තේ. අපි හිතමු කෙනෙක්ට අසාරත්වයේ තේරෙනවා. ඇයි මොකක්ද අසාරයි කිව්වේ? දුකටපත් වෙච්ච හන්දයි. ඇයි දුකටපත් උනේ? බලාපොරොත්තු දේ ඉච්ඡා ඉෂ්ට වෙච්ච නැති හන්දයි. ඒක අනිත් දෙක තේරෙන්නේ නැද්ද? තේරෙනවා. තව කෙනෙකුට තේරෙනවා හැම වෙලාවෙම අපිට මේ දුකක් ගෙන දුන්නේ ඇයි? මට මේ හැම වෙලාවෙම අසහනය ආවා, පීඩාව ආවා, දුකමයි ආවේ. ඇයි එහෙම ආවේ? එයා දුකත් එක්ක හොඳට ඔට්ටු වෙලා තියෙනවා. ඇයි එහෙම ආවේ? මේ හය පොලත් එකෙන් මොනවා හරි හොයන්න ගියහම අන්න ඉච්ඡතාවයක් ගොඩනගන්න ගියා. නලබති තම්පි දුක්ඛං කිව්වා. ඒකම නෙමේ වුනේ. එහෙනම් ඒ ඉච්ඡාව ගොඩනගපු වැඩපිළිවෙලම අසාරයි. අන්න එතනින් තේරෙනවා. මොකද මේ මේ තුන එකට සම්බන්ධයි. ආදාකත් එකක් තේරෙනකොට අනිත්ක තේරෙන්නේ නැතුව තියෙන්නේ එකකට එකක් සම්බන්ධයි. නේද? හොඳට කල්පනා කරලා බලන්න අපිට ඔය විදිහටම निराඋල්ව හරියට එකට එකක් ගැළපිලා තේරුම් ගියාද කියලා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියනකොට. තමන්ම කල්පනා කරන්න. මම කියන්නේ තමන් කල්පනා කරන්න. ස්ථිර නෑ කියනවා, දුකයි කියනවා, ආත්මයක් නෑ කියනවා. මොකද්ද ගලපන්න පුළුවන්? කොහෙන් හරි ගලපලා පෙන්නන්න මට පුළුවන්. නෑ උපවිචාර. එකකට එකක් ගලපලා අර ඔය දැන් මම කිව්වා වගේ. මොකද බුදු පියාණන් වහන්සේ කියන එක ගලපන්න පුළුවන් වෙන්න ඕනේ. උපවිචාර කරන්නේ අවශ්‍ය දේ තෝරගන්න කියලා ඒක තමයි මම අර ඉස්සෙල්ලා කිව්වේ උපවිචාර කරන්නේ අවශ්‍ය දේ තෝරගන්න කියලා කිව්ව තමයි තෝරගන්න ඕන කියලා උපවිචාර මාත්‍රයක්වත් නැත්තම් දුන් දෙයක් ගනි නොදුන් දෙ නොගනි මොකෝ කරන්න වෙන්නේ පාත්‍රේ තර එළියට බයින්න මෙතන උපචාර මාත්‍යක්වත් නැතන්. ඇයි? මෝහය මාත්‍යක්වත් නැහැ. කාටද? අරියතුන් සෝතාපන්න නොවිත පෘතජ්ජනෙක් උපවිචාර කරන එකයි සෝතාපන්න කෙනා උපවිචාර කරන එකයි අහතර පොළොවයි වගේ. මේ දෙක වෙනස්. ඇයි අරයට අවශ්‍යතාවයන් වල ටිකක් ඕනේ. උපවිචාර කර. මම ඒකට කිව්වේ දැන් කඩේට ගිහිල්ලා බන තේරුණා ඔක්කොම තේරුණා කඩේට ගිහිල්ලා මුදලාට මුදලාලි ඕන එකක් දාන්න මුදලාලි මං කොහොමත් උපවිචාර කරන්නේ නැහැ නේ කියලා ආරංගාව මොකක් වෙයි අර ඕක හිත ඔහොම හිතන හන්දම තමයි කිව්වේ <laughs> නැත්නම් කඩේට ගිහිල්ලා අර කුණු ගොඩක් දෙනවා මේ කුණු ගොඩක් දෙනවා ඊ එකක් දෙනවා පෙරේ දෙකක් දෙනවා ඔක්කොම ටික අරගෙන ඇවිල්ලා කියනවා මං ගියා කොහොමත් උපවිචාර කරන්න එපයි කියලා මං අහගෙන ආවේ ඉදිරියට ගිහිල්ලා උපවිචාර කරන්න ගියාම තමයි අවුලක් වෙන්නේ මං එහෙනම් උපවිචාර කරන්නේ නැහැ කියලා හිතාගත්තා මින් පස්සේ දැන් ගෙදර ගෙනල්ලා දෙන කුණු මාළු ටිකක් ගිය සතියේ විකුණන්න බැරි වෙච්ච එකක්ද කොහෙද ගෙනල්ලා ගන්න කොටත් ගඳයි. කමන්නේ උපවිචාර කරන්න එපා කියලා කිව්වා. ඒ හින්දා මං ඔන්න ඔය අරගෙන ආවා කියලා ගෙනාවොත් මොකෝ වෙන්නේ? ගුටි ගන්න වෙනවමයි. gederin මිනිස්සුන්ගේ. gederin මිනිස්සු මේක දන්නේ නැහැ. හැබැයි ඒ අර මෝහය මුල් කරගත්ත උපවිචාරයක් කරනවා මෙන්න මේකේ. ඒකේ සුදුසු එක බලලා ගන්නෝ. නේ. නැත්තම් ඔක්කොම තියෙන දැන් අපි යනවා දැන් ওই මිස් ওই ප්‍රශ්නේ ආපු ඉඳ බ්ලවුස් එකක් ගන්න යනවා සයිස් එක අපි හිතමුකෝ මොකක් නම්බර වලින් 13 කියලා 14 කියලා 22 විතර එකක් ගෙනත් දෙනවා දැන් උපවිචාර කරන්න හොඳ නැහැ අරගෙන එනවා ගෙදර දැන් මොකද වෙන්නේ අපිට අඳින්න ඕනේ 14 සයිස් එක 14 අර මිනිස්සයා දෙන්නේ 20ක විතර එකක් හරිද? අපි බලන්නේ නැහැ කිසි දෙයක් උපවිචාර හොඳ නැහැ. අපි අරන් එනවා 20කට. දැන් මොකද වෙන්නේ? කරන්න තියෙන එකම දේ දොර ළඟට දාන්න වෙනවා කකුල පිහිදගෙන යන්න. වෙන නම් කරන්න දෙයක් නැහැ. ඇයි ඉතින් මේක ඉතින් කොහොමද හදින්නේ? හොඳට කියන දේ අහගන්න කියපු දේ තේරුම් ගන්න මොකද්ද කිව්වේ කියලා. අන්න මං කිව්වේ අර ඒකයි මම ඔයගොල්ලන්ට අර උදාහරණයක් කිව්වේ. තමන්ම බලන්න. අර මේකට ගිහිල්ලා අවශ්‍ය නැති දේවල් හොය හොය හොය හොය අවුස් වෙනවා. මොකටද ඒ උපවිචාර කරේ කියලා ඇහුවොත්. අරගෙනත් නැහැ. නේ. ඔය චිත්තය යන්නේ. ඒක තමයි මං ඇහුවේ. උපවිචාර කරන්නේ නැහැ. නෑ උපවිචාරයත් එක්කම තමයි මහත ගන්ධරාගේ ගොඩනගෙන ගන්න ටික ටික. මං කියන්නේ මේවා එන සිව් මට්ටමින් පටන් ගන්න කියලා. ගොඩ නැගී ගොඩ නැගී යනවා. නේද? ඉතින් අනිත් එක බලන්න ඕනේ අපි මේ උපවිචාර කරේ ලෝකේ යන තියෙන යමක් අරගෙන යම් ආස්වාද භුක්තිය ඉෂ්ට සිද්ධ කරගන්න. අන්නේ උපවිචාර තමයි නතර කරන්නේ. දැන් අපි හිත බුදු පියාණන් වහන්සේ ආරාධනා කරනවා විශාකා සිටු දේවියගේ ගෙදරට දානෙට. හරි අපිට ජේතවනාරාමයෙන් එළියට ඇවිල්ලා උන්නා විශාකා සිටු දේවියගේ ගේ තියෙන දකුණු පැත්තට හැරෙන්න ඕන. දැන් උන්වහන්සේ දකුණු පැත්තට හැරෙන්න ඕන කියලා උපවිචාර කරන්න ඕනේ කරන්න නැතු යන්න පුළුවන්ද? ඕනේ. හැබැයි ඒ උපවිචාර කියන්නේ ලෝකෙට අයිති පංචකාම ආස්වාද උදෙසා තියෙන උපවිචාරද? නෑ. ඒවට කියන්නේ ක්‍රියාහිත් බවට උපවිචාර. මේ උපවිචාර නෙමෙයි. මේ උපවිචාරයෙන් මොකද වෙන්නේ? දැක්කද? අර කියපු තැන හොඳට බලන්න. උපේක්ඛා වේදනාවක උපවිචාර කරන්න යන්නේ. අන්න ඒ වේදනාවෙන් යම්කිසි උපේක්ඛා වේදනා බව නොදැන ඒවෙන් යම්කිසි ආස්වාද භුක්තියක් විඳින්න උපවිචාර කරනවා. යම් සුවයක් විඳින්න. යම් ආස්වාදයක් විඳින්න. අන්න එතකොට ඒක මෝහේ පැත්තට ක්‍රියාත්මක වෙනවා. ඕ නැත්තම් මොකටද කියලා බලන්න. මේ ලෝක මම ඒකනේ හැමදාම අර මහත්තයාට මතකද මම පටන් ගන්න දවසේ මම ඇහුවා අපි රූපයකට බැඳෙනවා නම් බැඳින්නේ ඇයි කියලා ඇහුවනේ. ඒ මොකටද බැඳෙන්නේ? එක එක නෑ එක එක ඒවා කිව්වා. නේ තමන් සතු කරගන්න ඔහොම ඔහොම নানা ප්‍රකාරයෝ කියන. හරි ඒ ඔක්කොම කරලා හරි මොකද්ද අන්තිම අන්තිම කොන මොකද්ද? ඒකනේ කතා වෙන එකක් නෑනේ. දැන් අපෙන් අපි අහනවා අපි පොඩි කාලේ කිරි බොනවා. ඈ ගල්ලා සෙල්ලම් කරනවා. ඉස්කෝලේ යනවා. මොකටද ඇහුවා? උත්තරේකුත් තේරෙන්නේ නැහැ නේ. මොකටද ඒ කරේ? ආනේ අපි හිතුව මෙහෙම හරි තම එදා තේරුන්නේ නැහැ කියමු ආස්වාදයක් කියලා. හරි ඒ ටික කරන. ඊට මොකද? ලොකු මිනිහෙක් වෙන්න. හොඳ එහෙමනේ කියන්නේ අපිට නේ. හරි ඒකට ඉතින් ඔන්න ඉගෙන ගන්නවා රස්සා ඔක්කොම කරනවා කරලා දැන් ඒ ඔක්කොම මේ වෙනකොට ලබලා තියෙනවා. ඔය ටික ඔක්කොම කරේ මොකටද කියලා දැන් අහන්න දැන් ඇහුවා. පංචකාමයේ උදෙසා. ඒක උදෙසා නෙමෙයිද කියලා මං අහනවා. මමත් යටත් අහන්නේ හොඳේ. මොකද මං හරියක් නැහැ. මොකද හිතේ? පංචකාමයේ උදෙසා නෙමෙයිද කියලා අහන්නේ. පංචකාමයේ උදෙසා වෙන කිසි දෙයකට නෙමෙයි. නේ? ඉගෙන ගත්තයි කියලා ඇහුවොත් පංචකාමයේ භුක්ති විඳින්න. කසාද බන්දයයි කියලා ඇහුවොත් පංචකාමයේ භුක්ති විඳින්න. ළමයි හැදුවයි කියලා ඇහුවොත් පංචකාමයේ භුක්ති විඳින්න. සල්ලි එකතු කරේ මොකටද කියලා ඇහුවොත් පංචකාමයේ භුක්ති විඳින්න. ගෙවල් දොරවල් යාන වාහන බඩු මුට්ටු ඔක්කොම ගත්තේ මොකටද කියලා ඇහුවොත් පංචකාම. ඇයි අපි හිතන් හිටියා ඒ බඩු ටික ලං කරගත්තට පස්සේ පංචකාමයේ භුක්ති ඉඳගෙන සුවසේ ඉන්න පුළුවන් කියලා. සැනසille ඉන්න පුළුවන් කියලා. එහෙම පුළුවන් නම් අද අපි සියලු දෙනාම ඉන්න ඕනේ. සැනසille මොකද පංචකාමය අපි සියලු දෙනාටම ලැබිලා තියෙන්නේ. ලැබිලා තියෙනවා. එහෙනම් අපි ඉන්න ඕනේ හරි සැනසෙන්න. එහෙනම් අපි හිටියෙම මොකකද? මුලාව. නේ? මුලාවක ඉඳලා තියෙන්නේ. හරි. ඉතින් මෙන්න මේ උපේක්ඛා සාගතව පටන් ගන්න මෝහ පටිච්ච සමුප්පාද. එhmenan මෝහ පටිච්ච සමුප්පාදයක් ඉවරයි. තව තුනක් කරන්න ඉන්නවා 12 මාරෙන් ඉස්සලා කරන්න ගියා එකයි කරගන්න පුළුවන් ඕනේ. බලමු කොහොම හරි කරන්නත් ඕනේ. තව පස්සට යවන්නත් බෑ. හරි. අපි යමු ඊළඟ ධර්මයකට. දේශපටිච්ච සමුප්පාය. මං කිව්වේ ඔක්කොම තියෙන්නේ අපි කරන ටික. ආය වෙන ඒවා නැහැ. <laughs> බය වෙන්න එපා. මේක අඟහරු ලෝකේව නෑ මේකේ. කොටින්ම ගත්තොත් අපි කරන ගොන් වැඩ ටික තියෙන්නේ. එච්චරයි. ආය වෙන වචනයක් නෑ කියන්නේ ඕකට. නේ අපි දන්නේ නෑ ඒ ගොන් වැඩේ සිද්ධ වෙලා තින්නේ මෙහෙමයි කියලා. අපි දන්නේ නෑ ඒක. ඒ හින්දා අපේ ජීවිතේම නූල් බෝලයක් වෙලා තියෙනවා. බුදුහාමුදුරු කියපු උදාහරණෙම වෙලා තියෙනවා. අපිත් මේක ලියා ගන්න කියලා කිය කිය මොකද කරන්නේ? එහෙන් අදිනවා, මෙහෙන් අදිනවා, අරක කරන්න කියනවා, මේක කරන්න කියනවා, කියන්න කියන්න කියන ඒවා කරනව කරනව කරනව කරනව මොකද වෙන්නේ? ඒත් හරියන්නේ නැහැ. අපිට කිව්වනම් මේ නූල් බෝලේ ලියා ගන්න ඔළුවෙන් හිටගෙන ඉන්න කියලා. අපි මොකද කරන්නේ? ඔළුවෙන් හිටන් හරි ඉන්නවා. ඇයි අපිට ඕනේ කොහොම හරි ලියා ගන්න. නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔළුවෙන් හිටගෙන නෙමෙයි මේක ලියා ගන්න තියෙන්නේ. හරි. බලමු දේශ පටිච්ච සමුප්පාදේ. මේකත් ඉතින් අර වගේම තමයි ඉතින්. ආයි තියෙන ඒවා ජීවිතේ තියෙන ඒවා ඔක්කොම දාගෙන දාගෙන දාගෙන දාගෙන යන්න ඕනේ. එකක්කින් ඉතින් එක පාටම තේරුම් ගන්න. නෙමෙයිනේ අපි කරපු දේවල් ටිකම තමයි එන්න ඕනේ. ආයි වෙන ඒවා එන්න බෑ. නේ? දැන් අපිට මේ දෙවිවරු ඇවිල්ලා බයිනෝ. නේ, එහෙම නෙමෙයිනේ වැඩිපුර තියෙන්නේ මොනවද? ඔය එක එක්කෙනා ඒව ඔය තියෙන ඔක්කොම. හ්ම්. පටිඝ පටිච්ච සමුප්පාදේ. තනිකර ගැටීම. හරිද? දැන් ඉතින් මේ මේ රූපෙච්චරම හිතන්නේ මේ තේරුම් කරලා දෙන්න ඕන කෑලි ටිකක් තියෙනවා. ඒකින්ද ඒක තේරුම් කරලා දෙනවා. අනිත් ඒවට වඩා. දැන් මේ පළවෙනි එක මේ මේ පොඩි ළමයෙකුයි අර එහා පැත්තේ කොනේ මේක හොඳේ අර දැන් මේ ඉවසලා ඉවසලා බැරිම තැන මොකෝ එන්නේ බොස්ලා මෙහෙම බයිනකොට. කෑ ගහලා බයිනෝ බොස් කම්පැනි එක හරි මොකෝ හරි ගෙදරින් හරි කොයි හරි ওই විදිහට බයිනෝ. දැන් මේ ගැටෙනවද නැද්ද? අනිකර ගැටීම තියෙන්නේ නේද? මෙන්න මෙතන වෙනස් විශේෂ දෙයක්. දැන් මෙන්න මේකෙදි මේ මැද්ද තියෙන කෑලි දෙක පොඩි ළමයා මේක තින්නේ සාස්පානකින් ගහන එකක් තියෙන ඔලුවට. ටෝන් ගාලා. හරිද? මෙන්න මෙතන තියෙනවා දෙකක්. එකක් තමයි මේ සාස්පාන නෙන් මේ ඔළුවට ගහන වෙලාවේ තියෙන්නේ පටික පටිච්ච සමුප්පාදේ නෙමෙයි. ඒක මේ ඔළුවේ වදින වෙලාවේ තියෙන විපාක වශයෙන් එන දුක් වේදනාව. හරි? මම ඒකත් මේක ඇතුලේ පෙන්නනවා දැන් ඕගොල්ලන් පටිච්ච සමුප්පාදේ තැනට ගියාම. ඒක මේ රූපේ හොඳට මතක තියාගන්න. ඒ වගේ මේ ළමයා මේ ළමයාගේ ඔළුවෙන් අල්ලගෙන ඉන්නවා. එතකොට මේ ළමයාට රිදෙනවද නැද්ද? දුක් වේදනාවක් නේද ඒක? එතකොට ওই තැන් දෙකේම දුක් වේදනා තියෙනවා. විපාක වශයෙන්. කයට. මේ පළවෙනි රාමයේ අර එහා පැත්තේ තියෙන කොනේ එකේ එහෙම දුක් වේදනාවක් තියෙනවද විපාක වශයෙන්? ඒ කියන්නේ කයට රිදෙනවද කියලා අහන්නේ. අර එහා පැත්තේ කොනේම තියෙන එකෙන් අහන්නේ. අර මිනිස්සේ බයින්නේ ඔය ඔළුව අල්ලගෙන ඉන්නේ. එපා වෙලා වගේ. එතන තියෙනවද විපාක දුක් වේදනාව? එතන එකක් නැහැ. හැබැයි ඊට මෙහා දෙකේ මෙහා දෙකේ තියෙන විපාක දුක් වේදනාවක්. එතන අන්නේ විපාක දුක් වේදනාව මත මේ මෙතන තින්නේ තනිකර විපාක දුක් වේදනාවක්ද මානසික දුක් වේදනාවක්ද මානසික දුක් වේදනාවක් මෙතනදී විපාක දුක් වේදනාව මත මානසික දුක් වේදනාවකුත් හදනවා අන්නේ හදන මානසික දුක් වේදනාවට කියනවා පටික පටිච්ච සමුප්පාදේ කියලා. මෙතනත් තියෙන්නේ තනිකර මානසික එකක්. හරි? එතකොට මේ ළම මේ ළමයා මේ ළමයට ගහනකොට එකක් අයින් කරන්න බෑ. මොකද්ද? මේ සාස්පාන ඔළුව වැඩිච්ච එක අයින් කරන්න බෑ. ඒ දුක් වේදනාව එනවම තමයි. හැබැයි ඒකත් එක්ක ගොඩනගනවා තව එකක්. ඒක අරකේ අයිති නෑ. අර මතක ඇති ගිය සතියේ උදාහරණ කිව්වා අර නෝනට අර කම්බුල් පාරක් ගහපේ එහෙම කිව්වා නේද ටිකක්. අර දුක් වේදනා කතාවක් වුණානේ. අන්න ඒ වගේ තමයි මේ තියෙන්නේ. ඉතින් මේ මේ මේ තැන් වල අනිත් තැන් වලදී මොනවද තියෙන්නේ ඔක්කොම? මේ ගහම ගහ ගන්නකොට ඒවැය තියෙනවා අර විපාක දුක් වේදනා කැලලකුත් එනවා. මේ මේ මේවෙන් අයින්නවා. දැන් මෙන්න මෙතන අයින්නවා නෙමේ. මේ හෙල්ලකින් මෙයාට අයින්නවා. දැන් මේ තියෙන්නේ අර එක එක අපි තරඟ තියෙනවා නේද? ඈ අර තරඟ තියෙන්නේ මල්ලෝ පොර තරඟ කියයි ඔය හෙල කියයි එක එක ಜಾති තරඟ තියෙනවනේ නේද? ඒවනිය සෙල්ලමට කරන තරඟ නේද? දැන් මෙන්න මේ වගේ තරඟයක් නේද බෝසතාණන් වහන්සේ කරන්නේ මල්ලෝ පොර තරඟයකදී. එතෙන්දි ගහනව නේද තරංගයක් වුණාට අනිත් කෙනාට ගහනකොට එයා වැටිලා එයාගේ කොන්ද කැඩෙනව නේද? බුද්ධාන්තර ගානකට කලින් කරපු කර්ම විපාකේ අවශේෂය ඉතුරු වෙලා ඇවිල්ලා ගෞතම නමින් බුදු වුණාටත් පස්සේ අර කර්මයේ ශේෂ මාත්‍රේ කැරකිලා එනවා. කොන්දේ අමාරු. මං කිව්වේ කොන්ද කැඩුවා නම් කොන්දේ අමාරු වෙනවා මිසක් අතපය රිදෙන්නේ නැහැ. කොන්දේ අමාරුමයි යාළුවා. නේ දැන් එතකොට මේ මේ අපි හිතනකොට මේවා නිකන් සෙල්ලමට ගහගන්නේවා කිව්වට. ඒක හරියන්නේ නැහැ. මොකද හේතුව? කයකටයි රිද්දන්නේ. කයකට රිද්දන්නේ. එහෙම කාගේවත් කයකට රිද්දන්න අයිතියක් නැහැනේ. නේ. එතකොට ඒක අඩු සුළු ප්‍රමාණයෙන් හෝ අඩු වැඩි වශයෙන් සමහරට ගෙවල ඉවර කරලා නම් ප්‍රශ්නයක් නැහැ. ගෙවල ඉවර කරලා නැත්තම් ශේෂ මාත්‍රයක් හරි ඉතුරුලා තියෙනවනම් කැරකිලා එන්න පුළුවන්. දුක් වේදනාවක් හැටියට. හරි. ඉතින් මේ අනිත් ඒවා ඔක්කොම මොනවද ඉතින්? දැන් මේ ඔෆිස් එකක විස්තර තියෙන නෝන මෙන් කෑ ගන්නවා, ගෙදර වැඩ, අරව මේ ඔක්කොම ඉතින් මාත්‍යාවත් ඔෆිස් එකේ වැඩ, ඔෆිස් එකේ ඉන්න අතරේ ටෙලිෆෝන් කෝල් එකක් දීලා කෑ ගන්නවා, අරව ගේන්න, මේවා ගේන්න, එයින් කෑ ගන්න, ළමයා මෙන් කෑ ගන්න, එක්ක ඉක්මනට එන ඕයි, අරකයි මේකයි කියලා කෑ ගන්නවා, ඕන හරි බලා බලා ඔක්කොම තනි කර මොනවද තින්නේ? ඔප්පා ටික තියෙන්නේ වැනිකර. මේ ඉතින් මේ වගේ දැන් මේ මේ තියෙන අර මේ උදාහරණේ දැම්මෙත් එක හේතුවක් මත මේ ඔය අපේ shopping complex එකක අර කැෂියර් ළඟ ඉන්න ළමයින්ට සමහරලාට මේ මිනිස්සු ඇවිල්ලා මේ ළමයින්ගේ චූටි මොකක් හරි වැරද්දකට මා නිකන් රට රාජ්‍යයක් අහිමි වෙච්ච ගන්නට බයිනවා සමහරලාට. ඒ කියන්නේ මිනිස්සුන් අර උද්දච්චයෙන් වැඩි වෙලා මාන්නෙන් වැඩි වෙලා ඒ ළමයින්ගේ රැකියාව පවා මහා හැල්ලුවට ලක් කළා. නිකන් මහා මේ මේ මේ මේ මේ රූපේ දැම්මෙන් දාන්න හේතුවක් තුනේ සජීවීව මම මේ වගේ සිද්ධියක් දැක්කා. ඒකයි එහෙම අවස්ථා වෙනවා. ඒතර මේ තනිකර මොකෙන්ද කෑ ගහන්නේ? ද්වේෂයෙන් කෑ ගහන්නේ. රාගයෙන් නෙමෙයි. ඉතින් මේක මහා සාවද්දයයි. මේක අල්ප සාවද්ද නෙමෙයි. පාපේ වැඩි. තථාගතයන් වහන්සේ කියනවා දේශය මුල් කරගෙන කවදාවත් කෙනෙක්ට සුගතිගාමි වෙන්න බෑ. මතක ඇති ඔයගොල්ලන්ට පළවෙනි දවසේ පෙන්නවා කම්ම නිදාන සූත්‍රය. දේශය මුල් කරගත්ත හිතක දේශයම හටගන්නේ. ආදේශයේ හට නොගන්නේ. ඒ දේශයම මුල් කරගෙන දුගතියටම යනවා කිව්වේ. සමහරලාට එක මිනිස්සෙක් ඉස්සර වුණොත් පිටිප මොකක් හරි වෙලා චූටි බඩුවක් අරගෙන ඉස්සරහ කෙනේ මේ මේ ප්‍රායෝගික ජීවිතේ නේවා කියන්නේ මේ. ඉස්සර වුණා අනිත් මිනිස්සයා මොකද කරන්නේ? බයි. ඉතින් බෑන්ලා බෑන්ලා මොකද කරන්නේ? තප්පරයක පරක්කුවට විනාඩියක පරක්කුවකට සසර ගමනත් හදාගෙන දුගතියට යන්න පාරත් හදාගෙන අන්තිමට මෙහි shopping complex වල නෙමෙයි ඉන්න වෙන්නේ. කෑම නැති තැනක ඉන්න වෙන්නේ ගිහිල්ලා. මේ කෑම ටිකක් ගන්න කියලා රණ්ඩු කරගෙන අන්තිමට. බලන්න වෙන්නේ නැද්ද කියලා ජීවිතේ. නේ. අර විනාඩිය ඉවසන්න ඉවසුණා සමාල්ලාට සතර පායට යන්න තියෙන එකක් වලකෙන්න තිබ්බා. හැබැයි මේ විනාඩියෙන් සමාල්ලාට සතර පායට යන්න ගතිය හදා ගන්න. ප්‍රායෝගික ජීවිතේ වෙන්නේ නැහැ ගන්න අපි. නැත්නම් මේ ටික ඔක්කොම අරගෙන සූත්‍රය මෙතන දැම්මට තේරෙන්නේ නැහැ. අන්න ඒක උඩ තමයි ඕලන්ට තේරෙන්නේ මෙහෙම ජීවල් අපේ ජීවිතේත් අපිට වෙලා තියෙනවා. මේ මෙතන තියෙන මේ මේ මැද්දේ තියෙන එකයි. සමහරට පුරුෂයෙක් වෙන්න පුළුවන් මහා බලයක් අරගෙන අර පුරුෂ ආධිපත්‍ය කියන එකක් අරගෙන මොකද කරන්නේ? අර ස්ත්‍රියට බැනලා ඒකේ නම මහා අපහසුතාවයකට පත් කළා. මේ හැමතැනම තියෙන්නේ මම හිතන්නේ රූපරාමු ටික දැම්මම ඕගොල්ලන් ටිකක් අක් ගාලා අයිඩියා එක එන්න ඕනේ. මේ ඉතින් මේ මේ වගේ දැන් පාරේ තොට යනකොට හම්බුණා මොකද වෙන්නේ? උපවිචාර කරන්නේ නැතුව ටක් ගාලා අයින් නැත උපවිචාර කරන්න ගියොත් ඒකස් යාවේ මොකද? අහගෙන එකකට පැටලෙනවා. අන තමන් ඒක කරලත් නෑ අහගෙන එකකට නිකන් හොට දාන්න යනවා අන්තිමට. නේ? එහෙනම් මේ නිවන් දකින්න තියෙන වෙලාවේ අන්න ඒක පොඩ්ඩක් කල්පනා කරන්න. ඔව් ඔව් අන්න හරි. සද්දයාවේ උපේක්ඛා සාගත තමයි මිස්. සද්ද උපේක්ඛා සාගතව ඇවිල්ලා ඒකත් එක්ක යා උපවිචාර කරන්න ගියා මෝහයත් ක්‍රියාත්මක වෙලා තව ඒ ඒකත් එක්ක ඊළඟට මොකද වෙන්නේ? දේශපටිත සමුප්පාදයට ක්‍රියාත්මක වෙලා. එතකොට හිතන්න මෝහයත් මහා සාවද්‍යයි, දේශයත් මහා සාවද්‍යයි වුණාම මහා සාවද්‍ය දෙකක් එකට එකතු වුනහම කොහොමද ඇද්ද? දැන් දෙකම මහා සාවද්‍යයි. ඇයි? මෝහයත් මහා සාවද්‍යයි. දේශයත් මහා සාවද්‍යයි. රාගය දේශයට සාපේක්ෂව අල්ප සාවද්‍යයි. දේශයට සාපේක්ෂව හොඳයි. ඒ කියන්නේ රාගය හොඳයි කිව්වා නෙමෙයි. දේශයට සාපේක්ෂව රාගය අල්ප සාවද්‍යයි. පාපය අඩුයි. ඒක ඇයි ඔයගලන්ට තේරෙන්නේ නැද්ද? ඇයි? ඇයි රූප රාග කියලා එකක් තියෙන්නේ. ඇයි අරූප රාග කියලා එකක් තියෙන්නේ. ඒවා සුගතිගාමී නේද? දේශයෙන් යන්න බෑ හෙට. හැබැයි රාගයේ තියෙන යම් කොටසක් සුගති වෙන්නත් පුළුවන්. එහෙනම් රාගය දේශයට සාපේක්ෂව අල්පසාවද්දයි. හැබැයි රාගය ඕනවට ඕනවට වඩා ඒකත් එක්ක වෙනකොට වෙන්නේ මොකද්ද? ඒකත් එක්ක මෝහය ක්‍රියාත්මක වෙලා මහාසාවද්දේ ක්‍රියාත්මක වෙලා ආයතට යනවා. එතකොට මෙතනදී අර උපේක්ඛා සහගත තමයි සද්ද ඇහෙන්නේ. හැබැයි උපේක්ඛා සහගත සද්ද ඇහෙන එකක් එක අරයා මොකද වෙන්නේ? පටිච්ච වෙනවා. අර මුලින්ම එන්නේ බෑ උපේක්ඛා එකක් කොහෙන් ගියා? අන්න ඒකත් එක්ක උපවිචාර කළා මොකද වෙන්නේ දැන්? මෙයාට අර මං ඉස්සරහට පෙන්නන්න දුක්ඛ කියන කෑල්ල නෑ. හැබැයි දුක්ඛතාවයකටපත් වෙනවා. ඒ කායික දුක්ඛේ නෑ. ඒකයි. ඉතින් මේක අරගෙදි වෙන්නේ. එතකොට මේකෙදි පෙන්නනවා පළවෙනියට පෙන්නන ඒ රූපේ සටහන් එකේ මොකද්ද වෙන්නේ? ගෙඩි පිටින්ම දෙවෙනි උලෙන් ඇන ගන්නවා. ඔන්න තව වචනේ තේරෙන භාෂාවෙන් මම කියනවා. ගෙඩි පිටින්ම දෙවෙනි උලෙන් ඇන ගන්නවා. අර මේ සාස්පාණයෙන් ගහනකොට වෙන්නේ පළවෙනි උලෙනුත් ඇන ගන්නවා. දෙවෙනි උලෙනුත් ඇන ගන්නවා. අර උපවිචාර කැලලත් එක්ක. හැබැයි පළවෙනි උලේ උපවිචාර නෙමෙයි කෙලිම වැදුනා. උපවිචාර කරන්න දෙයක් නැහැ. කෙලිම වැදුනා. වැදිච්ච ගමන් කොහොමද දුක තමයි. ඊළඟට ඒකත් එක්ක හරි. දැන් මේ මේ අත්දැකීම ඔහොම තියාගෙන ඔයගොල්ලෝ කියන්නකෝ අර බස් එක යනකොට කවුරු හරි පෑගුවොත් උපවිචාරද? බස් එක යනකොට පෑගුවට උග් ගහලා. මං අහන්නේ පාගපු ගමන් උපවිචාරද? ඈ? ඊළඟට මොකෝ කරන්නේ? මෙතනම ඇවිල්ලා හිටගත්තද මන් දන්නේ නැහැ. ඒ මොකද ඒ වෙන්නේ මොනවද? අන්න වැඩේ පටන් ගන්න තැන. හැබැයි කලින් තිබ්බ එකක්. ඒක දුක් විපාකයක් තමයි. හැබැයි ඒක මත අන්න උපවිචාරක. අච්චර අර හිටියා මෙතනටම ඇවිල්ලා හිට ගන්න ඕනද කියලා සමහරට ඊළඟ සීට් ඊළඟ හෝල්ට් එකෙන් බැහැලත් යනවා. අපි අපි ගෙනියන උපවිචාරේ දිගටම අර මනුස්සය බැහැලත් ගිහිල්ලා. ඇයි? අපේ සමාජලට තේරෙන්නේ නැතුණාට අපේ අකුසල දහමයක් පළ දෙන්නමයි අර මනුස්සය නැගලා බැහැලා තිබ්බසේ. අංක වේලාව ක්‍රියාත්මක වෙන එක අපි දන්නේ නැහැනේ කවුරු. අපේ කර්ම විපාකේ ඒ විදිහට පළ දෙන්නම තමයි මේ හෝල්ට් එකෙන් නැගලා අර හෝල්ට් එකෙන් බහැලා තියෙන්නේ. හැබැයි සමහරලාට ඒ මිනිස්සයා ඒ හෝල්ට් එකෙන් බහිනකොටත් අර පාගපු රිදිල්ල ඉවරයි මේ වෙනකොට. ඒක ඉවරයි. නැත්තම් තව තුට්ටක් හෝල්ට් එකක් යනකොට ඉවරයි. හැබැයි අපි බහිනකම්ම ඊට පස්සේ ගෙදර යනවා. ගෙදර කෑගුවානේ අද ගෑණියෙන් මගේ කකුල මට දෙන්න හිතුණා අනිත් පැත්ත ඇල්ල කුඩෙන් එකක්. ගෙදරත් ගිහිල්ලු පොයිසාර. නේ. ආයි පහුවදා උදේ වැඩට එනකොට හරි ඇරලා එනකොට හරි අර හෝල්ට් එකෙන්ම අර මිනිස්සයා නැග්ගොත්. ඒ මිනිස්සේ දා කකුල් මාත්‍රයක් පාගන්නේ නැහැ. ඇයි එදා එහෙම කර්ම විපාකයක් පළ දෙන්න නැහැ. මොකද කරන්නේ? අරක මතක් කළා ආයෙ. උපවිචාර කරනවා නේද? ආ. දැන් ඉතින් තේරෙන්න ඕනේ උපවිචාර කියන ඒවා සෑහෙන දුරකට. ඇයි එතනට උපවිචාර වචනයක් දාන්නේ කියලා. නේ. ඒ උපවිචාරේ නොතිබුණා නම් මේ ගමන යන්නේ නැහැ. මේ උපවිචාරේ දැන් තේරෙන්න ඕනේ ඕගලන්ට තව දුරටත් ධම්ම තිබ්බ පළියට කවදාකවත් ගමන යන්නේ නැහැ කියලා. ධම්ම අරගෙන උපවිචාරේ කරනවා. අම්මා අරගෙන උපවිචාර කරනවා. හරි. එහෙනම් මෙන්න මේ පටික පටිච්චසමුප්පාදයට බලමු. ඒ අකුසල ධර්ම කවරේදයක් යම් කලෙක දෝමනස්ස සහගත වූ පටික පටික සංප්‍රයුක්ත අකුසල සිත් උපද වේද උපද වේද මෙන්න මෙතන අතිශය වැදගත් දෙයක් තියෙනවා මොකක්ද දන්නවද පටික සිතට විතරක් විප්‍රයුක්තයි සංප්‍රයුක්තයි කියලා දෙකක් නැහැ කෙලින්ම සංප්‍රයුක්ත. එහෙනම් වැඩේ වැඩේ ටිකක් දරුණු. විප්‍රයුක්ත සංප්‍රයුක්ත දෙකක් නැහැ. කෙලින්ම සංප්‍රයුක්ත. පටිග සංප්‍රයුක්තමයි තියෙන්නේ. අර දෙකටම විප්‍රයුක්ත සිද්දක තිබ්බ සංප්‍රයුක්ත සිද්දකකුත් තිබ්බා. මේකට නැහැ. මේකට කෙලින්ම තියෙන්නේ පටිග සංප්‍රයුක්තම තමයි. දැන් තේරෙනවද මේක මහා සාවද්දෙමයි කිව්වයි කියලා? ඈ මොකද අරව ඇතිනවා අල්ප සාවද්දේවත්. ඇයි මෝහේ සුගතිගාමී පැත්තකුත් තියෙනවා. මොහේ දුගතිගාමී පැත්තකුත්. ලෝභෙත් තියෙනවා. හැබැයි මේකේ දුගතිගාමී පැත්ත ඒ කියන්නේ දැන් සුතවතාර ශ්‍රාවකයට පටිගේ ඉන්නේ නැහැ නෙමෙයි. පටිගයක් එනවා. හැබැයි ඒ පටිගේ සතර අපාගත කරන්නේ නැහැ. ඒ කියන්නේ සංප්‍රයුක්තව යෙදෙන්නේ නැහැ. කොයි වෙලාවකවත් හැබැයි ඒකට විප්‍රයුක්ත කියලා කියන්නේත් නැහැ. ඒකට විතරයි. පාටික සම්ප්‍රයුක්ත කවරේ දෙයක්. මොකද්ද රූපාලම්බන වේවායි ධර්මාලම්බන වේවායි අර ඒ කියන්නේ මොනවද රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම ඔක්කොමයි තියෙන්නේ. අරමුණක් ඇරඹ දෝමනස්ස සහගත වූ පාටික සම්ප්‍රයුක්ත වූ අකුසල් සිතක් කොහොමද උපදින්නේ? අවිද්‍යාපච්චයෙන් සංකාර වේ සංකාරපච්චයෙන් විඥාන අර විදියටම දුක් රාශියන්ගේ සමුදේ වේ. එහෙමනම් අර මෙතන තියෙන්නේ මොකද? සමේ රූපාලම්බන වේලා අවිද්‍යාපත්යෙන් සංකාර වේ සංකාරපත්යෙන් විඥාන ඔහොම යනවා. ඒ කියන්නේ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය. මේක දැන් තව ටිකක් හොඳට තේරෙන්නේ අර මං අනිත් මේ මේ රූප සරහන දැම්මට පස්සේ ඕගොල්ලන්ට. ඒතර මෙන්න මේ පටිච්චසමුප්පන්නව විතරයි අර පටිගය කියන එක ඇති වෙලා තියෙන්නේ. නිකන් ඇති වෙලා නැහැ. එතකොට මට කියන්න අර අර ඉස්සලා පෙන්නපු රූප සටහනේ අර කෙනා බයිනවා. අර කෙනෙක් බයින එකක් තිබ්බේ. ඒ බයිනකොට ගන්නෙම කොහොමද යක්? පටිගේ සම්ප්‍රයුක්තවම තමයි. ඒක ගන්නෙම පටික සම්ප්‍රයුක්ත. එයාට මේක වෙන් කරන්නවත් තේරෙන්නේ නැහැ. කොහොමද කියන්නේ? මෙන්න මේ හින්දා තමයි තථාගතයන් වහන්සේ පෙන්වා දෙන්නේ ආර්යෝ කායික දුක්ඛය විඳී මානසික දුක් නොවිඳී කියලා. ඔන්න හේතුවන්ට පෙන්නයි. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේ පටික පටික පටික සම්ප්‍රයුක්ත පටිසමුපාදයට අයිති වෙන්නේ අර මානසික දුක් හදන එක විතරයි. කායික දුක් හදන එක නෙමෙයි. ඉතින් ඒක ප්‍රහීන කරගන්න ඔහු දන්නවා. හැබැයි අනාර්යවක දන්නේ නැති හන්දා කායික දුක්ඛයත් විඳිනවා මානසික දුක්ඛයත් විඳිනවා උල් දෙකකින් එන ගන්නවා කිව්වේ ඒකයි නේ අර කකුල පෑගිච්ච එක එක උලක් බස් එකේදී ඒක උපවිචාර කරලා හදාගන්න එක දෙවෙනි උල උල් දෙකකින් එන ගන්නවා හැබැයි දෙවෙනි උලෙන් සසර ගමන හදනවා පළවෙනි උලෙන් සසර ගමන හදන්නේ පළවෙනි උල ඇනින්නේ ඇයි පෙර දැන් අර බස් එකේ සෙනග 60ක් ඉන්නවනම් අර 59ේම බේරගෙන ඇවිල්ලායි අපේ විතරක් පෑගුවේ. අපිට තේරෙන්නේ නැතුණාට ඒක ඇතුලේ සිද්ධ වෙන සිද්ධාන්තයක් නැත්නම් ඉතින් අර 59ේම පාගන්න එපා. ඇයි 59ේම බේරගෙන බේරගෙන බේරගෙන අස්තෙන් ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා අපේ කකුලම පාගලා බහැලා ගියේ. ඒ වෙලාවේ ඒ බස් එකේ පළ දෙන්න තියෙන්නේ අපිට විතරයි. වෙන එක මිනිස්සෙකුටවත් නැහැ. නේ. හැබැයි තුන් හතර දෙනෙක් හිටියන ඔය තුන් හතර දෙනාම පාග වෙන තමයි අර මිනිස්සු බහින්නේ. ඒ කියන්නේ එක වෙලාවක පළ දෙන්න තියෙනවා නම්. එක වෙලාවක. එහෙම නැත්තම් එහෙම වෙන්නේ නැහැ. හරි. ඔන්න පටිග පටිසෝන්. දැන් මේකේ අපි අර මේක මම පෙන්වුවේ අර දෝමනස්ස සාගත පටිග සම්ප්‍රයුක්ත කියන වචනේ. අර විප්‍රයුක්ත හිතක් නෑ මේකේ. හොඳේ. ඒකයි. මෙන්න මෙතන වැඩ පොඩි දෙයක් තියෙනවා මට අමතක වුණා කියන්නේ එක. මෙන්න මේකේ තියෙන්නේ මොකක්ද දන්නවද? වේදනාපච්චා පටික පටිකපච්චා අදිමොක්ක. මේකෙන් තියෙන්නේ මොකද්ද? අදිමොක්ක. මෙන්න මේ අදිමොක්ක කියන වෙලාවේ මම ඒක මම එදත් විස්තර කරා. ඒක මුදුන්පත් කරගන්න. එතකොට අපි මේ මොකද්ද කරන්නේ? අර බණින එක ඒ මොහොතේ මුදුන්පත් කරගෙන ඉන්නවා. දැන් එයාට එකපාරටම අදහසක් නැහැ හෙටත් බණින්න ඕන කියලා. ඒ හින්දා අර උපාදානයේ තැනට තාම ඇවිල්ලා නැහැ. මතු මතුත් බලාපොරොත්තු නැහැ. හැබැයි ඒ වෙලාවේ බැන බැන ඉන්නවා. ඒ වෙලාවේ බැන බැන ඉන්නවා. ඉතින් බැන බැන ඉන්න ගමන් ඒ බැන බැන ඒක තුලම ජීවත් වෙනවට කියනවා අදිමොක්ක කරගන්නවා කියලා. මුදුන්පත් කරගන්නවා. නේ? දැන් අපි මේ පටිච්චසමුප්පාදයේ වචන දන්නේ නැතුණාට ඔහොම ඉන්නවද නැද්ද? ජීවිතේ. ඈ? ඒ ඉඳලා තින්නේ මෙහෙම තමයි. අපි දන්නේ නැති වුණාට ඉඳලා තින්නේ ඒ ඔහොම තමයි. ඒ කියන්නේ ඉතින් කවුරු බැන්නත් ආ දෙන්න දෙන්නම් බැන ගන්නවා. අර අර අර මේක පෙන්නලම කියන්නම්කෝ තොලේසි. මෙන්න මේ මේකේ වගේ නේ. මේ අර කොනේ තියෙන රූපේ වගේ. අර මේ තින්නේ අර මේ නෝනායි මහත්තයා ඉන්න එක ඒක වගේද? මෙන්න මේක වගේනේ අර නෝනායි මාත්තේ මේක වගේ. නේ? ඔව් ඒ වගේනේ. ඔව් දෙන්නම් බයි දෙන්නම් උදුම්පත් කරගෙන තමයි ඉන්නේ. දෙන්නම් උදුම්පත් වෙලා ඉන්නවා ඉතින්. ඇයි එක්කෙනෙකුට එකෙක් දෙවෙනි නෑ. තානාරියෝ එහෙමත් කියනවා. නාන ප්‍රකාරය වාහන ඕන ඕන වාහන කියන්නේ තම මාත්‍ය වාහන කියන්නේ බස් ඔහොම තමයි. කියලා ඉතින් නාන ප්‍රකාරනේ මේ බස් එක එක නම් පාගලා තියෙන්නේ. ඉතින් අපි කාර් එක යන වෙලාව පාගන්නේ නැහැ බස් එක යන වෙලාව තමයි අපිත් පාගන්නේ. <laughs> ඒක තමයි කිව්වේ. ඒ උපාදාන වෙන්න නම් මොකද කරන්න ඕනේ? අර gedara ගිහින් අර පාගපු එක හිත හිත ඉන්නේ මොකද්ද? ඒ වෙලාවේ අර මුදුන්පත් කරගත් එක නැවත නැවත නැවත නැවත හිත හිත හිත හිත අන්න එහෙම හිතන එක වැඩි වෙච්ච හින්දා තමයි පහුවදා උදෙත් අර ළමයා බස් දෙකට නගිනකොටම ආයි මතක් වුණා. එහෙම නොකරන ඒක එතන ඉවර වෙනවා. තණ්හා පෙන්නන්න බෑනේ පටිගේ. තණ්හා වෙන්නේ ආසාදේ පැත්තට. මෙතන ඉන්නේ පටිග ගැටිලා ඉන්නේ මේ. ආස්වාදයට තමයි මේ ස්තණ්හාව කියන එක. අර සෝමනස්ස සහගත එකක් පෙන්වෙම. ඒකටත් එනවා මෝහයකටත් එනවා. තණ්හාව කියන වචනේ. මේ මේ ඔය අදිමොක්ක කියන වචනේ. අර මෝහපටි ඉස්සලා පෙන්න ඒකෙත් එනවා ඕක. හරි. ඒතර මෙතන තියෙන්නේ මේ පටික. පටික කියන්නේ මුදු. එතකොට තණ්හාපච්චය මේ මේ වේදනාපච්චය පටික තියෙන්නේ. ගැටි ගැටි ඉන්නවා. අර ආස්වාද වැඩ පිළිවෙලක් නෙමෙයි හොඳේ. මේ පටික කියන්නේම ගැටෙනවා කියන එකයි. ආස්වාද එකක් නෙමෙයි. ආස්වාද එකේ තමයි තණ්හා. ඒකනේ කිව්වේ යන් ලෝකේ ප්‍රිය රූපං කියලා කිව්වේ. සාද රූපං. ප්‍රිය දෙයක් ඇද්ද මధుර දෙයක් ඇද්ද තණ්හාවෙහි උපදී කිව්වේ. දැන් මේක මොකද්ද කරලා තියෙන්නේ? මේක මෙයා ප්‍රිය කරගන්න නම් ප්‍රිය කරගන්නේ පටිගේ මුල් කරගෙන. දැන් සමහර මිනිස්සුන්ට ඉන්නේ මෙන්න මෙහෙම. දැන් උදේ නැගිටලා කාට හරි මොකක් හරි කිව්වේ නැත්තම් නිකන් නිින්ද යන්නේ නැහැ වගේ. කාට හරි බයින්න ඕනේ. එහෙම ඉන්නවනේ මිනිස්සු. මොක කාට හරි කමන්නේ නිකන් බයින්න ඕනේ. නේ? සබ්ජෙක්ට් එකක් ඇත්තෙම නැත්තම් ආණ්ඩුවට හරි බයින්න. ඇත්තෙම නැත්තම්. දැන් ගෙදර උන්ට බැනලා බැලලා ඇති වෙලා. ඉතින් ගෙදර වැඩකුණා උන් බුදි. සමහරලාට ඉතින් කවුරු නැගිට්ටම මම කරන්නේ මේ අදාළත් නැහැ. කොහෙන් හරි ආපු එකක් අරගෙන උපවිචාර කර කර කර කර කර කර මොකද වෙන්නේ? ඒ මිනිසුන්ට ඇහෙන්නෙත් නැහැ. ඒ මිනිසු දන්නෙත් නැහැ අපි බැන්නද කියලා. නේද? හැබැයි වැඩේ මොකෝ වෙලා තියෙන්නේ? අපි ගමන හදාගෙන. ඒ මිනිසු අහලා ගැත්තේත් නැහැ. සමහරව මැරිලා. සමහර මිනිස්සු මැරිලා. ඒ කියන්නේ උ මැරෙන්න කලින් කියපු අරගෙන දැන් මෙහි ගමන හදනවා. ඇයි? උන් එක්ක ඉන්න. ඇයි පටිගේ? උන් ඉන්න තැන එපැයි ඉන්න ගිහින් ළඟට. අරකට කරන වැඩ. ඇත්තෙත් නෑ. ජීවතුන් අතරත් නෑ සමහර අර කරගෙන ෂෝක් එකට වැඩේ උපවිචාර කරලා ගන්නවා. තේරෙනව නේද? ඉතින් ලේසි නෑ කියලා හිතක් දමනය කරනවා කියන එක ලේසි නෑ. හැබැයි වැඩේ තියෙන්නේ කොතනින් හරි වැඩේ පටන් ගන්න. මං කියවනේ එක සැරේ ස්විම් pool එකේ අඩි 8 පැත්තෙන් බහින ගැන හිතන්න එපා. එතනට යන්න වැඩේ ක්‍රමානුකූලව පටන් ගමු. පටන් අරගෙන අර සතෙන් සතේ ඉතුරු කරලා ඉතුරු කරලා කැටේ පුරව ගන්නවා වගේ වැඩ යන්නේ. සත්‍යයක්වත් දාන්න නැතුව හිටියෝ. කවදාකවත් නැහැ මේක හිස්නේ. නේ? මම එක සැරේ ඔන්න ලක්ෂයක් වගේ දාගන්න තමයි මගේ කැමැත්ත. ඉතින් ඉන්නෝ සතේ හම්බෙන එකක් දාන්නේ නැහැ. ඉතින් බෑනේ නේ. එහෙම හම්බෙන වෙලාවයි දාගන්න. හරි. මෙන්න මෙන්න මෙතනින් තමයි මේක ලේසි. උගලන්ට හැමතැනම මේ පිටකෝපදේශයෙන් කියන එකෙන් තමයි මේක ලේසි. දේශ මූලයේ කොහින් උපදේදයක් අමනාපිකු ආලම්බනේ ඔන්න තියෙන වැදගත් වචනය. මොකද්ද? අමනාපිකෝ ආලම්බනේ. අර අර ගෑනු කෙනා බස් එකේ ඉන්න ගෑනු කෙනා අපේ කකුල පාගන පාගන එකට ඇත්තටම අමනාප මනාපද අමනාපද? අමනාපම තමයි. හැබැයි වරද්ද ගන්න එපා. මේ කයට විතරක් තියෙනවා. ඔන්න ඔය අමනාපය අපිට අවිද්‍යාවෙන් හදන එකක් නෙමෙයි. ඒක එහෙම නෙමෙයි කියන්නේ මෙන්න මේ හේතුව හින්දා. සකලික කියලා සූත්‍රයක් තියෙනවා. මෙන්න මේ සකලික සූත්‍රය තථාගතයන් වහන්සේ කියනවා ඒ ගල්පතුර මාගේ පාදේ පහවි. දුක්ඛ අමහිරි වූ අමනාප වූ දුකක් මට දැනෙනවා. ඒ කියන්නේ බුදු වෙලා ඉවරයි. වරද්ද ගන්න එපා කියන්නේ ඒකයි. කවුද කැමති නිකන් කයට ගහනවට? මං අහන්නේ රහතන් වහන්සේ කෙනෙක්වත් කැමති නැහැ. ඒකට අමනාප. හැබැයි ඒ අමනාපය අවිද්‍යාවෙන් නෙමෙයි. හැබැයි ඒ අම ඒ ඒ ඒ දුක් වේදනාවත් එක්ක ඊට පස්සේ අමනාපයක් හදනවා. ඒ අමනාපය හොඳ එකක් නෙමෙයි. එතන අමනාප දෙකක් තියෙනවා. වෙන එක වගේ නෙමෙයි. එතකොට අමනාපික ආලම්බනයක් තමයි එන්නේ. අන්න ඒකයි මේ කියන්නේ. අර ඇවිල්ලා ස්පර්ශයක් හැටියට ගැටෙන්නේ අර රළු එකක්. ඒක මනාප නෑ ඒකට. හැබැයි ඒක දුක් වේදනාවක්. හැබැයි ඒ අපි අමනාප වුණත් ඒ දුක් වේදනාව එනවා. පැහැදිලිද කියන්නේ? අපි අමනාප වුණත් දැන් අපි අපි බලා ගිහිල්ලා අපේ කකුල හැප්පෙනවා ගලක. අපි අමනාප වුණයි කියලා දුක් වේදනාව අඩු වෙනවද? නෑ. හැබැයි ඒකට මනාප නෑ තමයි. නේ ඊළඟට අපි මොකද කරන්නේ? කවුද මෙතන ගලක් තිබ්බේ? මෙතන ගල් තියන්න වටිනවද? පාර යන යන පාර බව පේන්නේ නැද්ද? ඒ මොනවද? අන්න උපවිචාර. ඒකට තමයි උපවිචාර කියන්නේ. පේන්න දන පොට්ටේ වගේ බඩු දීලා යනවා පාර කියලා අනිත් උන්ට බයිනවා. අපිට සී කල්පනාවක් නැහැ. අපි පොට්ටෙක් වගේ ගියයි කියලා. අනිත් උන්ට බයිනන් පොට්ටේ වගේ පාරේ බඩු දීනවා කියලා. බැලින අපි ගිහින් තින්නේ පොට්ටෙක් වගේ. මේ ඒ හින්දා මෙන්න මෙතන කියන මොකද්ද? අමනාප ආලම්බනේ දුක් වේදනීය පහසක් වේ. අන්න දුක් වේදනීය ස්පර්ශය මුල් කරගෙන දුක් වේදනාවක් උපදී. ඔන්න ඔය දුක් වේදනාව අයිති මොකටද? අර සාස්පාණෙන් ගහපු එක පෙන්නුවා. අර බස් එකේ මේ කකුල පෑගුවොත් කොයි හරි යන ගමන් වැදුනොත් කයට දැනිච්ච රළු ස්පර්ශයක් මුල් කරගෙන දුක් වේදනීය ස්පර්ශයක්. මේ වේදනාවක්. ඒ දුක් වේදනීය ස්පර්ශයක් එන්න නම් රළු ස්පර්ශයක් වෙන්නත් ඕනේ. ඒක ගිය සතිය තමයි වෙන්නේ. මම කිය එක ඒකකට එකක් සම්බන්ධයි කිව්වේ ඒකයි. ගිය සතියේ එක පෙන්නවා ආයතන විග්‍රහයේදී කයට පොට්ටබ්බයත් එක්ක රළු මෘදු කියලා දෙකක් පනවනවා කියලා. අර දැන් මේ මිස්ටර් ඉන්දියා ඉදි කට්ටේ විස්තරේ කියනකොට දැන් කිව්වේ රළු ආන්න. එතකොට ඒක ඊළඟට මොකද වෙන්නේ අපි? අන්න අර දුක් වේදනාව මොකද කරන්නේ? දෝමනස්ස උපවිචාර කරනවා. මෙන්න මේ දෝමනස්ස කියන්නේ මොකද අනිත් පැත්තෙන් මේ පළවෙනි මනසට එහා ගිය දෙවෙනි මනස ක්‍රියාත්මක කරන්න ගන්නවා. අර පළවෙනි මනසට තමයි දුක් වේදනාව දැනුනේ. ඒතර නිතරම කරන්නේ මොකද්ද? ඒක අභිමව දෙවෙනි මනස ක්‍රියාත්මක කරන්න. දෙවෙනි මනස ක්‍රියාත්මක වෙන්නෙම දෝමනස්ස උපවිචාර කරන හන්දා. කොහොමද ඒ දෝමනස්ස උපවිචාර කරේ? මොකටද මෙතනටම ආවද ඇවිල්ලා අර බස් එකේ වාගපු එක? ඒක හිතනවා. ඒකට උපවිචාර කරනවා. අන්නේ දෝමනස්ස උපවිචාරයේ හන්ද මොකද්ද උපදින්නේ? දේශයේ උපදින්නේ. ඔන්න යට තියෙන කෑල්ල තමයි නිරෝධ කරන්න පුළුවන් කෑල්ල උඩ කෑල්ල නිරෝධ කරන්න බෑ. හරි. මෙන්න මෙතන එනවා ඊළඟට මොකද්ද? දෝමනස් උපවිචාරයේ හඳා දේශය උපදී දේශය මේ මේ හැම එකම තියෙන පටිච්චේ තියෙන්නේ ව්‍යාපාද විතක්කේ උපදී ව්‍යාපාද විතක්කේ ඉඳලා දේශද පරිදාය උපදී දේශද පරිදායන සිටින උන්ගේ අන්‍යතාව ලක්ෂණයකටපත් වෙනවා. අන්න බලන්න මොකද්ද කියන්නේ සිටිය උන්ගේ අන්‍යතාවයකටපත් වෙනවා. ඒ කියන්නේ මොකද්ද මේ? අපේ අර කායික දුක්ඛයට අමතරව මානසික දුක්ඛයක් හදාගෙන අන්‍යතාවයකටපත් වෙලා අසහනයකටපත් වෙලා පීඩාවකටපත් වෙලා නේද අර සිටියවුන්ගේ අන්‍යතාවයකටපත් වෙනවා ඇයි අපේ හිතපු දේ නැතුව වෙන දෙයක්ත් සිද්ධ වෙලා අන් පරිදි යමකුත් සිද්ධ වෙලා අන්‍යතාවයකටපත් වෙලා මෙන්න මේකට කියනවා මොකද්ද දුක්ඛ දුක්ඛතා කියලා කලින් කතා කරපු දෙකේම ආවේ මොනවද? විපරිණාම දුක්ඛයි සංඛාර දුක්ඛයි. එක දුක්ඛයයි කතා කරන්නේ. මෙතන විතරක් දුක්ඛ දුක්ඛතා කියලා වචන දෙකක් තියෙනවා. ඇයි මේ දුක්ඛ දුක්ඛතා කියලා වචන දෙකක් තියෙන්නේ? අන්න මේ මෙතන එන දුක් වේදනාව තමයි පළවෙනි එක. අර උඩ මේ උඩ කොටසේ තියෙන්නේ දුක් වේදනීය ස්පර්ශය මුල් කරන දුක් වේදනාව උපදී කියලා. ඔය රවුම් කරපු මේ හතරස් කොටු කරපු කෑල්ලට උඩින් තියෙන දුක් වේදනාව කියලා එකක්. ඒක තමයි මේ රතු පාටින් වට මේ යටම තියෙන එකේ දුක්ඛ කියන කෑල්ල. රතු පාටින් කොටු කොල්ල තියෙන එක තමයි දුක්ඛතාව කියන එක. දැන් තේරෙනවද ඇයි මේ කයට විතර දුක්ඛ දුක්ඛ කියලා දෙකක් දාන්නේ? එක දුක්ඛයක් විපාක වශයෙන් කයට අයිති එකක් පෙර කරන ලද කාමාවචර අකුසල ධර්ම මුල් කරගත් එකක් දෙවෙනි එක අර දෝමනස් උපවිචාරයෙන් මේ මොහොතේ හදපු එක. ඒඳ තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා කායික දුක්ඛේද විඳි මානසික දුක්ඛේද විඳි. එහෙනම් පළවෙනි එක තමයි කායික දුක්ඛය දෙවෙනි එක තමයි මානසික දුක්ඛය. මෙන්න මේක තේරුම් ගත්තට පස්සේ කියනවා තථාගතයන් වහන්සේ හේතුඵල ධම අනුව සියල්ල තේරුම් ගත් ආර්ය ශ්‍රාවකයා ආර්යෝ කායික දුක්ඛය විඳී මානසික දුක්ඛය නොවිඳී. අන්න එහෙඳ කියනවා මෙන්න මේ මේ දුක්ඛය උලක්සේ දකින්න. ඒක පළවෙනි එකත් උලක් තමයි. හැබැයි දෙවෙනි එක උලක්සේම දකින්න කිව්වා. වරද්ද ගන්න එපා. ඒකේ උලක්සේම දකින්න. ඒ කියන්නේ මොකද්ද? මේක ඇනගන්නමයි යන්නේ. අර දැනිච්ච දුක් වේදනාවත් එක්ක හරි. අපි හිතමු අර ඕකේ මම පෙන්නුවා බණින එක. අර බණින එකක් පෙන්නුවානේ. ඒ බණින එකේ මේ දුක්ඛ කියන කෑල්ල තියෙනවද? අර ওই යටම තියෙන රෝස පාටින් වට කරලා තියෙන මේ හයිලයිට් කරලා තියෙන එකේ දුක්ඛ කියන කෑල්ල තියෙනවද බයිනකොට? ඒක නෑ තියෙන්නේ මොකද්ද? දුක්ඛතාවම තමයි. මං කිව්වේ ඒක සම්පූර්ණයෙන්ම මානසික දුක්ඛය කිව්වේ ඒකයි. ඒ කායික දුක්ඛයක් එන්නේ නෑනේ. බැන්නයි කියලා. හැබැයි බුදු පියාණන් වහන්සේට බුද්ධත්වයේ ලැබලත් ආවේ කායික දුක්ද මානසික දුක්ද? කායික දුක් මානසික දුක් ආහලකවත් නැහැ. එහෙනම් අපේ ගමන හදන ඇත්තේ මොකෙන්ද? මානසික දුක් වලින්. ප්‍රහීන කරන්න පුළුවන් කෝකද? ප්‍රහීන කරන්න බැරි කෝකද? ප්‍රහීන කරන්න උත්සාහ කරන්න ඕනේ කෝකද? ප්‍රහීන කරන්න උත්සාහ කරන්නේ නැත්තේ කෝකද? ප්‍රහීන කරන්න දඟලන්නේ කෝකද? දැන් බලා ගන්න කොහෙද ඉන්නේ කියලා. දුක්ඛක. ඔව්. දැන් තුනම කරේ? ඔව්. නෑ දුක්ඛ දුක්ඛතා එන්නේ නෑ. ඒ දුක්ඛ කියන එක කයටයි තියෙන්නේ. එතකොට අර බයිනකොට මොකද එන්නේ? උපේක්ඛායක උපවිචාර කරලා දුක්ඛතාවේ හදාගන්නවා. අනිත් පැත්තේ මං කියන්නේ මෝහයක් එක්කයි මේකත් එන්නේ කියලා. මේ දුක්ඛතාවයටපත් වෙනවා හොඳේ. නෑ නෑ එනවා දැන්. ඔව් ඔව් තුනම එනවා. දැන් මේම හිතන්නකෝ දැන් බයිනකොට කවුරු හරි අපිට බයිනවා. ඒක තෝරගන්න තියෙන්නේ මෙහෙමයි. අපේ කැමැත්ත මොකක්ද? ආ ඒක දේශයේද මුලාවද? ඒක මත නේද ඊළඟට වැඩේ පටන් ගන්න. ඇහිච්ච එක උපේක්ඛා. ඉච්ඡාව එහෙම නොවේවා. නලබති තම්පි දුක්ඛා. දැන් ඒක දැන් දුකට පත්වලා තව තව මොකෝ කරන්නේ? තව බයින්න ගන්නවා ඊළඟට අපි. එතකොට මොකද වෙන්නේ? දුක්ඛතාවයට ආයි පත් වෙනවා. අනිත් ඒවත් එක්ක දුක්ඛතාවය හට ගන්න හොඳේ. එළියු. ඒ කියන්නේ කායික දුක කියන කෑල්ල නැතුව ඉතුරු ඔක්කොම හට ගන්නවා. ඒතර මේක කවදාද දවසක අපි අරියත් කවුරු හරි උත්මේ කාරියත් උනාට පස්සේ සංඛාර දුක්ඛ ඉවරයි විපරිණාම දුක්ඛ ඉවරයි දුක්ඛතාවය ඉවරයි දුක්ඛ කැලල ඉතුරු වෙනවා ඒ දුක්ඛතාවය ඉවරනවා පිරිණාම පානවා හොඳට කල්පනා කරන්න ප්‍රහීන කරන්න මම ඒකයි අහුවේ අපිට ප්‍රහීන කරන්න පුළුවන් එක අපි ප්‍රහීන කරන්න උත්සාහ කරන්නේ නැතුව අපි උදේ ඉඳන් රැ වෙනකන් ඔට්ටු වෙන්නේ ප්‍රහීන කරන්න බැරි එක ප්‍රහීන කරන්නේ අර පූජා කියයි මේ පූජා කියයි මොනව හරි කර කර කර කර මොනවද කරන්නේ ඇත්තටම. දැන් බුදු පියාණන් වහන්සේටත් කායික දුක්ඛයට බෙහෙත් කරන්න තමයි ජීවක වේද මහත්ය හිටියේ. දැන් ඒකට බුදුහාමුදුර අනිච්චයි කියන්නේ කිව්වේ නැහැ. තාත කැපිලා අනිච්චයි කිය කී ඉන්න මොකක් වෙයි? තාත කැපිලා ලේ එනවා හොඳටම. නෑ අනිච්චයි අනිච්චයි කී කී ඉන්න මොකක් වෙයිද හිටියෝ? ඔය බලන හරම නම් කැපිලා තියෙන්නේ අනිච්චම තමයි අනිච්චව සංඛාර ඊට පස්සේ. ඔව් ඒකට නෙමෙයි අනිච්ච කියන්නේ කිව්වේ. ඒකට ඉක්මනට ගිහිල්ලා අන්න බේතක් හේතක් ගිලානප්පත්‍යක් කියලා එකක් විස්තර කරන්නේ ඒකයි. බේතක් හේතක් දා ගන්න ඕනේ. හැබැයි දුක්ඛතාවය පටන් ගන්න තැන අනිච්ච මෙනෙහි කළම ඒ කියන්නේ මේක උලකින් ඇනගන්න යන බවම දැනගෙන ප්‍රහීන කරනවා. ඒ මොකද්ද මේ බුදු පියාණන් වහන්සේ කියන්නේ? මේ බයිනකොට Tamange හිත ගැටෙන එක උලක් වගේම දකින්න කියලායි කියන්නේ. ඒ උලක් වගේ දකින්නේ දුක් විඳ විඳ නෙමෙයි ප්‍රඥාව. මොකටද මේ උල එනගන්නේ? නේද? මොකටද මේ උල එනගන්නේ? විපාක දුක්ඛයක් කියලා බයින් එක හිතන්න නෑ විපාකයක් කියලා හිතන්න පුළුවන් දුක්ඛයක් කියලා හිතන්න බෑ විපාකයක් කියලා හිතන්න පුළුවන්. දුක්ඛයක් කියලා හිතන්නේ කොහොමද? ඒතර මානසික දුක් විඳී කියන්න වෙනවා. ඉතින් සද්දේ උපේක්ඛා නේ මදිවට. නෑ ඒක වෙන්නේ මාත් ඉතින් දැන් අපි අපේ අනිච්චයි කියලා මෙනෙහි කිරීමේ තියෙන ප්‍රබලතාවය මතනේ. සමහරවිට නැවත ආපහු ඕක මතක් වෙනවා. ආයි අනිච්චයි කියනවා. ආයි ඕම ගිහින් ගිහින් අපි කොයි වෙලාව හරි මේක නූපදින ගානටම කැඩෙනවා. ඉතින් ඒකේ අපේ එක එක්කෙනාගේ මානසිකාරයේ තියෙන ප්‍රබලතාවය මත ඒක. එක එක්කෙනාගේ තියෙනවානේ ප්‍රඥා මට්ටම් මානසිකාරයේ ප්‍රබලතාවය මත තමයි ඒක වෙනස් වෙන්නේ. අන්න හරි. ඔව් මනස පුරුදු කරනෝනේ දැන් මේ පැත්තට අපි. ඒක හැම කෙනාගේම එකම මට්ටම වෙන්නේ නැහැනේ. අන්න වෙනස්නේ. ඒතකොට එක්කෙනෙක් ඒක ප්‍රබල ලෙස දකිනවා. නේ. දැන් උදාහරණයක් හැටියට සාරිපුත්ත මහරහතන් වහන්සේට අරියත් ඵලය පූර්ණ කරන්න යන්නේ දවස් 15යි. හැබැයි අනුරුද්ධ මහරහතන් වහන්සේට අවුරුදු 20ක් යනවා. එතකොට ඉතින් එකම ප්‍රඥා මට්ටම වෙන්නේ නැහැ නේ මම බහු හේතුකයි. يعني ප්‍රඥාව නැතුවත් නෙමෙයි. දැන් හොඳම උදාහරණේ නානන්ද හැඳුරු. ප්‍රඥාව නැතුව නෙමෙයි විවිධ හේතු තියෙනවා. අර අග්‍ර ශාවක මේ මේ අග්‍ර උපස්ථායක තනතුරක් තියෙනවා. ඒ පාරමිතාවක් එක. එතකොට ඒ කාල සීමා ඉවර වෙනකන් හරියත් වෙන්නත් බෑ. කොටිම අනාගාමි වෙන්නත් බෑ. ඒව තියෙන ප්‍රඥාව නැතුව නෙමෙයි. නමුත් අර අර පැත්තකින් අර අග්‍ර උපස්ථාන කරන එකේ පාරමිතාවෙන් ආපු එකක් එක්ක බුදු පියාණන් වහන්සේ පිරිනම් පානකම් මේ ඇලීම ගැටීම දුරු කරගන්න බෑ. ඒ ප්‍රඥාව නැතුව නෙමෙයි. ඒකනේ දැන් ආර්ය පිරිනම් පාපු ගමන් ආර්ය තුනේ. අර ගනුදෙනු ඉවරයි. ඒක සමහර ඒවා බහු හේතුක. ඒකේ හේතුක වෙන්නේ නැහැ. විවිධ හේතු තියෙන එක එක්කෙනාට. එතකොට ඒ කෙනාගේ ප්‍රඥා මට්ටම වැඩි වෙන්න වැඩි වෙන්න භාවිතා කිරීම වැඩි වෙන්න වැඩි වෙන්න තමයි ඒකට යොදන බලය වැඩි වෙන්න වැඩි වෙන්න තමයි අරක අඩු වෙන්න ගන්න. ඒ කියන්නේ අපේ මට්ටම කියන්නේ ඔව් ඒක වෙන්නේ මාත්‍යෝ දේශ සිද්දක අයින් වෙන්නේ අනාගාමී වෙනකොට. එතකන් යනවා. ඒ මේ පටික සිද්ද එක. අයින් වෙන්න අනාගාමී වෙනකන් යනවා. ඒකනේ කාමරාග පටික ඉවරයි කියන්නේ අනාගාමී ඵලෙන් පස්සේ. එතන ඊට එහා තියෙන පටියක් තිබුණා ඒක අතිම සිව් මේක කාම ලෝකයට අදාළක් නැති එකක්. රූප ලෝකයට අරූප ලෝකයට අදාළ එකක්. අතිම සිව් මේකට. ඒ ප්‍රධාන වශයෙන් තියෙන මෙන්න මේ දෙකත් එක්ක තියෙන. ඉතින් ඒක අපේ අපේ ප්‍රායෝගික ජීවිතය කරන එකත් එක්ක තමයි ඒක දැන් උදාහරණයක් හැටියට මෙහෙම හිතන්නකෝ. අපේ ඇඳුමක කහට පැල්ලමකුත් තියෙනවා. ඒ වගේම ඇඳලා එදා දවසේම ඇඳගෙන ගිහලා පොඩි නිකන් දූවිල්ල ටිකකුත් තියෙනවා. දැන් ওই දූවිල්ල ටික නිකන් චුට්ට වතුර ගාලා යන්තම් ගියත් යනවනේ. හැබැයි කහට පැල්ලම එහෙම යන්නේ නැහැ. ඒකට මොකද කරන්නේ? අර කෝස්ටික්ස් වල දාලා අතුල්ලලා බ්‍රෂ් එකකින් අතුල්ලලා ටිකක් වැඩ ටිකක් වැඩි නේ. ඇයි දැඩි ලෙස අල්ලගෙන ඉන්නේ. ඒ වගේ අපිට කවුරු හරි බැනපු එක අපි දැඩි ලෙස අරගත්තාම අර කෝස්ටික් සෝඩා දානවා වගේ ටිකක් තදින් වැඩේ යන්න වෙනවා. හැබැයි නිකන් ලාවට ගත් එකක් නෑ. අර වතුර ටිකක් ගහලා දැම්මත් යනවා. දුවිල්ල වගේ. නේ. දැන් භවය හැදෙනවද කියලා නේ අහන්නේ. හැදෙනවම තමයි. හැදෙන්නේ නැතුව තියෙන්න බෑ. දැන් ඔබතුමාන්නේ අද බැනලා දවස් දෙකකින් අනිත්‍ය මෙනෙහි කරනවා. දැන් දවස් දෙකකින් අනිත්‍ය මෙනෙහි කරන්න වෙන්නේ ඔබතුමාට ආ අනිත්‍ය මෙනෙහි කරන ඉවර කරගන්න බැරි වෙනවා. එතකොට හැබැයි අර වෙලා තින්නේ මොකද්ද? අර අනිත්‍ය මෙනෙහි කිරීම කර කිරීම තුල අර කර්ම භවයේ හැදුනට ඒකට බලය කියන්නේ බලය දෙන්නේ නැහැනේ. එතකොට දැන් දීලා කොච්චර බලයේදී අර හදන්න ගියත් අරක කඩපු ගමන් අර බලයෙන් එහාට ක්‍රියාත්මක වෙන්න බෑ. ඈ නෑ අකුසලයක් වෙන්නේ නෑම කියන්න බෑ මාත්‍යෝ. දැන් දේශයක් ඇතු වෙනවනේ පටිගයක්. හැබැයි ඒකට තියෙන බලය අඩු වෙන්න ගන්න. අර අපි කියන්නේ විඥාණයට ආහාර දෙනවා කියන්නේ. ඒක ආහාර දෙන එක ටික ටික අඩු වෙන්න ගන්නවා. නේ? දැන් අපිටම අපි කෙනෙක් ඉන්නවා මුලින්ම යාට දෙනවා මේ කෑම කන එක නතර කරනවා. යාට කෑම කන එක නතර කරනවා. දැන් මෙයා මැරෙනවද? නෑනේ. වතුර දෙනවා. කෑම නොදී වතුර දෙනවා. ජීවත් වෙනව නේද? වතුර දෙන එකත් නතර කරනවා. මොකද වෙන්නේ? මැරෙනවනේ. මෙන්න මේ වගේ තමයි කියනවා බුදු පියාණන් වහන්සේ විඥාණය මරන්න ඕනේ. මුලින්ම අර ලොකු ලොකු කතන්දර ටික. කෑම දෙන එක නතර කරනවා. ළමු මැරෙන්නේ නැහැ. ඊළඟට වතුර දීලා ජීවත් කරන්න පුළුවන්. ජීවත් වෙනවා ටිකක්. ඒ කියන්නේ අර කෑම වලට වඩා වතුර ටිකක් රළු භාවයෙන් ඔක්කොගෙම අඩුයි. ඒ කියන්නේ ගැටීම් අඩුයි දැන්. හැබැයි තාම තියෙනවා. අන්න වතුර නොදී ඊළඟට මරනවා. වතුර පොඩ්ඩක්වත් දෙන්නේ නැතු ඉන්නවා. ඔය ජීවත් වෙන්න බෑ. ජීවත් වෙන්න බෑ කිව්වොත් විඥාණයට ජීවත් වෙන්න බෑ. හොඳේ මිනිස්සයා නෙමෙයි මේ කිව්වේ. අර රාග දේශ මොහෙන් ගොඩනගන වැඩපිළිවෙල. ඉතින් මෝජ පරිදාය පොද මේ එකෙම තියෙන පාලි කොටස. හරි දුක්ඛ දුක්ඛතාවයටපත් වේ. පටික පරිසම්පාදයක් ඉවරයි. ඒතර අමාරු නෑ මේ බය වෙන්න එපා මේ ඔයගොල්ලන්ට ගන්න මේ වැඩි දින ත්‍රිපිටකයේ කියවනට බය මොකද ප්‍රශ්නේ තියෙන්නේ. මේ ඔක්කොම එක පොදියට තියෙන්නේ. මේ මේ එකින් එක වෙන් කළා වෙන් කළා ඔයගොල්ලන්ට කරන්නේ ඔය හේතු හන්දා. මේ ඊළඟ පටිච්චසමුප්පාදයත් අපි කරමු. නැත්තම් මොකද දන්නා මේ විචිකිච්ඡා පටිච්චසමුප්පාදේ. ලෝකේ තියෙන දරුණුතම පටිච්චසමුප්පාදේ. ලෝකේ තියෙන අති භයානකම දරුණුතම පටිච්චසමුප්පාද. එච්චරට දරුණු පටිච්චසමුප්පාදයක් මේ විචිකිච්ඡා පටිච්ච. ඕනම තැනක ආගම් වේවා, ಜಾති වේවා, රටවල් වේවා, ගෙවල් වල වේවා, කොහේ හෝ ඕනම තැනක ප්‍රශ්න හටගන්න බලපාන පළවෙනිම පොයින්ට් එක. පළවෙනිම පොයින්ට් එක. විචිකිච්ඡා පරිස්සම්. මේ විචිකිච්ඡා පටිසමුපාදයත් එක්ක බොහෝ විට රාගයේ පැත්තට උද්දච්චයේ පැත්තට යන්නේ නැහැ. යන්නෙම දේශයේ පැත්තට. පටිගයේ පැත්තට යන්නේ. ඒකයි මෝහයත් එක්ක පටිගයේ ඉන්න ඔන්න හේතුව. නේ. සාමාන්‍යයෙන් ඒ විචිකිච්ඡා පරිසම්පාදේ හැටි. මොකද ඒකත් එක්ක හරියට උත්තරයක් ආවේ නැත්නම් අපිට අපි ගැටෙනවා. මම පොඩි උදාහරණයක් කියන්නම් තේරුම් ගන්න. අපි හිතමු අපි කාමරයට එනකොට කවුරු හරි අපේ ගෙදර ඉන්න කෙනෙක් ටෙලිෆෝන් කෝල් එකක් ආන්සර් කර කර ඉන්නවා. ආන්සර් කර කර ඉඳලා ටක් ගාලා මෙහෙම ෆෝන් එක වහගන්න. දැන් මොකද එන්නේ හිතට? එකපාරට ගැටෙනවද? මොකද්ද දන්නේ නැහැ. මොකද්ද දන්නේ? දැන් ඕක හොයාගන්නකම් සැනසීමක් නැහැ. හොඳට බලන්න නැද්ද කියලා. ඕක හොයාගන්නකම් සැනසීමක් නැහැ. ඊට පස්සේ අර කෙනාගෙන් ඇත්තටම අහනවා කවුද කතා කරේ? ආ මෙයා කතා කරේ. බොරු කියන්න එපා. එළ ඔන්න දැන් වැඩේ දැන් අර මනුස්සයා කොච්චර ඇත්ත කිව්වත් පිළිගන්නෙත් නෑ සමහරලාට ඒකත් එක්ක ප්‍රමාණිකූලව ගැටීම දක්වා ක්‍රියාත්මක වෙනවා. එතන තමයි පටන් ගන්න. පටන් ගැනීමත් එක්ක වැඩේ පටන් ගන්න. හරි. එහෙනම් මේ පටිසමුපාදේ ටික හරි. දැන් පොඩ්ඩක් හිතන්න බලන්න ගැටුම් වල ආරම්භය කොහෙද තියෙන්නේ නේද? ඒකයි මේක මෝහයට අයිති පටිච්චසමුප්පාදයක් වෙන්නේ. මේක මෝහයට අයිති එකක්. බලන්න. පංච නීවරණ වල කාමච්ඡන්දයයි ව්‍යාපාදයයි තමයි ඇලීමයි ගැටීමටයි යන්නේ. තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන තුනම යනවා මෝහයට. ඒ තුනක් තියෙන්නේ මෝහයක් එක්ක මේ තුනම හටගන්නේ උපේක්ඛා සහගතව. මේ දෙක හටගන්නේ සුඛ දුකත් එක්ක. එක්කද අපි මේක තෝරගත්තේ නැතිලා වැඩේ ඔක්කොම අනාගන්නේ ඔතනින් අපි මේ තුන මේ තුනම එන්නේ උපේක්ඛාත් එක්ක වෙන එකක් එක්ක නෙමෙයි යන්නේ මේ කියන්නේ මේ උපේක්ඛාත් එක්ක තමයි මේක ඉන්නේ විචිකිච්ඡාව ඉතින් මෙන්න මේක තේරුම් ගන්න මම හැම සාකච්ඡාවෙදිම එක චූටි මේ සින්දුවක් ගන්නවා එතනින් ලේසි වැඩේ ඉවර කරන්න ලේසි ඔක්කොම ප්‍රශ්නෙත් හටගෙන ප්‍රශ්නෙත් निराකරණය කරගෙන සැනසෙල්ලත් ළඟා කරගන්න පුළුවන් සින්දුවෙන් කියන්නේ සින්දුවෙන් නෙමෙයි සැනසීම ළඟා කරගන්නේ. සින්දුවේ කියන දේට අනුව. ඔයගොල්ලෝ හැමෝම දන්න එකක් පෙන්වන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මේකේ බුදුබණ තියෙනවා කියලා අපි දන්නේ ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. නේද? හරි. බලන්නකො කියන එක හරිද කියලා. මිදුලේ සුදු වැලි තලයේ මිරි වැඩි සංග ලක සලකුණු දැකමාහද පතුලේ සැක යකි උපදින්නේ මා නිවසේ නැති අතරේ කවුරුන් හෝ පැමිණ තිබේ. කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ? හරි. දැන් හිතමු අපි මේ වගේ ගෙදරට එනවා. ගෙදරට එනකොට අපේ මිදු සුදු තලා මිදුලේ පාසල කුණු ටිකක් තියෙනවා. ගේට්ටු අරගෙන එළියට එනවා. එමේ ඇතුළට එනවා. එනකොට ඔහොම තියෙනවා. මොකද්ද මුලින්ම උපදී දැක මොකද කියන්නේ? දැක මා මිරි වැඩි සංගලක සලකුණු දැක මාහද දකින්නේ මොකෙන්ද ඈ ඇස් දෙකෙන් දකින්නේ ආ දැක මා හදපතුලේ සැක ආ දැන් බැලෙන්නේ සැකේ ආවේ වෙන දිහාවක දැක්කේ ඇහෙන් සැකේ ආවේ අභ්‍යන්තරේ අභ්‍ය සැකේ නෑ ඇහි. හොඳට තෝරගන්න මේ මොකද්ද කියන්නේ යන්නේ කියලා. මේ මන ක්‍රියාත්මක වෙන විදිය අපි පෙන්නන්නේ. දැක්කේ ඇහෙන්. දැක්කේ නිකන් පාසලකුණු ටිකක් විතරයි. ඒකේ මෙලෝ දෙයක් නෑ. ඒත් රූපයක් තමයි. ප්‍රශ්නේ තියෙන්නේ දැක දකින්න ඕනේ මුලින් එන්න නම් මේක. දකින්න නැතුව එන්නත් බෑ. දකින්න උපේක්ඛා සාගතව. පාසලක මොළ කෙලස් තියනවාද? රාගය තියනවද? අඩි අඩි සලකුණුවද? දේශය තියනවද? මෝහය තියනවද? නෑනේ. එකක්වත් නැහැ. පාසලකුණු ටිකක් විතරයි. දැන් මොකද වැඩේ පටන් ගන්න? දැක දකින්න නැතුව ඕක එන්නෙත් නැහැ. දැක්කා. දැක මා හද පතුලේසකය කියපුදි පතුලෙමයි වැඩේ වෙලා තියෙන්නේ. දැන් ටිකක් වැඩේ පතුලෙම වුණාට පස්සේ ටිකක් අමාරු අර ෂර්ට් එකේ කහට පැල්ලම වගේ තමයි ටිකක්. ටික පතුලෙමයි වැඩේ වෙලා තියෙන්නේ. නේද? දැන් අපි කියන්නේ සාගර පතුලෙමයි ගිනි අරගෙන තින්නේ කියන්නේ. ඔය මොනවද මේ භූමිකම්ප මේ පතුලෙමයි ගිනි අරන් තියෙන්නේ. ඉතින් පතුලෙම ගිනි ගන්නව උඩට එනකොට පලාතම ඉවරයි. <laughs> නේ සාගර පතුලෙම වෙලා තිනවා කියන්නේ. හැබැයි පතුල එහෙමනම් එළියට එන්නේ බලන්න පොඩ්ඩයි සමහරලාට. එළියට එන ටික මෙහෙමනම් පතුල කොහොමට ඇද්ද? නේ. දැන් පතුලේනේ මේ මොනවාද මේ මේ භූමිකම්ප මේවා මේ වෙන්නේ. එළියට එන ටික මෙහෙමනම් පතුල පතුල ගැන හිතලා පතුල ගැන හිතන්නත් බෑනේ නේ. අන්න පතුලේ දැන් මේක වෙන්නේ දැන්. දැකමාද පතුලේ සැකේ උපදින්නේ. මොකක්ද දෙන්නේ එකපාරට? මා නිවසේ නැති අතරේ. Taman දන්නවා Taman හොඳට. මා නිවසේ නැහැ. කවුරුන් හෝ පැමිණ තිබේ. දැන් අර උපවිචාර වලට මොකද වෙන්නේ? අර දැක්ක දැක්ක ගමන් මොකද වෙන්නේ? උපවිචාර ටික කරන්න ගියහන්ද තමයි අද පතුලෙම වැඩේ. අන්න උපවිචාරයනේ. අර ටික දැක්කා. මොන කොහොමද දැන් උපවිචාර වෙන්නේ? මා නිවසේ නැති අතරේ කවුරුන් හෝ පැමිණ තිබේ. ඔන්න උපවිචාරය. කවුරුද ආවේ නිවසට කවුරුද? දැන් ඉතින් හිතර මොකෝ වෙලා තින්නේ? අර ගේට්ටු අරගෙන ආපු මිනිස්සුර මොකෝ වෙලා තින්නේ දැන්? සංසුන්ද නැද්ද? සංසුන් නැහැ. දැන් ටිකක් ගිනි. ඔව් ගිනි අරන් තින්නේ. දැන් සං සංසුන් නැහැ දැන්. දැන් සංසුන් කරන්න තමයි යෝනේ. හැබැයි දැන් සංසුන් නැහැ. ඔව් ඒක තමයි මම කිව්වේ. ඒකට කිව්වේ දැන් මේ විචිකිච්ඡා පටිසමුපාදයට එන්නේ ඒක නෙමෙයිද? අර වගේ අර වටිනාකම දෙදී නෙමෙයි. ඒ තැනට සුදුසු ඉදිරිය ගන්න කියන්නේ ඒක. මෙතන සැකයක් මුල් කරගෙන උපවිචාර කරන්නේ. අතන රූපයක් මුල් කරගෙන වටිනාකම් දෙදී උපවිචාර කරනවා. ඒ හැමත තැනට සුදුසු විදිහට බලන්න. කොහොමද මේ ගන්නෙ කියලා. තව කෙනෙක් රාගය මුල් කරගෙන උපවිචාර කරනවා. මෙතන සැකයක් මුල් කරගෙන උපවිචාර කරන්නේ. එහෙනම් මේ දැන් මෙයා මනස මොන වගේද නිකන්? ටිකක් ඊට පස්සේ මොකද වෙන්නේ? තව ටිකක් වෙනවා. මොකද්ද වෙන්නේ? බිරිඳට සෝ යුරන් නොමෙත මා සෝ යුරද අසනීපේ. දැන් උපවිචාර තව අඩුද වැඩිද? තව වැඩි. මගේ යහළුවෙක් නිවසට ආවද මන්දා. තවත් උපවිචාර වැඩි. ඒ මදිවට මොකද කරේ ඊයේ ගියපු ඊයේ එකකුත් මම අරනවා ඊයේත් හැන්දෑවරුවේ මා එන විට මිදුල පුරා තිබුණා මිරි වැඩිසලකුණු කාගේද මන්දා දැන් දැන් එකයි ඊ එකයි බිරිඳක එකයි යාළුවෝ එකයි ඔක්කොම දැන් උපවිචාර නිකන් මොන වගේද? අන්න දැන් වැඩේ ටිකක් බරපතලත් වෙලා ඊට අමතරව දැන් කම්මලේ බල්ලා වගේ. අයි දැන් හැම තැනම කැලේ ටික මූට්ටු කරගත්තානේ. නේද? බිරිඳට සොහොයුරුනුත් නැහැ. මගේ යහළුවෙක් නිවසට ආවද දන්නේත් නැහැ. අද විතරක් නෙමෙයි ඊයේ තැන්දෑවරුවේ මෙහෙම එනකොට තිබුණා මිරි වැඩිසල් ලකුණු කාගේද මන්දා නේ අපේ ජීවිතේට වෙන දේවල් ගලපලා ගන්න මේ මේ පටිච්චසමුප්පාදේ මේක ඇතුලේ තියෙන්නේ වැඩි තියෙන්නේ දැන් අපි පටිච්චසමුප්පාදේ ඇහුවේ නෑනේ අපි සින්දුවනේ ඇහුවේ හැබැයි තියෙන්නේ පටිච්චසමුප්පාදේ මේ හරි ලේසි මේ විචිකිච්ඡා පරිස්සම්පාදේ තෝරගන්න මේ සින්දුවේ. ආය වෙන මොකක් අහන්න ඕනේ නැහැ විචිකිච්ඡාව ගැන. එක මම එක හැම සාකච්ඡාවක් මේක පෙන්වන්නේ එක්තරා හේතුවක් අන්න. හරි ලේසි. අන්න වචනෙට බයයි එක්කෝ. මේ විචිකි මගේ අම්මේ මොකද්ද මන් දන්නේ නැහැ. පටිච්චසමුප්පාද විචිකිච්ඡා පටිච්චසමුප්පාදේ මගේ අම්මේ මොකක් කියනවද? ඕ බාව කියන්නේ තරුව බය කරලානේ. ඉතින් එහෙනම් මේ මේක දැන් මේක තේරෙන්නේ නැති එකක්ද මේ කියන්නේ? ඒකේදී ඔන්න උපවිචාර කරන විදිහක් මම පෙන්නවා. දැන් මෙතනට එනකම් උපවිචාර. උපවිචාර කරගෙන දැන් මනස හරි. අවුල් ජාලයක් වෙන්න යන්නේ. පොඩ්ඩක් අවුල් ජාලයකුත් වෙලා. ඊළඟට මොකද වෙන්නේ? දැන් ඉතින් ඔන්න ඔයගේ තමයි ඉතින්. රටේ නැති ප්‍රශ්න. දැන් ප්‍රශ්න කෝටියයි. ඒ ප්‍රශ්න මේ හිතනවා, අරේ හිතනවා, තව මොනවා හිතනවද දන්නේ නේද? දැන් මේ සින්දුවේ නොකියුවට තව ගොඩක් ඒවා හිතෙනවා ඉතින්. <laughs> සින්දුවේ බොහොම සදාචාර සම්පන්න විදිහට ඕ ටිකක් කියලා තියෙනවා. ඔය කියන්න පුළුවන් මට්ටමකින්. නමුත් ඉතින් নানা ප්‍රකාර සිතුවිලි එන්න පුළුවන්. එන්නේ කොච්චරද කියන්නේ ඉතින්? කියන්න බෑ අපිට ඕනේ මේක මේ මේ දහම තෝරගන්නනේ අපිට ඕනේ. නැතු මේකේ නව කතාවක් ලියන්න නෙමෙයි. නේද? හරි. ඔන්න ඔහොම ඉන්නවා දැන් ඉතින්. ඉන්නෙම ප්‍රශ්නේ. නේද? ඉන්නෙම දැන් මේ මිනිස්සේ ඉන්නේ ඇත්තටම බයෙන්ද නැද්ද? බයකින් ඉන්නේ. බයෙන් ඉන්නේ. දැන් කෙලස් ගොඩකද නැද්ද? මට අවංකව කියන්නේ ඇයි බය වෙලා තියෙන්නේ? පංචකාමය අහිමි වෙයි. පංචකාමයේ අහිමි වෙයි. එහෙම නෙමෙයිද කියලා කියන්නේ. එහෙම නෙමෙයිද කියලා කියන්නේ. ඒ බයද තියෙන්නේ නිවන් දකින්න තියෙන ප්‍රශ්නය. මම එහෙමත් අහන්නම් එතකොට. ඈ? එහෙනම් අපි මේ ලෝකෙට දැන් ඇවිල්ලා දැඟලුවේ මොකටද? පාන්න ඒක තමයි මට පේන්නේ. පංචකාමයට තමයි අපි ඇවිල්ලා දඟලුවේ. ඒක නැති වෙයි කියලා ඒක අහිමි වෙයි කියලා බයෙන් බයෙන් ඇත්තටම මේ මිනිස්යාට මේ බය මේ විචිකිච්ඡාව අර ගේට්ටුවට ඇතුල් වෙන්න මොහොතකට කලින් තිබුණද ඉපදුනාද ඉපදුනා ඊයේක ඉවරයි හැබැයි ඊයේකත් ඇදලා අරගෙන නැවත උපදවා ගත්තා ඊයේක ඉවරයි ඒ පාසලකුණු ඇත්තෙත් නැහැ මිදුලත් අතු ගාලා. හැබැයි ඒකත් අරගෙන ආයි හදාගත්තනේ අලුත් එකක්. අවුල්ව ගිය මනසින් යුතු මා නිවසට ගොඩ වැදුනා. අන්න දැන් මොකද අවුල් වෙලා තින්නේ? දැක්කේ මොකෙන්ද? ඇහැ අවුල් වෙලා නැහැ හොනේ. දුර මස් තියාගන්න මේ කොටස ඕන වෙනවා මන ධම්මයකට. ඇහැ අවුල් වෙලා නැහැ. ඇයි? දැන් ඕගොල්ලන්ට තේරෙන්නේ නැයි ඊයේ පාසරහන් ටික කොහෙන්ද ගත්තේ ධම්ම වලින් ගත්තේ වෙන ගන්න තැනක් නැහැ ඊයේ වටිය අවුල්ව ගිය මනසෙන් යුතු මානිවසට ගොඩ වැදුනා මගේ එන්න මෙතන වැදගත් මගේ net ගත සිත හොඳට මතක තියාගන්න net ඇයි දැක්කේ ඇස් දෙකෙන් net ගත සිත එහෙනම් netin දැකලා ගතත් වෙහෙස වෙලා සිතත් වෙහෙස වෙලා තිබ්බේ. ඇයි? සිත යම්සේ වෙහෙසෙන්නේද ගත වෙහෙසෙන්නේ. සිත සැහැල්ලු වෙන්නේ යම්සේද ගත සැහැල්ලු වේ. සිත නිවෙන්නේ යම්සේද ගත නිවේ. සිත ආලෝක වන්නේ යම්සේද ගත. සිත ගිනිගන්නේ යම්සේද ගත ගිනිගන්නේ. එහෙනම් net ගත සිත වෙහෙස වූ රහස හෙළි වුණා. මගේ පාව හන් පළඳා සුරතල් පුතු ඇවිදිනවා පුංචි දෙතොල් අතරින් කිරි සිනහ මතු වුණා. එවන් සිනහ දුටු සඳ වෙහෙස දුරු වුණා. මේ මොකද්ද මේ කියන්නේ? ඇත්ත දැක්කා. ඇත්ත දැක්ක වෙලාවට මොකද වෙන්නේ? සිනහව පාල වෙනවා. සතුටු. මේ මේ කියන්නේ මොකද්ද මේ කියන්නේ? විචිකිච්ඡාවෙන් අයින් වුණා. මෝහෙන් අයින් වුණා. මුලාවෙන් අයින් වුණා. අන්න මෙතන පෙන්වන්නේ මොකද? අර මේක උපමා කරලා තියෙන්නේ මොකද්ද මේ? යථාර්ථයට උපමා කරලා නෙමෙයි. අර දරුවගේ කිරිද සුදු පාට. කිලුටු නෑ. පිරිසිදුයි. හැබැයි කිලුටු වෙන්න ගිය හිත සුද්ධ උනේ කොහොමද? ඇත්ත දැක්කහම. මේ ඇත්ත දැක්කේ නැත්තම් මොකද වෙන්නේ? ඔතනින් එහාට. මට කියන්න මොකද වෙන්නේ? දේශය හට ගන්න ඕනද නැද්ද? මං කිව්ව එක විචිකිච්ඡාවත් එක්ක දේශේ යනවාමයි කියලා. එහෙම ගියේ ඉවර වෙන්නේ කොතනින්ද අන්තිමට? එක්ක මිනි මරාගෙන ජීවිත හානි කරගෙන මේ නඩු ගානේ ගිහිල්ලා උසාවි ගානේ ගිහිල්ලා පලි අරගෙන ක්‍රෝධ කරලා ඉරිසියා කරලා අර මනුස්සයාට යහතින් ඉන්නත් නොදී ඔය ඔක්කොම කරලා තමයි අන්තිමට නැති නාස්ති වෙලා යන්නේ. එහෙනම් දැන් මේ මිනිස්සයාට මෙන්න මේ පොඩි එක්කෙනාගේ පාසටහන් ටික දැක්කට පස්සේ ඇත්තට මොකක් හිතෙන්නේ නැද්ද? Taman ගැන. අන්න බුදු පියාණන් වහන්සේ කියනවා බලා මෙන්න මේ කාමයේ භුක්ති විඳින විදිය දැක්කම උඹලා මේක තේරුම් ගත්ත දවසට උඹලට උඹලා ගැනම ලැජ්ජයි කියනවා. ඔන්න ඕක කියවෙන අවස්ථාවක් එනවා අට්ටි යති හරායති කියලා. මේ අනිච්ච දැක්කාම හරා ඇති කියනවා. ලැජ්ජයි කියනවා. ඇයි ඒ? ඉබ්බෙක්ගෙන් පියාට ඉල්ලපු එකට ලැජ්ජ වෙන්න ඕනේ කියනවා. කවදාකවත් ලබන්න බැරි එකක් ලබන්න උත්සාහ කරා. ඒකට කරන්න තියෙන ඔක්කොම වැඩ පිළිවෙලක් කරා ලැබපු දෙයක්වත් නැහැ අන්තිමට අර මොකද්ද බෙරේ පළුවකුත් නැහැ මොකද කියන්නේ ගහපු පදේකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ කිව්වා වගේ තමයි. අද ලැබපු දෙයක්වත් නැහැ අපිට අපි ගැනම ලැජ්ජයි කියනවා. අමන මේ කියන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ. අට්ටි යති හරායති කියන්නේ. ලැජ්ජයි කියන්නේ. එහෙනම් මෙයාටත් ලැජ්ජයි ඇයි? මොකටද මම මේ වගේ මට හිතුනේ. ඒ වගේ අපි මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම පස්සේ දුවන්න ගිහිල්ලා ගියාම විවිධාකාර මේ මොකක්ද ඇත්තටම මේ විචිකිච්ඡාව කියන්නේ මොකද්ද? මේක වෙන දෙයක් කියන්න ඊට පස්සේ මොකද්ද? මෙයාට පාට ගන්න විචිකිච්ඡාවක්. මේ විචිකිච්ඡා ඉච්ඡාවක් තියෙනවා. මෙයාගේ ඉච්ඡා මොකද්ද? මේ වගේ දසුන් කවදාක්වත් නොදකින් කියලා ඉච්ඡාවක් තියෙනවා. නලබති තම්පි දුක්ඛ. එන එහෙම ඉච්ඡාවල් ගොඩනගාගත්ත එකම විකෘතියද නැද්ද? විකෘති මානසිකත්වයකින් ඉච්ඡාවල් ගොඩනගා ගන්න කිය ගමන් කියනවා විචිකි ඉච්ඡාව. ඔක ඉච්ඡා කියලා වචනයක් තියෙනවා ඇතුලේ. පදේ ඇතුලේ තියෙන වචනේ. විචිකි ඉච්ඡා. විචිකිච්ඡා. ඉච්ඡාවක් තියෙනවා. මෙහෙම වේ මෙහෙම වෙන්න ඕනේ නැහැ. එහෙම වෙන්න ඕනේ නැහැ කියලා හිතන එක මොකද්ද ඒක? ඇයි මේ රූප ශබ්ද ගන්ධ ටිකක් නේ ගන්න? මේ කෘතිය. ඇයි? ඒ ටික වෙන්න ඕනේ මට ඕන විදිහට. ඒ ටික වෙන්න ඕනේ මට ඕනේ. විචිකිච්ඡාවක් හටගන්න. ඒ විචිකිච්ඡාවත් එක්ක මොකද වෙන්නේ ඉතින්? දිගින් දිගටම යන්න ගියෝ. ඇත්ත දැක්කේ නැත්තම්. ඒ හින්දා තමයි තථාගතයන් වහන්සේ කියන්නේ විචිකිච්ඡා මෝහ පටිච්ච සමුප්පාදයෙන් තමයි කෙනෙක් සතර අපාගත කරන්න කිව්වේ. එහෙනම් ඇත්ත දැක්කේ නැත්නම් සතර අපාගත වෙන්න වෙන එක නතර කරන්න බෑ. සෝතාපන්න ආර ශ්‍රාවකයාට මෙන්න මේ විචිකිච්ඡා පටිච්ච සමුප්පාදය තමයි නිරෝධ වෙන්නේ. අර විචිකිච්ඡ මෝහ සිද්දකෙන් විචිකිච්ඡා හිත අයින් වෙනවා, උද්දච්ච හිත ඉතුරු වෙනවා අරියත් වෙනවා. එහෙනම් විචිකිච්ඡා හිත කොච්චර දරුණුද කියලා බලන්න. මේක හරි දරුණු. මම හිතන්නේ වෙන උදාහරණ වැඩි කියන්න ඕනේ නැතුව ඇතිනේ ඈ මේ ඔක්කොම ඔව් ඉතින් දැන් භවය හට ගන්න විදිය භවය නසන විදිය ඔය එකක්වත් දන්නේ නැති හන්දනේ මේ ප්‍රශ්නේ ඉන්නේ දැන් මේ ප්‍රශ්නේ හරියට තේරුම් ගත්ත කෙනෙක්ට මෙතනදී විචිකිච්ඡාව ඇති වෙන්නේ කොහොමද කියලා මෙයා දන්නවනේ එතකොට ආ බුද්ධ ආදී අට දැන් ගන්න ප්‍රශ්න තියෙනවද ප්‍රශ්න නෑ මාත්‍යක්වත් බුද්ධ ධම්ම සංඝ ගැන ප්‍රශ්න එනවද? ප්‍රශ්නේ නැහැ. බුද්ධ වෙන්නේ කොහොමද කියලා දන්නවා. ලෝකේ දරන්න ඕන විදිය දන්නවා. සංඝ වෙන විදිය දන්නවා. කෙලෙස් හැදෙන විදියක් දන්නවා. කෙලෙස් බින්දින විදියක් දන්නවා. ඔහුටයි බුද්ධ ධම්ම සංඝ ගැන ඒව ගැන මාත්‍රයක්වත් දැක සංකා නැහැ. ඒව ගැන ප්‍රශ්නයක් නැහැ. දැන් මේක මේ එකක්වත් දන්නේ නැති අසූතුව පෘතජ්ජනයකින් අපි අහන පුතේ කාට හරි කෙනෙක් අහන ඔයාට බුදුන් ගැන සැකද? පිස්සු මට නම් කිසි සැකයක් නැහැ. ධර්මය ගැන මට එහෙමත් නැහැ. සංඥා ගැන එහෙමත් නැහැ. එතකොට ඔයාලට විචිකිච්ඡාව පහ වෙලාද? කියලා ඇහුවොත් මොකක්ද එන උත්තරේ? සතර අපාගත වෙන විචිකිච්ඡා මෝහසිත පහ ඉවරද කියලා ඇහුවොත්? ඉවරද එතකොට? නෑ. එහෙනම් අර ලෞකිකව වශයෙන් උත් එහෙම බුද්ධ ධර්ම සංඝ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ කියන අය ඉන්නවා. හැබැයි ඔව් මානසික විකෘතියක්. දැන් දැන් මේක මහත්තයා වැඩි දියුණු වුණොත් පස්සේ මොකද වෙන්නේ? වැඩේ බරපතලයි. මං කිව්වේ ඒකනේ. ඕනම දෙයක් හොඳින් බේරගන්න ක්‍රමයක් තියෙනවා. බැරි වුණොත් මොකද වෙන්නේ? ඈ? මොකද්ද? නෑ ඒක තමයි දැන් අර මං යමක් දැකලා හිත පහලට පහලට එනකොට අර හොඳින් කරන මට්ටමක් තියෙනවා කියලා මං කිව්වේ. ඒ හොඳින් කරන මට්ටමට උත්තරයක් ආවේ නැති වෙච්ච ගමන් මොකද කරන්නේ? නෑ ආවේ නැතුණාට මම ඇත්ත දැක්කනේ දැන් මේ සින්දුවේ. මේක සින්දුවේ පෙන්වන්නේ ඉතින් මේක ඇත්ත දැක්කනේ. දැන් මං අහන්නේ ඕකක් දැක්කේ නැත්තම්. දේශයත් එක්ක පරාසය වැඩි කොතනින් නවතිද්ද නැහැ. ඉතින් ඊට පව් දාලුතෙන් ඔෆිස් යනවා කියලා ආපහු half day දාලා එන්න වෙනවා ගෙදර ප්‍රශ්න ගොඩයි ඉතින් ඒක. ඕ මම හිටපු ගමන් එන්නේ නැහැ ඔෆිස් එකේ ඉඳන්. තව ඒකට කට්ටිය දාන්න වෙනවා. ඉතින් ප්‍රශ්න ගොඩයි ඉතින් ඒක. ඔව් ෆෝන් අංග ගන්න ඕනේ. ඒවට වෙනම ඇප්ලිකේෂන් දාන්න ඕනේ. කොහේ යනවද? අරවද මෙව්වද ඉතින් ප්‍රශ්න ගොඩයි ඈ. ඔව් ඒක තමයි මම කියන්නේ. මේක මේ කතා මේ සින්දුව කියන්නේ හැන්ටිකල් දෙර මාත්‍ය ඇස් දෙකෙන් අන්ධ වෙච්ච මිනිසෙක් ඇස් තියෙන උන්ට කියනවා. වැඩේ උන්ට තේරෙන්නේ නැහැ. ඒක ප්‍රශ්නේ තියෙන්නේ. අවාසනාව කියන්නේ. <laughs> අපේ නිකන් මේක සින්දුවක් විතරයි. ඕල්තර. ඒක මොකද්ද මේකේ කියන්නේ මේ ඒක කියන්නේ මේ දහමක් හරියට අපි තෝරගත්තට පස්සේ මේ ඕන එකක් ඇතුලේ තියෙනවා දහම උපයෝගී කරගන්න පුළුවන් කරුණ ඕන තරම්. දැන් මේ මේ සූත්‍රයේ මේ මේ සින්දුව විචිකිච්ඡා පටිසමුපාදේ පටිසමුපාදේ විභංග ප්‍රකරණේ තියෙනවද? ඒකේ නෑනේ. හැබැයි ඒක ඇතුලේ සිද්ධ වෙන સિદ્ધාන්තය තමයි මේ තියෙන්නේ පෙන්නලා. මේ වගේ ඕගොල්ලෝ බලන්න. ධර්මයට. ඒකට තේරෙනවා මේව ඇතුලේ මෙහෙම තියෙනවා කියලා. මම ඔය ඕන තරම් ඔය සාකච්ඡාල සමහර තැන්වල සින්දු තියෙන ලෝකෝත්තර අර්ථය, වැහිලා තියෙන ලෝකෝත්තර අර්ථය පෙන්ලා තියෙන ඒවා තියෙනවා. ඉතින් හැම එකෙම සින්දු දැම්මේ නෑ. මේ පාරකේ දැම්මේ නෑ මොනක්ක සමහර ඒවා දැම්ම. අපි හිතන එක නෙමෙයි ඒක ඇතුලේ තියෙන ඊට ලොකු අර්ථයක් තියෙනවා. අපිට උඩින් පල්ලෙන් එක අර්ථයක් පේනවා. ඇතුලෙන් ඇතුලෙන් සැබෑ අර්ථය පෙන්නනවා. ඉතින් ඒ සැබෑ අර්ථය තේරුම් ගන්න ඕනේ මොකද්ද මේ කියන්නේ කියලා. ඒතකොට අපි මේක ඊළඟට දාගන්න ඕනේ අපේ ඉතින් අපිට මෙහෙම ප්‍රශ්නයක් ඇති නොවෙන්න පුළුවන් අපේ ජීවිතේ. නමුත් ඕ වගේම විකෘතියක් එක්ක අපි දඟලන එකක් වෙන විදිහකට වෙන්න පුළුවන්. ওই විදිහට වෙන විදිහකට වෙන්න පුළුවන්. ඒක අපි දැනගන්න ඕනේ ඒක පොඩ්ඩක් තේරුම් බේරුම් කරලා ගන්න. ඉතින් මෙන්න මේක සිද්ධ වෙන්නේ තර වගේම තමයි. අකුසල මූල ධර්මයේ කවරේදත් යම් රූපාලම්බන වේවයි ධර්මාලම්බන වේවයි අරමුණා කරන අන්න බලන්න මොකද දෙන්නේ? උපේක්ඛා සාගත එන්නේ. උපේක්ෂා සාගත විචිකිච්ඡා සංප්‍රයුක්ත සිතක් හටගන්නවා. එතකොට ඒක අර අර අර පාසටහන් ටික දකින්න උපේක්ඛා සහගතව. ඒකනේ ඒක උපේක්ඛා කියලා මෙතනින් පටන් ගන්න. දැන් මේක මේ මනාපික අමනාපික කතන්දර දාන්නේ නැහැ මේවට. ඇයි ඒ? ඒව මනාපමනාප අදාළ නැහැ ඌවට. ඒව නිකන් උපේක්ඛා සහගත ඉන්නේ. හැබැයි අර කයට විතරක් එන එක පෙන්නුවා අමනාපික ආලම්බණයක් කියලා. කයට එන එක විතරක්. ඒ වගේම කයට එන සුඛ වේදනාවත් පෙන්වන්නේ මනාපිකු ආලම්බනයි. උපේක්ෂා සාගත විචිකිච්ඡා සංප්‍රයුක්ත අකුසල චිත්තයක එසමේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංකාර වේ සංකාර ප්‍රත්‍යයෙන් විඥාන වේ විඥාන ප්‍රත්‍යයෙන් නාම වේ නාම ප්‍රත්‍යයෙන් චට්ඨායතන චට්ඨායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශ ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා වේදනා ප්‍රත්‍යයෙන් විචිකිච්ඡා වේ. දැක්කත් හැම එකටම අපි ගිහිල්ලා වේදනා ප්‍රත්‍ය තණ්හා තණ්හා එහෙම ගන්න බෑ. මේකේ තින්නේ මොකද්ද? විචිකිච්ඡා. මේ විචිකිච්ඡාවේ දැන් මෙතනට දාන්න තිබ්බ නේද ඕනනම් අදිමොක්ක කියලා. sorry. එතනට අදිමොක්ක දාලා නැහැ. හේතුව මොකද දන්නවද? මේ විචිකිච්ඡාවකට ලක් වෙච්ච ගමන් ඒක මුදුන්පත් කරගෙන ඉන්නේ නැහැ වැඩි වෙලා. මං කිව්වේ ඒකයි ඒකත් එක්ක දේශයට යනවමයි දේශය මුදුන්පත් කරගෙන ඉන්නවා ඊළඟට. ඒ හින්දා මෙතන තියෙන්නේ මොකද්ද? වේදනා ප්‍රත්‍ය විචිකිච්ඡා විතරයි. ඒ විචිකිච්ඡාව තුල වැඩි වෙලා ඉන්නේ නැහැ. ටක් දාලා ඒකට හොයනවා. ඇයි? මොකද? කින්ද මන්ද කී කී ඕවා හොයන්නේ. දැන් එව්වට උත්තර හම්බෙන්නේ නැති වෙනවා මොකද වෙන්නේ ආයේ? පටිගයට යනවා. ඒක මුදුන්පත් කරගෙන ඉන්නේ. අනේ පටිච්චසමුප්පාද වෙන් වෙන හැම එකම කෝකටත් අයිලි කියලා එකම එක කියන්න බෑ හොඳේ වේදනා ප්‍රත්‍ය විචිකිච්ඡා මේකේ තියෙන්නේ අන්න එතකොට අපිට තේරෙන අපි සෑකයක් වෙච්ච ආ දැන් මේ මේක මේ මේකත් එක්ක මොකටද ඔට්ටු වෙන්නේ කියලා අයින් වෙන්නද? මේවා ඔක්කොම තියෙන්නේ මොකද්ද? අනිත්‍ය දැකලාම අයින් වෙන්නේ. අයි ඔක්කොම උපේක්ඛා සහගත ඒවානේ. මේක තනි කර උපේක්ඛා සහගත මොහයත් එක්ක කරන්නේ. මෙන්න මේක කියනවා එයි ඉදාස්ති කියන මෙතන වේදනා ප්‍රත්‍යයෙන් විචිකිච්ඡා කවරේදයක් මට ඒක ඇල්ල තමයි පෙන්වන්න ඕනේ විචිකිච්ඡා කවරේදයක් යම් සැකයක් සැක කරන අයන සැක කළ බවක් විමතියක් විමතිය මේ කියන්නේ මොකද ඇත්තරම මොකක් හරි අපි බෑර යාමෙන් අවට හැසිරීමෙන් නොබැස ගැනීමෙන් චිත්තයාගේ තද බවෙන් මනෝ විලෝප වෙන. අන්න දැක තනිකර මොකකද වෙලා තියෙන්නේ? මනෝ ලෝකයක ජීවත් වෙන. සමහරලාට එහෙම ප්‍රශ්න ඇති වෙලත් නැහැ. නේද මේ වගේම ගන්න ওই පාසට අහන්න ඔක්කොම නැති වුණොත් බැරි වෙලාවක් ආත්. ඕ වගේම අපි වැඩ ඇල්ලලා එනකොට මොකක් කරේනවද? නෝන හැමදාම බුදි. මේ මනුස්සයා බුදි ඉතින් මනුස්සට හරි හේතුවක් නැහැ මගේ බුදි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඕවත් එක নানা ප්‍රකාර ඕක දෙපැත්තටම තියෙනවා ඉතින් කොයි පැත්තට උනත් හරියට හරි අන්න හරි ඔහොම හිතන්න ෂර්ට් එකේ බැරි වෙලාවක කෙස් ගහක් පැටලිලා ආවා මහත්යාගේ ෂර්ට් එකේ කෙස් ගහක් පැටලිලා ආවා ඕක දකින්න හොදන්න යනකොට නේද ඔෆිස් එකේ ඉන්නෙත් පිරිමි එහෙම වුණාම තව උපවිචාර වැඩි ඔව් එන්නේත් කාර් එකේ බස් එකෙත් නෙමෙයි. ප්‍රශ්න වැලයි. ඉත උපවිචාර වැලයි. උපවිචාර කරගෙන ඔන්නෝම හිතන්නේ. ඒව තමයි ඇත්තට මේ වෙන්නේ. අර උපවිචාර කර ඒව ඊට පස්සේ ටික ටික මොකද වෙන්නේ? උඩු දුවන්න ගන්න. උඩු දුවලා දුවන නැත්තම් කොලෝන් එකක් වැදිලා. කොලෝන් එකක් ගහන පාට නේද? මිනිස්සේ දුන්න මොකක් හරි නම්බර එක සාක්කුවේ තිබ්බා. පණිවිඩයකට දුන්නු නම්බරයක්. නේද? එකම නම්බරේ දවස් දෙක තුනක් තිබ්බොත් එහෙම. අර ඊයේ තෙන්දෑ වරුවේ තිබුණා මිදුල පුලා මිරි වැඩිසල් වුණා වගේ අර වගේම තමයි. ආ විශේෂයක් එක කතන්දරේ වෙනවා විවිධ විදිහට. ඔය බස් ටිකට් එකක් තිබ්බා ඒත් එච්චරයි. නේ. ඉබයින යන පාරේ නෙමෙයි බස් ටිකට් එක වෙන පාරක. ඔෆිස් එකට යන පාරේ නෙමෙයි ටිකට් එක හම්බෙන්නේ හැමදාම වෙන පාරක. ඉවරයිනේ ඉතින් ඔක්කොම. නෑ කයට නෑ කොහෙත් විචිකිච්ඡා. කයට ගහන්නේ නෑ මොකක් කන්නේ මේ ඇද්දගෙන දැක්කේ. කය කතාවක් කොහෙද? ඒ කය ඇල්ලුවද? ඔය ගැව්වම දුක් වේදනාවක්. ඇල්ලු කවුද කින්ද කියන බලන්න. වැඩේ තියෙන මහත්ය සැක කරන්න කලින් දුක් වේදනාව එනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඊට පස්සේ විචිකිච්ඡා එකක් එන්න පුළුවන්. ඔව් පළවෙනි එකෙන් මොකද බුදුහාමුදුරුවෝ පටිසමුපාදය කියලා තියෙන විදියක් තියෙනවානේ. ඊට පස්සේ මට කවුද ගැහුවේ මොකද්ද වුනේ ඕවා හිත හිත ඉන්න පුළුවන් ඒක හරි. හැබැයි ගහපු ගමන් එන්නේ විචිකිච්ඡා එකක් නෙමෙයි දුක් වේදනාවක්. ආපු ගමන් එන්නේ නැහැ හැකියාව. ඊට පස්සේ එන්න පුළුවන් මොකද්ද උනේ අරකද මේ තව තව එකත් එක්ක පැටලි පැටලි උපවිචාර කරන ගිහලා ඔය අස විචිකිච්ඡාවකුත් ඇවිල්ලා එහෙම වෙන්න පුළුවන්. හරි. පැහැදිලි මං හිතන්නේ විචිකිච්ඡා පටිච්චසමුප්පාදේ නේ. හා හරි. ඒ කියන්නේ මං කිව්වේ එකක් දැම්මා එක එකකින් කියන්න මට ලේසි අච්චර විස්තර කරන්න ඕන වෙන්නේ නැහැ. තමන්ගේ ජීවිතේට මේක ගලපගෙන ගලපගෙන ඕන විදිහකට ගන්න. නේද? හැම එකම නාන ප්‍රකාරයෝ තියෙන. එන්න පුළුවන් ඒ ඔක්කොම කියනවා. මම ඒක දැන් ෆිල්ම් හෝල් එකක ටිකට් එකක් තිබ්බොත් එහෙම ඉවරටම ඉවරයි. එපා. පර්ස් එකේ හරි කමන්නේ කොහේ හරි තිබ්බොත්. ඔය විචිකිච්ඡා එන්න පුළුවන්. ඒකයි කියන්නේ චූටි තැනකින් තමයි විචිකිච්ඡා පරිසම්පාදේ පටන් ගන්නේ. නමුත් ඒක යනවා මහා යුද ගැටුම් තත්ත්වය දක්වාම යනවා. මේ රට රටවල් වල තියෙන පේන්නේ නැහැ. සැකෙන්ම ඉන්නේ අරුව මොකක් කරයිද දන්නේ නැහැ. මේට ගහයිද දන්නේ නැහැ. ඒට ගහයිද දන්නේ නැහැ. අපිට දායිද දන්නේ නැහැ බෝම්බයක්. මේ ඔක්කොම මොනවද මේ? හැබැයි මේක තමයි ලෝකේ මාකට් කරන ලොකුම ආයුධය. උඹලට ගහන්න ඉන්නවා ඇත අම්මා. ඒ ඇති ඉතින්. හදලා දුන්නාම ඇති. යන්න එපා ඔය පාරෙන්. මේක මාකට් කරන්න හරි ලේසි. හරිම ලේසි මේක මාකට් කරන්න. ඇයි? කියපු ගමන් මිනිස්සු බය වෙනවා. බය වෙලා ඒකට මොනව කරනවද දන්නේ නැහැ. ඊට පස්සේ අපිට අපිට කියනවා අනුබලට ගහන්න ඉන්නවා ආවල් රටේ. අම්මෝ ටට්ටක් ගලන. බැලින්නම් අපිට කියන එකාම තමයි ආයුධ ටික දෙන්නේ. බිස්නස් එක කරගන්න. ඒක ගන්නවා. නේ. බැලින්න හදලා තින්නේ ගහන්න ඉන්නෝ කියන රටෙන්. උන් ගහන්නේ නැහැ. ඒකයි මම මේ විචිකිච්ඡා පරිසම්පාදේ කියන එක ලොකු කතන්දරයක් තියෙන්නේ. අපි මේ නිකන් එකපාරට විචිකිච්ඡා විචිකිච්ඡා කියනවා වගේ නෙමෙයි. වඩාත් දරුණුයි. වඩාත් දරුණුයි. පොඩි දෙයක් නෙමෙයි හොඳේ. ඒ අනිත් එක මේක මහා සාවද්‍ය වූ මෝහය මුල් කරගත් එක. ඉතින් මේකටත් අර වගේම තමයි. ඉතින් දැන් නම් ඉතින් මම මම ඉතින් වැඩි විස්තර කරන්න ඕනේ නැහැ වෙලාව යන හන්ද අර උපවිචාර ටික කරපු ගමන් උප උපේක්ඛා සහගතව ආව අරමුණ උපවිචාර කරන්න ගියා සංකාර දුක්ඛතාවයකට පත් වෙනවම තමයි. ඒක නතර කරන්න බෑ. අවිද්‍යාවච්ච සංකාර කිව්වේ ඒකයි. මේ නවත්තන්න යන්න නම් අර ඇත්ත දකින්න වෙනවා. ඒකනේ විචිකිච්ඡ අඩොක් ගාලා ඉන්නේ ආය නැත්තම් අනිවාර්යෙන් යනවා. ඒකයි මම මේ විචිකිච්ඡාවත් එක්ක දේශේ එනෝමයි කියලා. ඒ ඇත්ත දැක්කොත් මේක වෙන්නේ. ඇත්ත දැකේ නැත්තම් අර පැත්තට යනවා තමයි. මේකේ පාලි කොටස තියෙන්නේ අර වගේම උපවිචාර කරන එක. අන විචිකිච්ඡා පරිසම්පාදයක් ඉවරයි. තව එකයි තියෙන්නේ මේක කළාම ඉවර කරනවා. ඒතර අකුසල මූල ටික ඉවරයි. නිවිසනසිල්ල ගිහිල්ලා කන්න පුළුවන්. අකුසල මූල ඉවරයි ඔතනින්. බය වෙන්න එපා එකයි තියෙන්නේ. පහයි තියෙන්නේ. මොනෝ කරන පහයි තියෙන්නේ හරියට දැනගන්න. මේ පහ හරියට දැනගත්තා නම් වැඩේ ඕන. ඔච්චරයි. පහයි තියෙන්නේ. වෙන නෑ බා. අවසාන එක. උද්දච්ච පටිච්චසමුප්පාද. වැඩේ තියෙන්නේ මේක යනවා අරියත් වෙනවා. ඇයි? උද්දම් භාගික සංයෝජන ධර්ම වලට මොනවද අයිති? රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිද්‍යාව. එගෙන අරිහත් වෙනකන් යනවා මේකේ. හැබැයි මේකේ ප්‍රශ්නේ තියෙන එකක් තියෙනවා. අර විචිකිච්ඡාවත් එක්ක රාගයට යනවා වගේම උද්දච්චයත් එක්ක විචිකිච්ඡාවත් එක්ක දේශයට යනවා වගේම උද්දච්චයත් එක්ක යනවා පොඩ රාගයේ පැත්තට. ඒ කියන්නේ නිකන් දැන් අපි ඔය කවුරු හරි වර්ණනා කරනවා. එතකොට අපිට මොකක්ද ඇති වෙන්නේ? ආනේ හොඳයි. මේ තරහක් එනවද වර්ණනා කරනකොට? එහෙමෙන්නේ නැහැ. අනිත් කෙනෙක් තව කෙනෙක්ව වර්ණනා කරනකොට වෙනෙවුන්ට තරහ එන්න පුළුවන්. ඒක නෙමෙයි මේ කිව්වේ. Taman එහෙම ඉන්නේ නැහැ. ඉතින් උද්දච්ච පරිසම්පාදයට අර වගේම තමයි ඉතින් උල් ඔක්කොම තින්නේ අනිත් පැත්තට තමයි තියෙන්නේ ඔක්කොම නිකන්. සුරංගනා පැත්තට තමයි තියෙන්නේ ඉතින්. මොකද වෙන්නේ ඉතින්? ඒකෙත් අර වගේම තමයි ඉතින්. අරකට වඩා වෙනස් පොඩ්ඩක්. හේතුව මොකද? ඔක්කොම කප් ගහන කට්ටිය නුද්දච්චේනේ වැඩි. නේ අපිට වඩා වඩා හරිය නැති පොඩි එකක් පාස් වෙච්ච ගම විභාගේ 567 පාස් වෙච්ච ගම ආම්මල රටක් රාජ්‍යයක් හම්බුණා වගේ. ඒකේ දෙට්ටක් කියනවා මේකේ දෙට්ටක් කියනවා කෝල් කරන ටෙලිෆෝන් එකට ඉවරයක් නැහැ. පාටි දානවා අරව දානවා ඔක්කොම දේශයේද. උල් ජොලි ජොලි පැත්තට ඉන්නේ. රාගේ පැත්තට යනවා කිව්ව මම ඒක නුද්දච්චයත් එක්ක. ඒක කියනකොට හරි ආසයි. නේද? අපේ පුතා මෙහෙමයි මෙහෙමයි එහෙම කියනවා ඉතින්. ඒ වගේ තියෙනවා. ඊට පස්සේ ඉතින් මේ වෙත් මේ හෝටලයක් තියෙනවා. ඉතින් අපි දැන් අපේ ගත්තේ කොහෙද වෙඩින් එක? අම්මා අර හෝටලේ ගත්තේ කියලා වැඩක් නැහැ. ඒක නම් හරිම ෂෝක් හෝටලේ මාර සර්විස් එකක් දුන්නේ. ඕගොල්ලොත් ගන්න මේ හෝටලෙම හරිම ෂෝක්. ඒක ඒක මතක් කරනකොටත් හරි ආස්වාදයේ පැත්තට බර වෙනව නිකම්. මේ උද්දච්චයත් එක්ක ස්වභාවය ඒකයි වෙන්නේ. අර අර වගේ ගැටෙන්නේ නැහැ. විචිකිච්ඡාත් එක්ක ගැටෙන පැත්තට යනවා නිතරම. මේකෙත් එක්ක යනවා රාගේ පැත්ත. දැන් මැච් එකක් ගන්නවා කියලා අපේ උන් දින්න. මොකෝ වෙන්නේ ඉතින් අපි ගහන්නේ කොහොමද කෑ ගහන්නේ? අම්මා එකෙකුටත් බැරුණ අපේ උන්ව පාරක් දාන්න කොහොමද දුන්න මේ පාරත් වැඩේ. අරකයි මේකයි කියලා හරි උඩ පයින්නවා නටනවා. දැන් මේ වෙලාවේ පොළේ පස් කරනවද එකෙක්වත්? ඈ? එහෙම වෙන්නේ නැහැ. උඩ පයින්නවා නටනවා සන්තෝෂ වෙනවා නේද? රතිඤ්ඤ පත්තු කරනවා. ඔක්කොම කරනවා. කප් ගන්නවා නේද? ඊට මේ පැත්තෙන් උද්දච්ච වෙනවා අම්මට මට තමයි ඉතින් ඔක්කොම යටත් ඔක්කොම ඉතින් ආයෙ උද්දච්චේ තානාන්ත තානාන්තර හම්බ වෙනවා අරව හම්බ වෙනව නේද එක එක බල හම්බ වෙනවා නේද තල හම්බ වෙනවා ඒවට නේද හම්බ වෙනවා තල ඕ ඒක තමයි බලේ වැඩි වෙනවා බලේ වැඩි වෙන උද්දච්චේ වැඩි වෙනවා උද්දච්චේ වැඩි වෙනට අරේ තලේ හම්බ වෙනවා තලේ හම්බෙන්නේ යට තලේ ඒක ඊළඟ ප්‍රශ්නේ <laughs> මෙහෙන් උද්දච්චේ වැඩි අරහෙන් තලේ වැඩි තලේ යට යනවා. ඊළඟට නේ බල තල එනවා. ඔය ප්‍රශ්නේ ඉතින් 31 තලේ හම්බෙනවා. කොයි හරි. බලේ වැඩි වෙන්න වැඩි. දැක්කද? එක බලයකින් නිවන් දකින්නවා. එක බලයකින් සසර ගමන හදනවා. ආයු වර්ණ සැප බල කියන හතරෙන් නිවන් දකින්නවා. මේ බලයෙන් උද්දච්ච බලයෙන් මාන්නෙන් උද්දච්ච දැකලා මාන උද්දච්චයකට ඇවිල්ලා තින්නේ ළඟ ඇවිල්ලා තින්නේ. ඕවා එන ගමන් මාන එනවා ඊළඟට. උද්දච්චේ මාන්නේ පියාවල්ලු ආවල්ලු අරවා කියලා නේද? මේ වාහනවල එහෙම යන්නේ කොහොමද? දුම් දාගෙන යන්නේ එක එක්කවත් නැහැ. අපිලා අපිට වඩා යනකොට අපි එනකොට අයින් වෙන්න ඕනේ ඔක්කොම. ඇයි? අපිට විතරයි මේක උරුම. ආයතන උද්දච්චේ අඩුද වැඩිද? එහෙම යනකොට මිනිස්සු අතවන්නකොට එහෙම. ඔව් තවස්ටි. නේ. ඒ ඉඳ අතවන්න තැන්වලදී ෂටර් එක පහත් කරනවා. අනිත් තැන්වලදී ඕන නැත්නම් දේශේනවනේ. ඌ කියනකොට අර පාත්කම අර උද්දච්චයත් එක තියෙන අර විදියට. එයා ගන්න ඉතින් හරි සන්තෝෂේ ඌ ජොලියේ ඉන්න නේද ඊට පස්සේ ඉතින් මේ වෙඩින් ගත්ත ඒවා කතා කරනවා අරවා කරනවා ඇල්බම් බලනවා අරවා නේද තියෙනවා ලක්ෂ ගාණක් දීලා ඇල්බම් එක ගැව්වේ බලන්නකෝ නේද අරෙන් කරා මේම කරා අර ෂූටින් කරා මේ ෂූටින් කරා මෙච්චරක් ගියා අච්චරක් ගියා කියනකොට අම්මා කියලා වැඩ නැහැ මම ගත්තේ 10000යි ප්ලේට් එක අර හෝටලේ ගත්තේ ඈ ආයි සර්විස් එකත් හොඳයි ඔක්කොම දැන් මම ආයි නම්බුකාර විදියට ඔක්කොම කර දැන් ඔක්කොම මේක ටික කියනකොට මොකද වෙන්නේ අපි දන්නේ අපි ඔක්කොම කරලා තින්නේ උද්දච්ච පටිච්ච සමුප්පාදයට අනුව කියලා. දැන් ඉතින් අපිට කරපොර කරන දෙයක් නැහැ. දැන් මේ කරන්න හදන්නේ මොකද්ද? ආයි එවැනි ගොංකමක් කරන්නේ නැතුව සදහටම මේක සමුදෙන්න වැඩේ පටන් ගන්නයි යන්නේ. කරපුවට වැඩක් නෑ දැන් ඉතින්. දැන් මේ පෙන්වන්නේ මොකද්ද? කරේ මෙහෙමයි කියලා. හැබැයි එහෙනම් තේරුම් ගන්න නම් ආයි කරනෝ නම් කරන්නේ ඒත් මෙහෙමයි. මේ කරේ මෙහෙමයි ආයි කරනෝ නම් කරන්නේ මෙහෙම්මම තමයි. ඒක හොඳ ඒක සාරණ එහෙම්මම යන්න. මේ කරන එකෙන් හම්බෙලා තින්නේ අසහනයක් නා පීඩාවක් නා අන්න ඊළඟට තීරණය කරනවා එවැනි ගොංකමක් නොකරන්න වග බලා ගන්නෝ දැන්. ඉතින් එහෙමයි කියලා ප්‍රසාදපතු මාත්‍යට හරි නෝනට හරි ළමයින්ට හරි සලකල කරන්න තියෙන සේවය ඒ ටික කරගෙන යනවා. නේද? හරි. එහෙනම් ඉතින් උද්දච්ච පටිච්චසමුපාදේ අර වගේම පෙන්නනවා අකුසල මූලධර්ම කවරේද රූපාලම්බන වේවයි සද්දාලම්බන වේවයි ධර්මාලම්බන වේවයි අර වගේම මොනවද? උපේක්ඛා සහගත. ඒකත් උපේක්ඛා සහගතමයි. එසමේ අවිද්‍යාපච්චෙන් සංකාරවේ සංකාරපච්චේ විඥානේ විඥානපච්චේ නාම වේ. නාමපච්චෙන් චට්ඨායතනේ චට්ඨායතපච්චේ ස්පර්ශ වේ ස්පර්ශපච්චෙන් වේදනා වේ වේදනා ප්‍රත්‍යයෙන් උද්දච්ච වේ. අන්න. මෙන්න මේක තියෙනවා අරකට වඩා වෙනස්. මම කියන්නේ විචිකිච්ඡාවට ආවේ වේදනා ප්‍රත්‍යයෙන් විචිකිච්ඡාවේ. මෙතන විතරක් මොකද්ද? වේදනා ප්‍රත්‍යයෙන් උද්දච්ච වේ උද්දච්ච ප්‍රත්‍යයෙන් අදිම. ඔන්න උද්දච්චය නම් අදිමොක්ක කරගෙන ඉන්නවා. ඉන්නවද නැද්ද? ආන්න දැක්කද තැනට ගානට ඇවිල්ලා තියෙන්නේ. උද්දච්චය මුදුන්පත් කරගෙන ඉන්නවා. කීය කීය ඒව කර කර. හැබැයි අර විචිකිච්ඡාව එහෙම මුදුන්පත් කරගෙන ඉන්නේ නැහැ. දැක්කද අපේ ජීවිතේරම දාලා බලන්න ඒක. අර උද්දච්චය කියන එක අපි හරි ආසයි කතා කරන්න. ඒක අපි වර්ණනා කරන්න, ඒ ටික කරන්න හරි කැමති. නේද? මෙන්න මේ උද්දච්චය මෙච්චර දරුණු හන්ද තමයි බුදු පියාණන් වහන්සේ කියන්නේ මානෙනි කීති ප්‍රශංසා ගරු නම්බුනාම වලට යටත් වෙන්න එපා කිය. ඔන්න එක හේතු කියන්නේ ඔන්න එක. කීර්ති ප්‍රශංසා ගරු නම්බුනාම ලාභ සත්කාර වලට යටත් වෙන්න එපා කියන එක කියන්නේ මෙන්න මේ මොකද මේ උද්දච්ච අරිහත් වෙනකන් යන හන්දා. එතකන් යනවා. එතකන් යන හන්දා තමයි ඒක ටිකක් අනික තියෙන්නේ මේ මොකද රාගේ පැත්තට බර වෙන්නනේ. නේ තියෙන්නේ රාගේ පැත්ත. එතකොට මෙන්න මෙතනදී විචිකිච්ඡාපච්චය අදිමොක්ක තියෙනවා. අදිමොක්කපච්චය භව වේ භවපච්චේ ජාති වේ ජරා මරණේ මෙසේ දුක් රාශියන්ගේ සමුදය අර විදිහටම තමයි. මේකත් අර වගේම මෝහ මූලයටම තමයි ඊතු වෙන්නේ. කොහොමද උපේක්ඛා සාගත ආපු එකක් එක්ක මොකද කරේ? අර වගේම ඉතින් උපවිචාර කරනවා. අර අර දේවල් ටික උපවිචාර කරනවා. ඉතින් දැන් ඕගලන්ට තේරෙනවා මෝහේ ක්‍රියාත්මක වෙන තුනක් තිබ්බා. අර මුලින්ම තිබ්බ උපේක්ඛා සාගත එකක් එක්ක සෝමන ඒක නෙමෙයි ඒක රාගයට ගියා සමේ විපරිණාම දුක්ඛයට ගියා ගිය සතිය කරපු එක අද මුලින්ම කරපු එක මෝහය මුල් කරගෙන එකක් ගියා ඊළඟට උද්දච්චයටත් එකක් තියෙනවා විචිකිච්ඡාවටත් එකක් තියෙනවා එතකොට ඒ ඔක්කොම මොනවද මෝහයටයි තියෙන්නේ ඊට පළවෙනියම පෙන්නපු එකේ මෝහයකේ තියෙන්නේ වේදනාපච්චය තණ්හා ඊළඟට පෙන්නපු එකේ තියෙන්නේ වේදනාපච්චය විචිකිච්ඡා දැන් පෙන්නපු එකේ තියෙන්නේ වේදනාපච්චය උද්දච්ච ඊයේ මේ ඊයේ පෙන්නපු ගිය සතියේ පෙන්නපු එකේ තියෙන්නේ වේදනාපච්චය තණ්හා ඒ ආස්වාද පැත්ත අද පෙන්නපු එකේ මුලින්ම පෙන්නපු එකේ තියෙන්නේ වේදනාපච්චය අර මුලින්ම පෙන්නපු වේදන මේ පටිග පටිග පටිසමුපාදයට මෝහයකට තියෙන්නේ අදිමොක්කම තමයි තණ්හාවත් එක්ක. ඊළඟට දැන් පෙන්නපු එකේ තියෙනවා විචිකිච්ඡාවයි උද්දච්චය. හතන අනුව මේක වෙනස් වෙනවා. ඉතින් මෙන්න මේ පටිච්චසමුප්පාද ටික අපි අනිවාර්යයෙන් මේ හැමතැනම පෙන්වන්නේ ඒකයි උපවිචාර කියන එක අතිශය භයානක தත්ත්වයටපත් වෙන්නේ අපි ඔන්නේ උපවිචාර කියන කෑම. ඉතින් මේකට උපේක්ඛා එකක් එන්නම් උපේක්ඛා උපවිචාර කියනවා සෝමනස්සයකට සෝමනස්ස උපවිචාර කරනවා අර ඇලෙන එකට සෝමනස්ස උපවිචාර තියෙනවා ගැටෙන එකට දෝමනස්ස උපවිචාර තියෙනවා. ඒක උපවිචාර තුනයි. ඒ මොනවාද? සෝමනස්ස උපවිචාරින්ද හට ගන්නවා. කාම විතක්ක දෝමනස්ස උපවිචාරහින්ද හට ගන්නවා. ව්‍යාපාද විතක්ක උපේක්ඛා උපවිචාරහින්ද හට ගන්නවා විහිංසා විතක්ක. එහෙනම් ලෝකේ තියෙන්නේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක. විතක්ක තුනයි තියෙන්නේ ලෝකේ ගෙනියන්නේ. ඔන්න ඒ විතක්ක තුන කඩන්න අනිත් පැත්තට තියෙනවා නෙක්කම්ම සංකල්පන, අව්‍යාපාද සංකල්පන, අවිහිංසා සංකල්පන. කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක තුනම යනවා. මිච්ඡා සංකප්පයට, නෙක්කම්ම සංකල්පන, අව්‍යාපාද සංකල්පන, අවිහිංසා සංකල්පන තුනම එනවා සම්මා සංකප්පයට. මිච්ඡා දිට්ඨිය මුල් කරගෙන සසර ගමනක් යනවා. සම්මා දිට්ඨිය මුල් කරගෙන සසර නිමා කරනවා කිව්වේ ඒකයි. මේ එකෙම තියෙන පාලි කොටස. හරි. උද්දච්ච එකත් ඉවරයි. නේ. පහයි තියෙන්නේ. පහම කිව්වා. අතේ ඇඟිලි ගන්න තියෙන්නේ. පාට පහයි තියෙන්නේ. පංච නීවරණ තියෙන්නේ. ওই පහ තමයි දන්නේ නැතුණාට පංච නීවරණ කියන්නේ. ඒ පහ තමයි ඕගොල්ලෝ දන්නේ නැතුණාට පංච නීවරණ කියන්නේ. ওই පටිච්චසමුප්පාද පහ තමයි පංච නීවරණ කියන්නේ. මෝහයට තුනක් යනවා. රාගයට එකක් යනවා. දේශයට එකක් යනවා. කාම කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්දුද්ද, කුකුච්ච, විචිකිච්ඡ. එකයි 20 වෙලා ගෑම කාලා ඇවිල්ලාම කියමුද? නැත්තම් මොකද දවල් වලට පොඩ්ඩක් පරක් වෙනවා. මොකද හේතුව පුළුවන් තරම් ඉක්මනට කාලා එන්න. මේ අද මේ මොකක්ද? ඔව් නුවර තියනවලු පෙරහැරක්. ඔව් ඒකින්ද අඩුම ගානේ හතරමාරවක්වත් හතරයි කාලවක්වත් වෙනකොට ඉවර කරන්න මම උත්සාහ කරනවා නැත්නම් ඊට ඉස්සෙල්ලා හරි ඉවර කරන්න අද ලෝකෝත්තර පටිච්ච කුසල මූල පටිච්ච සමුප්පාදයට යන්නේ නැතුව ලෞකික කුසල මූල පටිච්ච සමුප්පාද. දැන් බය වෙලා ගෙදර දුවන්න එපා. මං ඉවර කරනවා බය වෙන්න එපා. හොඳයි. පෙරහැර කියපු ගමන් දුවන්න එපා ගෙදර. ඉවර කරනවා දෙයනේ අද ලෞකික කුසල මූල පටිච්ච සමුප්පාදේ විතරක් හරි කරලා ඕ නෑ නෑ මං කියන එක හරි පාමාර වෙනකම් බස් තිනවලු හතරට ඉවර කරොත් ඇති නේද ආ එහෙනම් එහෙනම් දැන් දෙයියනේ කියලා සැනසීලා ඉන්න නැත්නම් මේක ඔළුවේ තියාගෙන ඉතුරු ටික වල තේරෙන්නේ අර පහ වෙනකම් බස් තියනවලු මං හතරට නතර කරන්නම් පැයකින් පැයකට කලින්. ඔව් පාරවල් පොඩ වහන එකනේ වෙන්නේ. හරි ඉතින් ඒක හදිස්සි ආපු එකක් හින්දා ඉතින් කරන්න දෙයක්වත් නැහැ නේද? අපි කොහොම හරි යන්නත් එපා. එහෙමනම් අපි පුළුවන් තරම් ඉක්මනට දාහන අරගෙන එන්න 1:20යි වෙලාව දෙකවත් වෙනකොට පටන් ගමු. හරි. සියලු දෙනාටම තෙරුවන්